ධාතු අංශය අපගේ ශාක්‍ය මුනීන්ද්‍රවරයන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව අනුවාදය පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ ධම්මෝ හිවා සිට්ටා සිට්ටෝ ජනේ තස්මින් දිත්තේ ජීව ධම්මේ අபிසම්පරායේච වාසිට්ඨේනි මෙලොවෙහි පරලොවෙහි ජනයා අතර ධර්මයම ශ්‍රේෂ්ඨ වෙයි. දකුණු ඉන්දීය බ්‍රාහ්මණ වංශික මිසදිටු බෞද්ධ විරෝධී කාලිංග මාග විසින් 21 වසරක් පුරා ශ්‍රී ලංකා ද්වීපෙහි පවත්වන ලද බිහිසුණු පාලනය හේතුවෙන් 800 වසරක් පමණ කලක් වල් බිහිව වනාන්තරගතව පැවති සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයා යලි සොයාගෙන කටුකොහල් හරවා ප්‍රතිසංස්කරණය කොට සැදැහැවත් බෞද්ධ ලෝකයාට නැවත වන්දනමානන පුද පූජා පිණිස වූ දුර්ලභ අවස්ථාවක් උදාකොට වදාළ අපගේ ගුරුදේවයන් වහන්සේව වැඩ සිට අපවත් වී වදාළ අතිපූජනීය දඹගස් ආරේ ශ්‍රී සුමේධංකර ශ්‍රී කල්යාණි වංශ මහානිකායේ මහානායක මාහිමියන් වහන්සේගේ ශ්‍රී පරිණාමය උදෙසා පුදමි. එමෙන්ම තිස් වසරක බිහිසුණු ජාතිවාදී ත්‍රස්තවාදයෙන් රට වෙලී ගිය යුගයක දිවි පරදුවට තබා සේරුවිල මංගල මහා චෛත්‍ය රාජ්‍ය රැකගත් අපගුරු දේවෝත්තම අතිපූජනීය සේරුවිල ශ්‍රී සරණකිත්ති ශ්‍රී කල්යාණි වංශ මහානිකායේ අනුනායක මාහිමියන් වහන්සේට පුදමි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා ධාතු අංශය අපගේ ශාක්‍ය මුනීන්ද්‍රවරයන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව 1 තථාගතයන් වහන්සේගේ ලක්දිව වැඩමවීම පිළිබඳ කතාව සම්බුද්ධ මතුලං සුද්ධං ධම්මං සංඝං අනුත්තරං නමස්සිත්වා පවක්කාමි ධාතුං සප්පකාසනං ලොව කිසිවෙකු හා සමාන නොවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේටද සුවිශුද්ධ වූ ශ්‍රී සද්ධර්මයටද භාග්‍යවතුන් වහන්සේගේ අනුත්තර වූ ශ්‍රාවක සංඝරත්නයටද নমස්කාර කොට සර්වඥ ධාතුන් වහන්සේලාගේ પરම්පරා කතාව පිළිබඳව පවසමි. තික්කත්තු මග මානාතෝ ලංකා දීපං මනෝරමං සත්තානං හිත මිච්ඡන්තෝ සාසනස්ස චිරට්ඨಿತಿ ලෝකනාථයන් වහන්සේ සත්වයන්ගේ හිතසුව පිණිස බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මනෝරම්‍ය වූ ශ්‍රී ලංකාද්වීපයට තුන්වරක් වැඩම කළසේක. එහි ලෝකනාථයන් වහන්සේ තුන්වරක් වැඩම කළ සේක යනු අනවරාග්‍ර සංසාරෙහි පාරමී ධර්මයන් මුහුකුරවා පිළිසරණක් නැති සත්වයන් හට ලෞකික ලෝකෝත්තර සැප උපදවා දීමේ අර්ථයෙන් ලෝකනාථයන් වහන්සේ වනසේක් සත්වයන්ට පිළිසරණ දෙන භාග්‍යවතුන් වහන්සේ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයත් නිවන් මගත් වදාරණසේක් තුන්වරක් ලක්දිවට වැඩම කළසේක. එහි පළමු වැඩම වීමෙහිදී ජයශ්‍රී මහා බෝමඩට පැමිණ නැගෙනහිරට මුහුණලා වැඩහිඳ හිරු බැස යන්නට පෙරම මාර බලය නසා රාත්‍රී පළමු යාමේහි පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබා මධ්‍යම යාමේහි චුතුපපාත ඥානය ලබා අවසන් යාමය අවසන්හි හේතු ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳ වූ ඥානයට බැසගෙන තථාගත දස බල ඥාන සිව් විශාරද ඥානාදී බුදු ගුණයෙන් යුක්තව සර්වඥතා ඥානය ලබා බුදු බවට පත්ව අනුක්‍රමයෙන් සත් සතියක් ගතකොට අටවන සතියෙහි අජපාලනුගරුක් සෙවණෙහි වැඩහිඳ ධර්මයෙහි ගාම්භීරත්වය ප්‍රත්වේක්ෂා කොට ධර්ම දේශනාවෙහිලා මන්දෝත්සාහීව වැඩහුන් කල්හි දසදහස් බ්‍රහ්මරාජයන් පිරිවරාගත් සහම්පති මහා බ්‍රහ්මරාජයාගේ ඇරයුමින් බුදු ඇසින් ලොව බලාවතාරණසේක් පස්වග භික්ෂූන් වහන්සේලාගේ බොහෝ උපකාර සිහිකොට හුනස්නින් නැගිට බොහෝ දුර ගෙවාගෙන කසීපුරයට වැඩම කොට ඇසළ පුන් පොහෝ දින අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ ප්‍රමුඛ දහඅට කෝටියක් බ්‍රහ්මයින් හට අමෘත දහම් රස පානය කරවමින් ධර්ම චක්‍රය මනවින් කරකවා පසුව සියලු පස්සග භික්ෂූන් අරහත්ත්වයට පමුණුවා එදවසෙහිම රාත්‍රියෙහි යසකුල පුත්‍රයා සෝවාන් ඵලයට පමුණුවා දෙවනි දිනෙහි අරහත්ත්වයට පමුණුවා ඔහුගේ යහළු පිරිවර 54 දෙනාත් අරහත්ත්වයට පමුණුවා මෙසේ ලෝකයෙහි 61 නමක් රහතන් වහන්සේලා පහළ වූ කල්හි වස්වැස පවාරණය කොට මහණෙනි ධර්ම දේශනාව පිණිස චාරිකාවෙහි සැරිසරා යවයි ඒ රහතන් වහන්සේලා දිශාවන්හි පිටත් කොට තමන් වහන්සේ උරුවෙල් දනව්වට වඩිනසේක් අතරමඟ කපුවන ලැබෙදී තිස් දෙනෙකුගේ පිරිවර වූ බද්ධ වර්ගීය කුමාරවරුන් හික්මවා ඒහි භික්ෂූ භාවයෙන් පැවිදි කොට උරුවෙල් දනව්වට වැඩම කොට 3500ක් පමණ ප්‍රාතිහාර්යන් දක්වනසේක් උරුවල් කස්සප ආදී දහස් ජටිල පිරිවරින් යුතු තුන් බෑ ජටිලයන් দমনය කරමින් එහිම වැඩ විසූසේක. පසු කාලයක අංග මගද රටවාසීහු උරුවේල කස්සපහට මහා දානයක් පිළියෙල කළාහොය. ලාභ සත්කාරාශාවෙන් මඩනා ලද සිතින් ඔහු මෙසේ සිතුවේය. ඉදින් මහා ශ්‍රමණ තෙමේ මේ පිරිස අතර ප්‍රාතිහාරයක් පැවෝතින් මාගේ ලාභ සත්කාර පිරෙන්නේ යයි ඔහුගේ සිතෙහි පැවති අදහස දැනගත් භාග්‍යවතුන් වහන්සේ උදෑසනම උතුරු කුර දිවයිනෙන් පිණ්ඩපාත දානය ලැබ අනෝතත්ත විල්තරදී දානය වළඳා සන්ධ්‍යා සමෙහි දුරුතු පුන් පොහෝ දිනෙහි ලංකාද්වීපයෙහි යහපත පිණිස ලක්දිවට වැඩම කළසේක. ඒ දිවයිනෙහි මහවැලි ගඟ දකුණු පස තුන් යොදුනක් දිගෙන් යුතු එක් යොදුනක් පළලින් යුතු වූ මහා නාග නම් වනෝද්‍යානයේ රැස්ව සිටි යක්ෂ සේනාවට ඉහළින් මහියංගන ස්තූප රාජයා පිහිටන තැන අහසීම වැඩ සිටිසේක් වැසි සුළං සහිත ඝනාන්ධකාරයක් මවා ඔවුනට බය ඉපද වූ සේක. බියෙන් පීඩිත ඔහු මේ වනාහි කවරෙකුගේ වැඩක් දැයි හාත්පස වටපිට බලන්නාහු අහසෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක්කා හොය. දැක භාග්‍යවතුන් වහන්සේගෙන් අභයදානය ඉල්ලූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට මෙය වදාළසේක. ඉදින් තෙපි බිය නැති බව කැමැත්තහුනම් මාහට හිඳ ගන්නට තැනකට අවසර දෙවයි. එවිට ඒ සියල්ලෝම උන්වහන්සේට වැඩ හිඳින්නට තැනක් දුන්නා හොය. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳින්නට අවසර ලැබ ඔවුන්ගේ භය දුරුකොට ඔවුන් විසින් දෙන ලද භූමි භාගෙහි සම්කඩ හෙවත් පත්කඩය අතුරා වැඩහුන්සේක වැඩහුන්සේක්ම භාග්‍යවතුන් වහන්සේ 이르තියෙන් සම්කඩ පතුරුවාලෝසේක බියෙන් තැතිගත් ඒ යක්ෂයෝ වෙනත් තැනකට යන්නට අසමර්ථව හාත්පස මුහුදු තෙර රැස් රැස්ව සිටියා හොය. එකල්හි ශාස්ත්‍රූන් වහන්සේ ඉර්ධානුභාවයෙන් ගිරිදිවයින ගෙන්වා පෙන්වූසේක. ඔවුන් එහි ගොඩ වූ කල්හි යලි ගිරිදිවයින තිබූ තැනම තබා පතරුවාලු සම්කඩ හැකිලූසේක. සේක. එකෙනෙහි ඒ ඒ තැනින් දෙවියෝ රැස් වූවාහුය. භාග්‍යවතුන් වහන්සේ ඒ දෙව් පිරිසට දහම් දෙසූසේක. නොයෙක් කෝටි ගණන් ප්‍රාණීන් හට ධර්මාවබෝධය වූයේය. සරණ සිල්ලි පිහිටි පිරිස අසංඛ්‍ය ගණනින් වූවාහුය. සුමන කූට පර්වතවාසී මහා සුමන දෙවිතෙමේ සෝවාන් ඵලයට පත්ව තමන්ට පිදීමට වස්තුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලුවේය. සුමන දෙව් රජු විසින් ඇරයුම් කරන ලද භාග්‍යවතුන් වහන්සේ සිය අතෙන් තම හිස පිරිමැද කේශ ධාතුන් වහන්සේලාගෙන ඔහුට දුන්සේක. එසේදී වදාරා ලංකාද්වීපය තුන්වරක් පැදකුණු කොට පිරිත් කොට ආරක්ෂා සංවිධාන කොට යලි උරුවැල් දනව්වටම පැමිණිසේක. ඒ සුමන දෙවිතෙමේ ඒ කේශ ධාතුන් වහන්සේලා රන් කරඬුවකින්ගෙන ශාස්ත්‍රෝන් වහන්සේ වැඩහුන් තැන නොයෙක් රත්නයන්ගෙන් සැරසූ ස්තූපයක් පිහිටුවා ඉඳුනිල් මණික් පියනකින් එයවසා සුවඳින් මලින් පුදමින් වාසය කළේය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාවදාළ කල්හි සාරිපුත්තයන් වහන්සේගේ ශිෂ්‍යවර වූ සරභූ නම් රහතන් වහන්සේ සිය 이르දි බලයෙන් තථාගතයන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ චිතකයෙන්ගෙන ලක්දිව වැඩම කොට ඒ ඉඳුනිල් මණික් ස්තූපයෙහි පිහිටුවා අලු පැහැ ගලින් දොළොස් රියනක් කොට ස්තූපය කරවා වැඩිසේක. ඉන්පසු දෙවන පෑතිස් නිරිඳුගේ සොහොයුරු වූ චූලාභය නම් කුමරු ඒ අද්භූත චෛත්‍ය දැක අතිශයින්ම පැහැදී ඒ සෑය වසමින් තිස්රියනක් උසට චෛත්‍ය පිහිටෙව්වේය. නැවත දුටුගැමුණු අභය මහරජු ඒ සෑය වසා අසූරියනක් උසට කංචුක චෛත්‍ය කරවූයේය. මහියංගන ස්තූපයේ පිහිටි ආකාරය මෙසේ විස්තර වශයෙන් දත යුත්තේය. බෝධිං පත්වාන සම්බුද්ධෝ බෝධිමූලේ නරාසබෝ නිසීදිත්වාන සත්තාහං පාටිහිරං තතෝ අකා ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නය වූ සම්බුදු රජුන් වහන්සේ ජය ශ්‍රී මහා බෝසෙවණෙහි අபிසම්බෝධියට පැමිණ සත් දිනක් වැඩහිඳ ඉන් නැගිට ප්‍රාතිහාරයන් දැක්වූසේක. තතෝ පුබ්බුත්තරේ තත්වා පල්ලංකා ඊසකේ ජිනෝ අනිමිසේන නෙත්තේන සත්තාහං තං උදික්කයි එයින් ඊසාන දිගින් බෝධි මූලයට ස්වල්පයක් එපිටින් වැඩහිඳ අනිමිස ලෝචන පූජාවෙන් ඒ බෝධිය සත් දිනක් බැලූසේක. චංකමිත්වාන සත්තාහං චංකමේ රතනාමයේ විචිනිත්වා ජිනෝ ධම්මං වරංසෝ රතනාගරේ රුවන් සක්මනෙහි සද්දෙනක් සක්මන් කොට රුවන්ගේ වැඩහුන් ඒ ජිනේන්ද්‍රයන් වහන්සේ උතුම් ධර්මය නුවණින් මෙනෙහි කළසේක. අජපාලම්නි සත්තාහං අනුබෝසි සමාධිජං රම්මේච්ච මුචලින් දස්මින් විමුක්ති සුඛ මුත්තමං අජපල් නුගරුක් සෙවණෙහි සත් දිනක් සමාධියෙන් හටගත් සැප වින්දසේක රම්ය වූ මුචලින්ද රුක්සෙවනෙහි විමුක්ති සැපවිඳිමින් සත්තිනක් වැඩහුන් සේක. රාජායතන මූලම්හි සත්තරත්තින් දිවං වසී දන්ත පෝනෝදකං සක් හෝ අදාසී සත්තුනු තදා දිවා රාත්‍රී සතක් රාජායතන මුලද වැඩහුන්සේක එකල්හි සක්දෙව් රජු දැහැටි දඬුද පැන්ද පිළිගැන්නුවේය චතුහි ලෝකපාලේහි සිලාපත්තං සමාහටං චතුක්ක මේකකං කත්වා අදිඨානේන නායකෝ ලෝකපාලක සතරවරම් දෙව් රජවරුන් විසින් පිළිගන්වන ලද ශෛලමය පාත්‍ර සතර ලෝකනායකයන් වහන්සේ අදිෂ්ඨානයෙන් එකක් කොට වානිජේහි තදාදින්නම් මන්තංච මදු පින්ඩිකං තහින් පන ගහෙත්වාන බත්ත කිච්චං අකාචිනු එකල්හි තපුස්ස බල්ලික වෙළඳ දෙබෑයන් විසින් පිළිගන්වන ලද විලඳ හා මී පිඬුගෙන ජිනේන්ද්‍රයන් වහන්සේ එහි බත් කිස කළසේක. ගන්හිංසු සරණං තස්ස තපස්ස බල්ලුකා උබෝ සරණ අගමුන් තේතං සත්තු දින්න සිරෝරුහා තපුස්ස බල්ලික දෙදෙන භාග්‍යවතුන් වහන්සේගේ සරණ ලැබගත්හ. ඔවුහු උතුම් සරණද ශාස්ත්‍රූන් වහන්සේ විසින් දෙන ලද කේශධාතුන් වහන්සේලාද ගෙන ගියහ. ගන්තුවානතේ සකං රට්ටං ස්තූපං කତ୍වා මනෝරමං නමස්සින්සු ච පූජේසුං ද්වේපාතිකෝ භාසකා ඔව්හෝ කේශ ධාතුන් වහන්සේලා සිය රටගෙන ගොස් මනෝරම්‍ය වූ ස්තූපයක් කොට ඒ දෙසොහයුරු උපාසකයෝ වන්දනා කළාහොය පිදුවාහොය ඉතිසෝ සත්ත සත්තාහං වීති නාමේසිනායකෝ බ්‍රහ්මුණා යාචිතෝ සත් යත්තා ධම්ම චක්ඛං පවත්තිතුම් මෙසේ ඒ ලෝකනායකයන් වහන්සේ සත් සතිය ගෙවූසේක සහම්පති බ්‍රහ්මරාජයා විසින් අයදින ලද ශාස්ත්‍රුන් වහන්සේ ධර්මචක්‍රය කරකවන්නට තතු භාරණසිංකන්त्वा ධම්මචක්ඛං පවත්තේ කොණ්ඩඤ්ඤෝ දේසිතේ ධම්මේ සෝතාපට්ඨි පලං ලබී එයින් බරණැසට වැඩම කොට ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළසේක. ධර්මය දේශනා කරන කල්හි කොණ්ඩඤ්ඤයන් වහන්සේ සෝවාන් ඵලය ලැබූහ. බ්‍රහ්මානෝ ඨාරස කෝටි දේවතාච්ච අසංකියා සෝතාපට්ටි පලං පත්වා ධම්මචක්ඛේ පවත්තිතේ ධර්ම චක්‍රය කරකැවෙන කල්හි 18 කෝටිය බ්‍රහ්මයෝද අසංකේය ගණන් දෙවියෝද සෝවාන් ඵලයට පත් වූ වාහුය පත්තු පටිපදේ වප්පෝ බද්දියෝ ဒ ුතියේ පලං තතිච මහානාමෝ අස්සජීච චතුත්තියං පිළිවෙලින් වප්ප භික්ෂුවද දෙවනුව භද්දිය භික්ෂුවද තෙවනුව මහානාම භික්ෂුවද සිව්වනුව අස්සජි භික්ෂුවද මාර්ගඵලයන්ට පත් වූහ. තේ සම්බේ සම්නිපාතිත්වා පංචිමේ පංචවග්ගියේ අනත්ත සුත් තුවං දේසෙත්වා බෝධියංග පලේනතේ ඒ මේ සියලු පස්සක භික්ෂුන් වහන්සේලා කැඳවා අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාව අදාරා අග්‍ර වූ අරහත්වයට පත් කළසේක. බෝධිං පාපෙත්වා පංචාහේ යසත්තේරාදිකේ ජනේ තතු මග්ගන්තරේ තින්ස කුමාරේ බන්ධවංගී පස්වග භික්ෂූන්ද යස ස්ථවිරයන් ප්‍රධාන පිරිවරද අරහත්වයට පමුණුවා උරුවෙල් දනව්වට වඩින අතරෙහි බද්ධ වග්ගීය කුමාරවරුද පැවති කොට උරුවේලන්තතෝ ගන්ත්වා උරුවේලායන් සංනිතං උරුවේලේ නනුඤ්ඤාතෝ උරුවේල නාගං දමි එයින් උරුවේල් දනව්වට වැඩම කොට උරුවේල නමින් සිටි ජටිලයාගේ මෙහෙයවීමෙන් උරුවේල නාගරාජයා দমনය කළසේක තං තං දමී ජිනෝනාගං දමනේන උරාදිගං තථාගතං නිමන්තින්සු දිස්වා තේ පාටිහාරියං ජිනේන්ද්‍රයන් වහන්සේ උරුවේල නාගරාජාදීන් දමනය කළසේක. ඔව්හු ඒ ඒ ප්‍රාතිහාර්ය දැක තථාගතයන් වහන්සේට ආයාචනා කළාහුය. ඉදේව වන සන්දස්මින් විහාරිත්වා මහා මුනි උපට්ඨාමසේ සම්බේ නිච්චබත්තේන තංමයං මහා මුනීන්ද්‍රයන් වහන්සේ මේ වනල හැබෙහිම වසනු මැනව අපි සියල්ලෝම ඔබ වහන්සේට නිතිබතින් උවටන් කරම්හ උරුවේල කස්ස පස්ස මහායන්නේ උපට්ඨිතේ තස්සත්තනෝ නාගමනේ ඉච්ඡාචාරං විජානිය උරුවේල කස්සපහට මහා දානයක් එළඹ සිටි කල්හි ඔහු තුල භාග්‍යවතුන් වහන්සේ එයට නොවැඩියොත් මැනවයි යන ආශාව දැන උත්තර කුරුතෝ භික්ඛං හරිත්වා දීප දුත්තමෝ අනෝතත්තද හේ බුත්වා සායන්හ සමයේ සයං ද්වීපදෝත්තමයන් වහන්සේ උතුරු කුර දිවයිනෙන් පිණ්ඩපාත දාණය ගැන අනෝතත්ත විල්තර දන් වළඳා තමන් වහන්සේ සවස් වරුෙහිදී බෝධිතෝ නවමේ මාසේ පුස්ස පුන්නමියං දිනෝ ලංකාදීපං විසෝධේතුම් ලංකාදීපමුපාගමී අභේ සම්බෝධීහි නවවෙනි මාසෙහි දුරුදු පුන් පොහෝදා ජිනේන්ද්‍රයන් වහන්සේ ලක්දිව පිරිසිදු කිරීමට ලක්දිවට වැඩිසේක. යක්ඛේ දමිත්වා සම්බුද්ධෝ ධාතුං දත්වාන නායකෝ කන්ත්වාන උරුවේලංසෝ වසී තත්ථ වනේ ජිනෝ සම්බුදු වූ ලෝකනායකයන් වහන්සේ යක්ෂයින් দমনය කොට සුමන දේව රජුට ධාතු දී ඒ ජිනේන්ද්‍රයන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කොට එහි වනයේහි විසූසේක. පළමු වැඩමවීම පිළිබඳ කතාව සමාප්තයි. දෙවන වැඩමවීමෙහි වනාහි අභිසම්බුද්ධත්වයෙන් පස්සන වසරෙහි දෙවුරම් මහ වෙහෙරෙහි වසනසේක් චූලෝදර මහෝදර නම් මෞපාක්ෂික සහෝදර නාරජවරුද දෙනා මැණික් පුටුවක් නිසා යුද්ධයකට එළඹ සිටිනු දැක තමන් වහන්සේ පාත්‍රය හා සිවුරුගෙන බක්මස පුන් පොහෝදා ඔවුන්ගේ යුද භූමියට ඉහලින් අහසෙහි වැඩහිඳිනසේක් ඝනාන්ධකාරයක් මැවූසේක. අඳුරෙන් පීඩිත ඔවුන් අස්වසා ආලෝකය දක්වා තමන් වහන්සේගේ සරණ සෙව් ඔවුන් හට සමගිය ඇති කරනු පිණිස පළබර රුකක් සොලවන සෙයින් දහම් දෙසූ සේක. ඒ නාරජවරු දෙදෙනාත් ධර්මය කෙරෙහි පැහැදී ඒ මැණික් පළඟත් තථාගතයන් වහන්සේට පූජා කළහ. ඒ පළඟෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දිව්‍ය වූ ආහාර පානාදිය වළඳා අනුමෝදනා බණවදාරා අසූ කෝටියක් නාගයින් සරණෙහිද සීලයෙහිද පිහිට වූ සේක. ඒ පිරිසෙහි සිටි මහෝදර නාරජුගේ මාමණ්ඩිය වූ මණි අක්ඛික නම් නාගරාජයා නැවත කැලණි ප්‍රදේශයට වඩින මෙන් භාග්‍යවතුන් වහන්සේට ඇරයුම් කළේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව එම ඇරයුම පිළිගෙන ජේතවනයටම වැඩිසේක. ඒවං හිසෝ නාගදීපං උපේතෝ මාරාභිබු සබ්බ විදු සුමේදු දමිත්වනාගෝ කරුණායුපේතෝ ගන්त्वा වසී ජේතවනේ මුනින්දු මේ අයුරින් මරසින් මැඩලූ සියල්ලදත් සොඳුරු ප්‍රඥා ඇති ඒ මුනීන්ද්‍රයන් වහන්සේ නාගදීපයට වැඩම කොට මහා කරුණාවෙන් නාගයින් দমনය කොට ජේතවනයට වැඩම කොට විසූසේක. දෙවැනි වැඩමවීම පිළිබඳ කතාව સમાප්තයි. තුන්වැනි වැඩමවීමෙහි වනාහි අභිසම්බෝධයෙහි අටවන වසරෙහි භාග්‍යවතුන් වහන්සේ දෙවුරම් මහවෙහෙරෙහි වැඩවසනසේක් මාගේ පිරිනිවන් පෑමෙන් පසු තම්බපන්නේ ද්වීපයෙහි ශාසනය පිහිටන්නේය. ඒ දිවයින බොහෝ භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකාදී ආර්ය ශ්‍රාවකයන්ගේ ගැවසීමෙන් කසාවතින් බැබලීම වන්නේය. මාගේ සිව් දලදාවන් අතුරින් එක් දලදාවක්ද දකුණු අකු ධාතුවද නලල් ධාතුවද රාමගම් වාසීන්ට ලැබුණු එක් ද්‍රෝණයක ධාතු කොටසද අන්‍ය වූ බොහෝ ශාරීරික ධාතුද කේශ ධාතුද ඒ දිවයින්හිම පිහිටන්නාහුය නොයෙක් දහස් ගණන් සංඝාරාමයන්ද බුද්ධ ධම්ම සංඝ යන රත්නෙහි පිහිටි ශ්‍රද්ධා ඇති මහා ජනකායක් වන්නාහුය. ඒ ලක්දිවට ගොස් එහි සමාපත්තියට සමවැදී සිට පැමිණෙන්නට වටී සිතා ආනන්දයන් වහන්සේ ඇමතෝ සේක. ආනන්දෙනී සිව් පිළිසිඹියාපත් මහරහත් භික්‍ෂූන් පන්සිය නමකට දැනුම් දෙව. අප සමග යායුත්තේය. ආනන්දයන් වහන්සේ කිඹුල් වතෙහි හා කෝලිය පුරෙහි සිටි පන්සියයක් මහරහත් භික්‍ෂූන්ට දැනුම් දුන්නාහුය. ඒ පණිවිඩයලත් පන්සියයක් රහත් භික්‍ෂූහු පාත්‍රා හා සිවුරු සහිතව ශාස්ත්‍රූන් වහන්සේට වන්දනා කොට ඇඳිලි බැඳ নমස්කාර කරමින් සිටගත්තාහුය. ශාස්ත්‍රූන් වහන්සේගේ සලලා ගාරනම් ගන්ධ කුටියට නුදුරෙන් රතු සුදු සියපත් දහස්පත් නෙළුම්, නිල් මහනෙල්, කුමුදු ආදී සුවඳ හමන ජලජ පුෂ්පයන්ගෙන් සොබමාන වූ කවුඩන්ටද පානය කළ හැකි තරමට පිරීගිය ජලය ඇත්තා වූ සිහිල් මීරු දිය ඇත්තා වූ පිපුණු මලින් පලින් බර වූ සල් සපුදුනුකේ අශෝකාදී නොයෙක් විචිත්‍ර වූ රුක් පෙලින් සුන්දර වූ මැනවින් සරසන ලද භූමි භාගයකට සොඳුරු පියගැට පෙළ සහිත අතිරමණීය පොකුණක් ඇත්තේය. එහි අධිග්‍රහිතව සිටින සුමන නම් නාරජු දහසය දහසක් පමණ නාගමානවිකාවන් පිරිවරා මහත් සිරිසැප අනුභව කරන්නේ රූප ශෝභාවෙන් අගපත් තථාගතයන් වහන්සේගේ රුව බලා මහත් සැප සතුටක් විඳිමින් සියමව් ඉන්දා නාගමානවිකාව ගුරුතන්හි තබා ඇයට උපස්ථාන කරමින් ඒ පොකුණෙහිම වාසය කරයි ශාස්ත්‍රෝන් වහන්සේත් සිය වැඩමවීම සංවිධානය කරන අතරෙහි නුදුරෙහි සිටි සුමනනා රජු අමතා පිරිවර සහිතව පැමිණෙන්නේයි වදාළ සේක. ඒ සුමන නාරජතෙමේ යහපති පිළිවදන්දී සය කෝටියක් පමණ වූ තම පිරිවරගෙන හිරුරැස් වලකනු පිණිස මැනවින් පිපී ගිය මල්ලති සපුරුකක් තථාගතයන් වහන්සේට කුඩයක් කොට ගත්තේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හිරු රැස් වැදී ගිය රන් පර්වතයක් සෙයින් බබලමින් සිය පාත්‍රය හා සිවුරගෙන අහසට පැන නැගිසේක. ශාස්ත්‍රූන් වහන්සේ පිරිවරා සිටි ඒ 500ක් මහරහතන් වහන්සේලාත් තම තමන්ගේ පාසිවුරුගෙන අහසට පැන නැගී ශාස්ත්‍රූන් වහන්සේ පිරිවරා ගත්හ. පන්සියයක් රහත් භික්‍ෂූහු පිරිවරාගත් ශාස්තෘන් වහන්සේ වෙසක් පුන් පොහෝදා කැලණියට වැඩමකොට මහානීය වූ මණ්ඩපයක් මැද පනවන ලද උතුම් බුද්ධාසනෙහි පන්සියයක් රහත් භික්‍ෂූන් පිරිවරා වැඩහුන් සේක. එකල්හි මණියක්ඛිත නම් නාගරජ තෙමේ බුදුරජුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට නොඑක් දිව්‍ය වූ ආහාර පානාදියෙන් උපස්ථාන කොට එකත් පස්ස හුන්නේය. ශාස්ත්‍රූන් වහන්සේ ඔහුට බුක්තානුමෝදනා බණවදාරා සමන්කුල මුදුනෙහි ශ්‍රීපාද ලාංඡනය දක්වා වදාරා ඒ පර්වත පාමුලෙහි නොයෙක් රුකින් ගැවසීගත් භූමි පෙදෙසක වැඩහුන් සේක. දිවා කල් ගෙවා එයින් නැගිට දීඝවාපී චෛත්‍ය රාජයා පිහිටන තැන සමවතට සමවැදුණු සේක. එවේලෙහි දිය සීමා කොටගත් මහ පොළොව සිය දහස්වර කම්පා වූයේය. එහිදී භාග්‍යවතුන් වහන්සේ එම බිම රකිනු පිණිස මහා සේන නම් දිව්‍ය පුත්‍රයා නවත්වා එතනින් නැගිට රුවන්මැලි මහා සෑය පිහිටන තැනට වැඩම කොට එහිම සමවතට සමවැදුණු සේක. මහ පොළව පෙර පරිදිම කම්පා වූයේය. එහිදීද විශාල රූපනම් දිව්‍ය පුත්‍රයාව සෑබිම රැකවරණයට තබා එයින් නැගිට ථූපාරාම චෛත්‍ය පිහිටන තැනට වැඩම කොට Nirodha Samapattiyට සමවැදුණු සේක. මහ පොළොව පෙර පරිදිම කම්පා වූයේය. එහිදීද පෘථුවිපාල නම් දිව්‍ය පුත්‍රයා ආරක්ෂාවට නවතා එයින් නැගිට මිරිස වැටිය චෛත්‍ය පිහිටන තැනට වැඩම කොට 500ක් භික්ෂූන් සමග සමවතට සමවැදුණු සේක. මහ පොළව පෙර පරිදිම කම්පා වූයේය. එතන ආරක්ෂාවට ඉන්දක දිව්‍ය පුත්‍රයා තබෝසේක. එයින් නැගිට කතරගම චෛත්‍යය පිහිටන තැනට වැඩම කොට එහිද සමවතට සමවැදුණු සේක. මහ පොළව පෙර පරිදිම කම්පා වූයේය. එතන ආරක්ෂාව ගැනීමට මහා ഘോഷ දිව්‍ය පුත්‍රයාට පැවරූ සේක. එයින් නැගිට තිස්ස මහා විහාර චෛත්‍ය පිහිටන තැනට වැඩම කොට එහිදීත් සමවතට සමවැදුණු සේක. මහ පොළව පෙරසෙයින් කම්පා වූයේය. එහි ආරක්ෂාව මණිමේඛලා නම් දෙව්දුවට පවරා එතනින් නාග මහා විහාර චෛත්‍ය පිහිටන තැනට වැඩම කොට එසේින්ම සමවතට සමවැදුණු සේක. මහ පොළව පෙරසෙයින්ම කම්පා වූයේය. එහිදීත් මහින්ද නම් දිව්‍ය පුත්‍රයෙකු රැකවල් පිණිස තැබූ සේක. එයින් නැගිට මහවැලි ගඟට දකුණු ඉවුරු දිශාවෙහි සේරු නම් විල කෙළවරෙහි වරාහ නම් ගල් පොකුණ පිහිටි භූමියෙහි අතිමනහර ලෙසින් දිය බුබුලක්සේ කෛලාශ කූට පර්වතයසේ චෛත්‍යයක් පිහිටන්නේ යයි 500ක් රහතන් වහන්සේලා සමග නිරෝධ සමාපත්තියට සමවැදුණු සේක එකෙනෙහි ඝනකඩ මහා පොළොව තලය කරකැවෙන කුඹල් සකක් සෙයින් මද වැగిරෙන්නා වූ මහා හස්ති රාජයෙකුගේ කුංචනාදයක් සෙයින් උක් අඹරන යන්ත්‍ර මුඛ ශබ්දයක් සෙයින් සියවර දහස් වර නාද නංවමින් සොම්නස් වූ කලකමෙන් සකල ලංකාද්වීපය නින්නාද කරවමින් කම්පා වූයේය ඒ සමාපත්තියෙන් නැගිට සුමන නාරජු අත්හි තිබූ සපුරුකෙන් සපු මල්ගෙන එතනට පූජා කොට නැවත නැවත නාරජු දෙස බැලූසේක. ඒ නාරජු ශාස්ත්‍රුන් වහන්සේ වන්දනා කොට ස්වාමීනි මා විසින් කුමක් කළ යුත්තේදයි විමසුවේය. මෙම ස්ථානය ආරක්ෂා කරවයි වදාළ සේක. ඔහු එය අසා ස්වාමීනි නුඹ වහන්සේගේ සලලාකාර ගන්ධ කුටිය ආරක්ෂා කරන්නා වූ මාහට 80ක් අනුව්‍යංජනයෙන් හා ව්‍යාම ප්‍රභාවෙන්ද දෙතිස් මහා පුරිස ලකුණෙන්ද විසිතුරු වූ රූප ස්වභාවෙන් අගපත් තථාගතයන්ගේ දසනානුත්තරිය ලැබෙන්නේය. රත්ගල් තලායෙහි නද දෙන මහා සිංහරාජයෙකුගේ ගර්ජනාවක් සෙයින් අහස පුරා වසින මහා වැස්සක් සෙයින් ගලා බස්නා අහස් ගඟ සෙයින් රුවන් මාලාවක් ගොතන සෙයින් අට්ඨංග සමන්නාගත වූ අතිමියුරු බඹසර විහිදුවා අනේක විචිත්‍ර වූ ධර්ම කතාව වදාරන කල්හි සසර සයුරෙන් එතෙර කරවීමෙහි සමත් මියුරු දම් දෙසුම් අසන විට සවනානුත්තරිය ලැබෙන්නේය. නුවණින් මුදුන්පත් සාරිපුත්තයන් වහන්සේ ඉර්ධයෙන් මුදුන්පත් මහා මොග්ගල්ලාණයන් වහන්සේ ආදී අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා දකින්නට ලැබෙන්නේය. මාහට එහිම වාසය කිරීම රුචිය. නුඹ වහන්සේගෙන් වෙන්ව තොරව වාසය කරන්නට නොහැක්කෙමි. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ කතාවසා නාගරාජේනි මෙම ප්‍රදේශය තොප විසින් බොහෝ කලක් වසන ලද්දකි. කකුසන්ධ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ ස්ථානයෙහිම පිහිටියාහුය. එසමයෙහි තොපම වරනිද්දනම් නාරජෙක් වී ඒ ධාතුන් වහන්සේලා රැකගෙන සුවඳ මල් ආදීන් පූජා පවත්වමින් බොහෝ කල් වාසය කළේය. නැවත කෝණාගමන භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ ස්ථානයේහිම පිහිටියා හොය. ඒ සමයෙහි තොපම ජයසේන නම් දිව්‍ය පුත්‍රයෙක් වී ඒ ධාතුන් වහන්සේලා රැකගෙන සුවඳ මල් ආදීන් පූජා පවත්වමින් බොහෝ කල් වාසය කළේය. නැවත කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ ස්ථානයේහිම පිහිටියාහුය. එසමයෙහි තොපම දීඝසාල නම් නාරජෙක් වී ඒ ධාතුන් වහන්සේලා රැකගෙන සුවඳ මල් ආදියෙන් පූජා පවත්වමින් වාසය කළේය. මාගේ පිරිණිවීමෙන් පසු කාවන්තිස්ස නම් මහරජු මාගේ ලලාට ධාතුව මෙතනම පිහිටුවන්නේය. එහෙයින් තෙපි මෙතන මනමින් රැකවල්ලවි වදාරා පන්සිල්හි පිහිටුවා පන්සියයක් රහත් භික්ෂූන් වහන්සේලා සමග චෛත්‍ය පිහිටන තැන පැදකුණු කොට තෙපි අප්‍රමාදීව වසව්. ඊ වදාරා අහසට පැන නැගී ජේතවනයටම වැඩිසේක. ඒ සුමනනා රජුගේ මව් වූ ඉන්දා නම් නාමෙනවිය තථාගතයන් වහන්සේ වැඳ එකත් පස්ව සිට ස්වාමීනි මාගේ පුත්‍ර වූ සුමන නම් නාරජු කොහෙදැයි ඇසුවාය තොපගේ පුත්‍රතෙමේ තඹපනි ද්වීපයෙහි මහවැලි ගඟෙහි දකුණු ඉවුරු දෙස සේරුනම් විල අසබඩ වරාහ නම් ගල් පොකුණ අසල මාගේ ලලාට ධාතු පිහිටන තැන සය කෝටියක නාපිරිවෙර හා රැකවල්ගෙන සිටී. එකල්හි ඉන්දා නාමෙනවිය සය කෝටියක් පමණ නා පිරිවරගෙන ශාස්ත්‍රුන් වහන්සේ වන්දනා කොට ස්වාමීනි මෙතෙන් පටන් නුඹ වහන්සේගේ දැක්ම අපට දුර්ලභ වන්නේය මාහට කමා කොට වදාළ මැනවයි කමා කරවාගෙන සියපුතු වූ සුමනනා රජු වෙත ගොස් මහත් ඉසුරු සැප අනුභව කරමින් එහිම රැකවල්ගෙන බොහෝ කලක් වාසය කළාය මහා පඤ්ඤෝ මහා සද්දෝ මහා වීරෝ මහායිසී මහා බලේන සම්පන්නෝ මහන්ත ගුණ භූසිතෝ මහා ප්‍රඥා ඇති, මහා ශ්‍රද්ධා ඇති, මහා වීරිය ඇති, මහා ඍෂි වූ, මහා බලයෙන් යුක්ත වූ, මහත් ගුණයෙන් බබලන්නා වූ ගන්්වාන තම්බ පන්නිංසෝ සත්තානුද්දය මානසෝ ගන්්වා නාගවරං දීපං අගාජේත වනං විදු ඒ නුවණති බුදුරජාණෝ සත්වයන් කෙරෙහි දයාබර සිතින් තඹ පන්නේට වැඩම කොට උතුම් නාග දිවයිනට වැඩම කොට ජේත වනයේට වැඩිසේක අතිසය මතිසාරෝ සාරදානං කරුන්තු අති අධිරමණීයෝ සබ්බ ලෝකේක නිත්තු අති ගුණ ධරණීයෝ සම්බ සත්තේ තමංගං අතිවිපුල දයෝ තානේ තුමාගා සුදීපං අතිශයින්ම උත්තම සාරය වූ අමානිවන් සාරය දෙන්නා වූ සකල ලෝකය දකිනා අතිශයින්ම රමණීය එකම ඇස වූ අතිශයින්ම ගුණ දරන්නා වූ සියලු සත්වයන්ට අග්‍ර වූ මහත් දයානුකම්පා ඇති ශාස්ත්‍රුන් වහන්සේ ඒ සොඳුරු දිවයිනට වැඩිසේක. තුන්වෙනි වැඩමවීම පිළිබඳ කතාව સમાප්තයි. මෙසේ ආරි ජන ප්‍රසාදයේ පිණිස කරන ලද ධාතු වංශයෙහි තථාගතයන් වහන්සේගේ වැඩමවීම නම් පළමු පරිච්ඡේදය නිමාවිය. දෙක තථාගත පරිණිර්වාණය පිළිබඳ කතාව ශාස්ත්‍රූන් වහන්සේ අභිසම්බෝධියෙන් පසු 45 වසරක් පුරා ත්‍රිපිටක පරයාප්ති ධර්මය දේශනා කොට සිව් ආර්ය මාර්ගඵල ලබා දීම වශයෙන් දහමෙහි හික්ම විය යුතු ජනයා සසර සයුරෙන් ගොඩනගා නිවන් දූපතෙහි පිහිටුවා අවසන් භාගයෙහි විසල්පුර ඇසුරු කොට චාපාල චෛත්‍යස්ථානය ඇසුරු කොට වසනසේ පිරිනිවන් පෑම පිණිස මාරයා විසින් ඇරයුම් කරන ලදව සිහියෙන් හා නුවණින් යුක්තව ආයු සංස්කාරය අත්හලසේක. උන්වහන්සේගේ ආයු සංස්කාර අත්හැරීම ගැන ආනන්දයන් වහන්සේ පමණක් දැන සිටියාහුය. එය දැනගත් අන් කිසිවෙක් නම් නැත්තේය. එහෙයින් භික්ෂු සංඝයාටද දැනුම් දෙන්නෙමි ජේතවන මහ වෙහෙරට වැඩම කොට සියලු භික්ෂු සංඝයා රැස් කරවා මහණෙනි නොබෝ කලකින් තුන් මාසක් ඇවෑමෙන් තථාගතයන්ගේ පරිණිරවාණය වන්නේය. තෙපි සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් තුල සමගිව එක්වන්ව වසව්. තෙපි වාද විවාද නොකරව. අප්‍රමාදීව සීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මී වසව. ඊවදාරා දෙවනි දවසෙහි විසල්පුරෙහි පිඬු පිනිස හැසිර පෙරලා වැඩම කොට භණ්ඩගමට වැඩිසේක. භණ්ඩගමින් හත්ති ගමටද හත්ති ගමින් අම්බ ගමටද අම්බ ගමින් ජම්බු ගමටද ජම්බු ගමින් නිග්‍රෝධ ගමටද නිග්‍රෝධ ගමින් භෝග නගරයටද භෝග නගරයෙන් පාවානුවරටද පාවානුවරින් කුසිනාරාවට වැඩම කළසේක. එහි සල්රුක් දෙක අතර වැඩ සිට ආනන්දයන් වහන්සේ අමතා උතුරට හිසලා ඇඳක් පනවන්න. ආනන්දේනි ක්ලාන්ත වෙමි. සැතපෙන්නෙමි වදාළ සේක. ආනන්දයන් වහන්සේ එය අසා උතුරට හිසලා ඇඳක් පනවා දෙපට සිවුර සතරට නවා ඇතිරූහ. පන්සාලිස් වසක් නොසැතපුණු බුද්ධ සෙයියාවෙන් සැතපෙනසේක් දකුණැලයට හැරි සිහියෙන් හා නුවණින් යුතුව යලි නොනැගිටින සංඥාව මෙනෙහි කොට සිංහ සෙයියාවෙන් සැතපුණු සේක. අතීත මද්ධාන භවේ චරන්තෝ අනන්ත සත්තේ කරුණායුපේතු කත්වාන පුඤ්ඤානි අනප්පකානි පත්තෝ සිවං ලෝකහිතාය නාතෝ ලෝකනාථයන් වහන්සේ අතීත භවයන්හි සැරිසරන සේක් අනන්ත සත්වයන් කෙරෙහි කරුණාව උපදවා අප්‍රමාණ පින්කොට ලොව හිත පිණිස නිවන ලැබූසේක. ඒවං හිසෝ දස බලෝපි විහීනතාමෝ යමස්ස සාලාන නිපජ්ජමජ්ජේ කත්වාන සංඤන්හි අනුට්ඨානං ස ඉද්ධිමා මාර මුඛං පවිට්ඨු මෙසේ ඒ දසබලයන් වහන්සේ අත්නොහල වීරයෙන් යුතුව සල්රුක් දෙක සෙවණෙහි සැතපුණු සේක ඒ 이르දිමතුන් වහන්සේ යලි නොනැගිටින සංඥාව ඇතිකොටගෙන මරු මුඛයට පිවිසිසේක. එකෙනෙහි උභය සාල වෘක්ෂයෝ මලින් සුපිපී ගියාහුය. හුදෙක් සල් රුක් දෙකෙහි පමණක් මල් පිපුණේ නොවේයි. දසදහස් ලෝක ධාතුවෙන් යුතු සක්වලෙහි හැම සල් රුක්හි මල් පිපී ගියේය. සල් රුක්වල පමණක් මල් පිපුණේ නොවේයි මල්ඵල හටගන්නා යම්තාක් රුක් වෙයිද ඒ සියලු රුක්හි මල්ඵල හටගත්තේය ජලයේහි දිය පියුම් ගොඩෙහි ගොඩ පියුම් කඳෙහි කඳ පියුම් අතුවල අතු පියුම් වැල්වල වැල් පියුම් අහසෙහි එල්ලෙන් පියුම් ගල් පලාගෙන සියපත් පියුම් පිපී ගියේය පොළොවෙහි සිට බඹලොව දක්වා දසදහසක් වල එකම මල් ගුලාවක් බඳු විය. දෙවියෝ අහසින් දිව්‍ය මදාරා පරසතු කොබෝලීල මල්ද සඳුන් කුඩුද විසුරුවත්. දිව්‍ය තූර්ය වාදන සංගීතනාද අහසෙහි පැතිරයයි. නොයෙක් දහස් ගණන් ආශ්චර්යෝ වූහ. මේ අයුරින් විශේෂ පූජාවන් පැවැත්වෙන කල්හි රාත්‍රී ප්‍රථම යාමේහි සුභද්‍ර පරිබ්‍රාජක দমনය කොට වදාරා මධ්‍යම යාමේහි දසදහස් ලෝක ධාතුෙහි දෙවියන් හට අනුශාසනා කොට අවසන් යාමයේ අවසානයේහි පළමු ධානයට සමවැදී එයින් නැගිට දෙවැනි සිව්වැනි ධානයන්ට සමවැදුණු සේක. එයින් නැගිට ආකාසානඤ්ඤායතනය විඥානඤ්ඤායතනය ආකින්චඤ්ඤායතනය නේව සංඥානා සංඥායතනයට සමවැදී එයින් නැගිට නිරෝධ සමාපත්තියට සමවැදුණු සේක. එයින් නැගිට පළමු දෙවෙනි තුන්වෙනි සිව්වෙනි ධානයන්ට සමවැදුණු සේක. එයින් නැගිටි සැනින් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑසේක. මහාමෝහ තමං හන්ත්වා සත්තානං හදයස්සිතං රවීව ජෝතමානෝසෝ ලෝකස්ස අනුකම්පකෝ වස්සානි පංචතාලීසං කත්වා සත්ත හිතං බහුම් අදුනා අග්ගිකන්දෝව පරිනිබ්බායි සෝදිනෝ සත්වයන්ගේ හදවත ඇසුරු කොට පැවති මහා මෝහය නැමැති අන්ධකාරය නසා හිරු මඩලක්සෙයින් බබලන ඒ ලෝකානුකම්පකයානෝ පන්සාලිස් වසරක් සත්වයන් හට බොහෝ යහපත සලසා ඒ ජිනේන්ද්‍රයන් වහන්සේ ගිනි කඳක් නිවී යන සෙයින් පිරිනිවී සේක. මෙසේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාවදාල කල්හි විශ්ව කර්ම දිව්‍ය පුත්‍ර තෙමේ තථාගතයන් වහන්සේගේ සිරුර ප්‍රමාණයට උතුම් රන් දෙනක් මවා පිරිසිදු කපු පිළියෙන් තථාගත සිරුර වෙලා රන් දෙනෙහි තැම්පත් කොට සුවඳ තෙල් පුරවා වෙනත් රන් පියනකින් වසා සියලු සුවඳ දරින් චිතකයක් කළාහුය බොහෝ සෙයින් දෙවිවරු රත් සඳුන් ගැටගෙන දරසෑයට දමා ගිනි දැල්වීමට නොහැකි කළාහුය. ඒමක් නිසාදයත් මහා කස්සප තෙරුන් වහන්සේ තවම වැඩම නොකළ නිසාවෙනි. ඒ ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ බොහෝ සෙයින් බොහෝ දෙවියන් හට ප්‍රිය වෙති. මනාප වෙති. මහා කස්සපයන් වහන්සේට දන් පුදා දෙවියන් අතර උපන්නවුන්ගේ ගණනෙහි ප්‍රමාණයක් නැත්තේය. එහෙයින් දෙවිවරු ඒ පිරිස අතර තමන්ගේ කුළුපක තෙරුන් වහන්සේ නොදැක අපගේ මහා කස්සපයන් වහන්සේ කොහි සිටින සීක්තයි බලන්නාහු සිය පිරිවර 500ක් පමණ භික්ෂූන් සමග කුසිනාරා මගට පිළිපන් සීක් බව දැන තෙරුන් වහන්සේ මෙහි නොවඩින තාක් චිතකය නොදැල්වේවායි අදිෂ්ඨාන කළාහුය. එකල්හි තෙරුන් වහන්සේ බොහෝ සෙයින් 13ක් ධූතාංගයන් සමාදන්ව සිටින 500ක පමණ භික්ෂූන් සමග වැඩම කොට චිතකය තුන්වරක් පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් පිහිටි පෙදෙසෙහි සිටගත්සේක. ස්වාමීනි නුඹ වහන්සේ දකිනු පිණිස මෙයින් කල්ප ලක්ෂයකට පෙර පියු මතුරා නම් ශාස්ත්‍රෝන් වහන්සේගේ පාද මූලයේහි විවරණ ලද තැන් පටන් නුඹ වහන්සේ අත් නොහැර පැමිණීමි. දැන් මාගේ අවසාන දැක්ම වෙයි. ඊ ශ්‍රී පාදයන්ගෙන වඳින්නට අදිටන් කළසේක. මහා කස්සප තේරෝසෝ භික්ඛු සංඝ පුරක්ඛතු ඒකංස චීවරං කත්වා පග්ගහිත්වාන අංජලින් ඒ මහා කස්සප තෙරුන් වහන්සේ භික්ෂු සංඝයා පෙරට කොටගෙන සිවුර ඒකාංශ කොට ඇඳිලි බැඳ වන්දනා කොට පදක්ඛිනං ච තික්කත්තුං කත්වා තත්වා පදන්තිකේ පතිට්ඨහන්තු සීසේමේ ජින පාදේති දිට්ඨහි තුන් වටයක් පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේගේ පතුල් පිහිටි තැන සිට ජිනයන් වහන්සේගේ ශ්‍රී පාදයෝ මාගේ සිරස මත පිහිටන සේක්වායි අදිටන් කළසේක සහාදිඨානං චිතකා දුසානිච විභින්දිය නික්කමින්සු තදාපාදා ගනමුත්තෝ චන්දිමා ඒ අදිෂ්ඨානය කළ සැනින් චිතකේහි රන්දෙන හා කපු පිළේ බිඳගෙන වලා ගැබින් නික්මින සඳක් සෙයින් ශ්‍රී පාදයෝ නික්මුණාහුය. උබෝහත්තේහි පග්ගයිහ තපෙත්වා අත්තනෝ සිරේ වන්දිත්වා සත්තුනෝ පාදේ කමාපෙත්වා විසජ්ජයි ශාස්ත්‍රූන් වහන්සේගේ ශ්‍රී පාදයන් දෙයතින්ගෙන තම සිරස මුදුනෙහි තබා වන්දනා කොට අත් බැහැරට ගත්සේක. පුන්න චන්දෝ යත අබ්භං චිතකං පාවිසී තදා ඉදං අච්චේරකං දිස්වා රවං රවි මහජනු වලා ගැබට වඳින පුන් සඳසෙයින් එකල්හි ශ්‍රී පාදයෝ චිතකය තුළට පිවිසියාහුය මෙම ආශ්චර්යයේ දුටු මහජන තෙමේ මහත්සේ සාදු හන නැංවිය උට්ඨහිත්වාන පාචීනා චන්දෝ අත්තං ගතෝ යත පාදී අන්තර ධායන්තු අරෝදින් සුමහාජන පෙර දිගින් උදා වූ පුන් සඳ බැස ගිය පරිද්දෙන් ශ්‍රී පාදයන් නොපෙනී ගිය කල්හි මහා ජනයෝ හඬා වැළපෙන්නට වන්හ එකල්හි මල්ල රජවරු භාග්‍යවතුන් වහන්සේගේ ශරීර කෘත්‍ය කරන්නෙමුයි පවසා නානා වස්ත්‍රාභරණයෙන් සැරසී පිරිවැරුවාහුය. එකල්හි රජවරුත් මිනිස්සුත් ගිනි දල්වන්නට පටන් ගත්හ. එකල්හි ශක්‍රදේවේන්ද්‍ර තෙමේ මාගේ පිරිණිවීමෙන් පසු ශක්‍රදේවේන්ද්‍ර තෙමේ මාණික්‍යයෙන් නැගෙන ගින්නෙන් මාගේ සිරුර කිස කරන්නේය. මැණිකෙන් ගිනි ඇවිල වූ පසු මිනිස්සු ගිනි තබන්නාහුයයි මෙසේ බුදුවදන් සිහිකොට තුන් වරක් පැදකුණකොට භාග්‍යවතුන් වහන්සේගේ චිතකයට ගිනි අවුලුවා හාත්පසින් ගින්න නැගේවායි අදිටන් කළේය එකිනෙහි චිතකය තෙමේම ගිනි ගත්තේය දැවෙන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි සිවිය, සම, මස්, නහර, ඇටමිදුළු ඉතිරි නොකොට සමන් කැකළු රසක් මුතු රසක් මෙන් ධාතුන් වහන්සේලා ඉතිරි වූහ. පරිනිම්බුත කාලේපි සකලං කලුණං අහූ පරිදේවෝ මහා ආසී මහී උද්ද්‍රියනං යතා පිරිනිවන් පෑ අවස්ථාවෙහි හැමතැන පාළු වී ගියේය මහ පොළව හඬ නගන සෙයින් මහා වැළපීමක් ඕයේය දේවතායානුභාවේන සත්තුනු චිතකෝ සයං තතෝ ඒකප්පහාරේන පජ්ජලිත්ත සමන්තතෝ දෙවියන්ගේ ආනුභාවයෙන් ශාස්ත්‍රූන් වහන්සේගේ චිතකය එකල්හි එක් පැහැර හාත්පසින් ඇවිල ගත්තේය යංච අම්භන්තරං දුස්සං යං දුස්සං සම්බ බාහිරං දුස්සේ ද්වේවන ඡායින්සු තේසං දුස්සාන මන්තලේ ඒ සිරුර වෙලා තිබූ වස්ත්‍ර අතුරින් යම් වස්ත්‍රයක් හැමට යටින් තිබුණේද යම් වස්ත්‍රයක් හැමිට පිටින් තිබුණේද ඒ වස්ත්‍ර දෙකම නොදැවුනේය යතා නිරුද්ධ තේලස්ස නමසී නචචාරිකා ඒව මස්ස නදිස්සති බුද්ධකත්තස්ස ජායතු දැල්වෙන තෙලක් නොපෙනී යනසෙන් බුදුරජුන්ගේ සිරුර දැවෙන කල්හි අලුහෝ දැලිහෝ දකින්නට නොපෙනෙයි සුමන මකුල සබාවාච දෝත මුත්තම්භ මේවචේ සුවන්න වන්න සංකාසා අවසිස්සං සුධාතුයෝ සමන් කැකුළු සෙයින් හෝ සෝදන ලද බබලන මුතු සෙයින් හෝ රන්වන් පැහැයෙන් ධාතුන් වහන්සේලා ඉතිරි වූහ. ධාඨාචතස්සෝ උන්හි සං අක්ඛඛා ද්වේච සත්තිමා නවිකින්නා තතෝ සේසා විප්පකින්නාව ධාතුයෝ සතර දලදාවය ලලාට ධාතුවය අකු ධාතු දෙක වශයෙන් ඒ නොවිසිරුණු ධාතු සතකි. ඉතිරි ධාතුහු කුඩා කැබලි වලට බිඳී ගියා හොය. අහෝසි තනුකා ධාතු සාස පබ්බීජ මත්තිකා ධාතුයෝ මජ්ජිමා මජ්ජේ බින්න තන්දුල මත්තිකා ඊතා කුඩා ධාතු අබ ඇට පමණ ඌවා හොය මධ්‍යම ප්‍රමාණයේ ධාතුහු කැඩුණු සහල් ඇට පමණ ඌවා හොය ධාතුයෝ මහති මංජේ බින්න මුග්ගප්පමානිකා ධාතු වන්නා තයෝ ආසුං බුද්ධා දිඨාන තේජසා එහි විශාල ධාතු බිඳුණු මුං ඇට පමණ වූවාහුය බුදුරජුන්ගේ අදිටන් තෙදින් සමන්මල් පැහැය, මුතු පැහැය, රන් පැහැය යන ත්‍රිවිධ පැහැයෙන් යුතු වූවාහුය. සාරිපුත්තස්ස තේරස්ස සිස්සෝ සරභූනාමකෝ ආධාය දිනගී වට්ඨින් චිතකාතෝ දාතුසෝ සාරිපුත්ත තෙරුන් වහන්සේගේ ශිෂ්‍යවර සරභූනම් තෙරුන් වහන්සේ ඒ ග්‍රීවා ධාතුව චිතකයෙන්මගෙන සද්දින් සිස්ස සහස්සේන චේතියං මයිහංගනේ තපිත්වා චේතියං කත්වා කුසිනාරමගාමුනි දහසක ශිෂ්‍ය භික්ෂූන් සමග මහියංගන චෛත්‍යයෙහි පිහිටුවා චෛත්‍ය උස්කොට යලි සරභූ මුනිතෙමේ කුසිනාරාවට වැඩියේය චලබිඤ්ඤෝ අසිප්පත්තෝ කේමෝ කාරුණිකෝ මුනි සහසාචිතකාතෝ වාමදාඨං සමග්ගහි ෂඩ් අභිඥාලාභී චිත්ත වශී ප්‍රාප්ත කාරුණික මුනි වූ කේම තෙරුන් වහන්සේ චිතකය නොනිවි තිබියදීම වම් දලදාව ගත්හ ආකාසතු පතිත්වාපි නික්කමිත්වාපි සාලතු සමන්ත තොම්බු මුග්ගන්त्वा නිබ්බාපේසුං ජලානලං අහසින් වැටි සල්රුක්වරෙනුත් නික්මී හාත්පසින් මතුවී ආ ජලය ඇවිලෙන කින්න නිවා දැම්මේය. මල්ල රාජගනා සබ්බේ සබ්බ ගන්ධෝදකේන තං චිතකං ලෝකනාතස්ස නිබ්භාපේසුං මහේසිනු සියලු මල්ල රජ පිරිස සියලු සුවඳ දෙයින් මහර්ෂි වූ ලෝකනාථයන් වහන්සේගේ ඒ චිතකය නිවා දැමූහ. මෙසේ සියලු ලොවෙහි කරුණාවෙන් අග්‍ර වූ සම්මා සම්බුදු රජාණෝ වෙසක් පුන් පොහෝ දිනෙහි පිරිනිවන් පෑසේක. දෙවි මිනිසුන්හට උපකාර පිණිස සල් රුක් දෙක අතර චිතකය දිවා රාත්‍රී සතක් තිබුණේය. එයින් 120 රියනකට උඩින් දිවා රාත්‍රී සතක් සුවඳ මල් වැස්සේය. ගින්න නිවි යනතෙක් දිවා රාත්‍රී සතකි. එයින් සත් දිනක් කුසිනාරාවෙහි මල්ල රජදරුවන් විසින් සුවඳ පැනින් චිතකය නිවන කල්හි සල් රුකින් දිය දහරා නික්ම චිතකය නිවේය. ඉක්බිති දස බලයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා රන් කරඬුවක තැන්පත් කොට තම නගරෙහි සන්තාගාරයට වැඩමවා ආයුධයෙන් මැදිරියක් තනවා එහි වඩා හිඳුවා දුන්නෙන් ප්‍රාකාරයක් කරවා සද්දිනක් නැටුම් ගැයුම් වැයුම් සුවඳින් මලින් පූජා සත්කාර කළාහුය. තතෝ තේ මල්ල රාජානෝ රම්මං දේව සබෝපමං සබ්බතා මණ්ඩුයිත්වාන සන්තාඝාරං තතෝපන එයින් ඒ මල්ල රජවරු රම්‍ය වූ දිව්‍ය සභාවක් බඳු සෑම අයුරින් අලංකාර කරන ලද සන්තාගාරයට වැඩමෙව්වාහ. මග්ගං අලංකරිත්වාන යාව මකුට චේතියා හත්තිකන්ධේ තපෙත්වාන හේම ධෝනින් සදාතුකං මකුට චේතිය දක්වා මාර්ගෙහි අලංකාර කොට ධාතුන් වහන්සේලා සහිත රන් දෙන ඇතු පිටෙහි වැඩමවාගෙන ගන්ධාදීහි පූජිත්වා කීලන්තා සාදු කීලිතං පවේසිත්වාන නගරං සන්තාගාරේ මනෝරමේ සුවඳ මල් ආදියෙන් පුදා යහපත් නෘත්‍යාදිය පවත්වමින් නගරයට පිවිස රම්‍ය වූ සන්ධාගාරයේහි දස භූමස්මින් පල්ලංකේ ටපෙත්වා ජිනදාතුයු උස්සයුන්තේ තදාචත්ති සන්තාගාර සමන්තතු දස භූමි පළඟක ධාතුන් වහන්සේලා වඩා හිඳුවා ඔව්හු සන්තාගාරය අවට චත්‍රයන් එසවූහ. හත්තිහි පරෙක්කි පාපේසුන් තතු අස්සේ තතුරතේ අ්ඥෝඥං පරිවාරිත්වා තතු යෝධේ තතු දනු ඉති පරික්කිපාපේසුං සමන්ත යෝජනං කමා තදානච්චේහි ගීතේහි වාදිතේහි ච පූජයුං ඇතුන්ගෙන්ද අසුන්ගෙන්ද රථයන්ගෙන්ද වටකොට ගත්තාහුය එකිනෙකා පිරිවරාගෙන බටසේනාද දනූර්ධරයෝද වටකොට ගත්තාහුය මෙසේ හාත්පස යොදුනක් පමණ තැන වටකොට නැටුම් ගැයුම් වාදනයෙන් පිදූහ. තථාගතයන් වහන්සේගේ පිරිනිවන් කතාව સમાප්තයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ පරිණිර්වාණය ඇසු අජාසත් මහරජු මමද ශාස්ත්‍රීයෙක්මි. භාග්‍යවතුන් වහන්සේත් ශාස්ත්‍රීය වනසේක. ශාස්තෘන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා උදෙසා ස්තූපයක්ද කරමි. මහා පූජෝත්සවයක්ද කරමි. මල්ල රජවරුන්ට හසුනක් ඇවිය. ඒ අයුරින් විසල්පුර ලිච්ඡවී රජවරුන්ද කපිලවස්තුෙහි ශාක්‍ය රජවරුන්ද අල්ල කප්පයෙහි බුලයෝද රාම ගමෙහි කෝලියයෝද වේට දීපක බ්‍රාහ්මණයාද පාවානුවර පාවයියක රජවරුද හසුන් එවා සියල්ලෝ එක් වී කුසිනාරාවෙහි රජදරුවන් සමග යුද්ධ පිණිස විවාදයක් පටන් ගත්තා හොය. ඔවුන්හට ආචාර්ය වූ ද්‍රෝණ නම් බ්‍රාහ්මණෙක් විය. ඔහු ඔවුන් අමතා භවත්නි යුද්ධ කෝලාහල නොකරව. අපගේ භාග්‍යවතුන් වහන්සේ ශාන්තිවාදී වනසේක්මය. එබඳු වූ ශාන්ති මෛත්‍රී දානුකම්පාවෙන් යුක්ත උත්තමයෙකුගේ ශාරීරික ධාතුන් වහන්සේලා උදෙසා කලහ කරගන්නට නොවටී. එහි ද්‍රෝණ යනු කවරෙක්ද? එකල පිරිසෙහි ආචාර්යවරයාය. ඔහු ධාතුන් වහන්සේලා බෙදෙන විට එක් දකුණු දලදාවක්ගෙන හිස් වෙලුම් අතරෙහි සැඟවීය. එකල්හි ශක්‍ර දේවේන්ද්‍ර තෙමි අද දකුණු දලදාව කවුරු ලැබුවේදැයි සිතන විට බමුණාගේ හිස් වෙලුමෙහි තිබෙන දකුණු දලදාව දැකේය. ඔහු රන් කරඬුවක් ගෙන නොපෙනෙන කයකින් ගොස් දකුණු දළදාවගෙන තවතිසා දෙව්ලොව එක් යොදුනක් උස්කොට සිළුමිණි සෑය නම් මහත් ස්තූපයක් කොට තැබුවේය. එක් දකුණු දළදාවක් ඔහුගේ පා ඇඟිලි අතර මැඩී තිබී එය නාරජෙක් ගත්තේය. මෙතිකින් තවතිසා දෙව්ලොව දන්ත ධාතු කතාව පිරිපුන්ව දත යුත්තේය. එකල්හි ජයසේන නම්නා රජෙක් භාග්‍යවතුන් වහන්සේගේ පිරිණිවීම අසා අද අවසන් දැක්ම දකින්නෙමි. මහත් නාගරාජ සම්පත්ගෙන කුසිනාරාවට ගොස් මහා පූජාවක් කොට එකත් පස්ව සිට ද්‍රෝණ බමුණාගේ පා ඇඟිලි අතර පිහිටි දලදාව දැක නාග ඊර්ති බලයෙන් එයගෙන නාග භවනේට පමුණුවා නාපුරය මැද රතන චීතියෙහි තැබුවේය. ස්තම්භ පන්නේහි කාවන්තිස්ස රජු කල මහාදේව තෙරුන්ගේ ශිෂ්‍යවර වූ මහින්ද නම් තෙරුන් වහන්සේ නාග භවනයට ගොස් එම දකුණු දළදා වහන්සේගෙන තම්බ පන්නේහි සේරුනුවරට වැඩමවා ගිරි අබා රජුගේ සේරුනුවර පර්වත අතරෙහි චෛත්‍යයක් කරවා තැන්පත් කර වූයේය. මෙතෙකින් නාග භවනෙහි දන්ත ධාතු කතාව පිරිපුන්ව දත යුත්තේය. එහිදී මේ ගන්ධාර වාසීහු කවරහුද? ද්‍රෝණන බ්‍රාහ්මණාචාර්යවරයා එක්වම් දලදාවක් තම හැඳි වස්ත්‍ර අතර සංගවා ගත්තේය. එකල්හි එක් ගන්ධාර වැසියෙක් තමන් හට ධාතු ලැබෙන බව අසන ලද අනාවැකි ඇති කලපැතුම් ඇතිව බමුණාගේ වස්ත්‍ර අතර තිබූ වොම් දලදාව දැක කුසල් සිතින් යුතුව එම දලදාවගෙන ගන්ධහර වාසීන් සමග සිය රට ගොස් චේතිය වනේහි වඩා හිඳෙව්වේය. මෙතෙක් වම් දලදාව පිළිබඳ කතාව පිරිපුන්ව දත යුත්තේය. ඉක්බිති සාරිපුත්ත තෙරුන් වහන්සේගේ ශිෂ්‍යවර කේමනම් මුනිතෙමේ චිතකය දැල්වෙමින් තිබියදීම 이르දීන්ම වම්තලදාව කියන කලිඟු පුරයට පමුණුවා බ්‍රහ්මදත්ත රජු සමීපයට ගොස් දලදා වහන්සේ පෙන්වා මහරජාණෙනි භාග්‍යවතුන් වහන්සේ මේ දඹදිවම ගුහසීව රාජ පරම්පරාව දක්වා දෙව් මිනිසුන්ගේ යහපත පිණිස අවසාන ගුහසීව රජුහට වම් දළදා වහන්සේ පවරනු ලබන්නාහයි පවසා පැවරූහ. පසු කාලයේහි හේමමාලා රාජකන්‍යාව දන්ත කුමරු සමග බ්‍රාහ්මණ වෙස්ගෙන වම් දළදාව රැගෙන පලා ගොස් වෙළඳුන්ට දන්වා වේගයෙන් නැවෙන් ගොස් නාග ගුරුලාදීන්ගෙන් මහත් පූජා පවත්වා අනුක්‍රමයෙන් දඹකොළ පටුනට පැමිණ උතුම් නාගයෙකු විසින් පවසන ලද මගින් අනුරාධපුරයට පැමිණ කිත්සිරි මෙවන් රජුගේ තොරතුරු විමසා නවවැනි වියෙහි සිට තිසරණ කෙරෙහි පැහැදීමෙන් සිටින බව අසා මේඝගිරි මහතෙරුන් සමීපයට ගොස් දඹදිව සිට දලදා වහන්සේ වැඩම කළ බව දැනුම් දී ධාතුන් වහන්සේ පෙන්වුවේය. එය දැක ප්‍රීතියෙන් පිනා ගොස් හේමමාලා දන්ත කුමරු දෙදෙනාටද සංග්‍රහ කොට මහා විහාරය සරසා සර්වඥ දන්ත ධාතුව වඩා හිඳුවා එක් භික්ෂුවක් පිටත් කොට රජුහට ඒ පුවත සැලකලේය. එය ඇසූ රජතෙමේ සක්විති සිරි සම්පත් ලද දිලින් දෙකුසෙයින් අතිශයින් ප්‍රීති ප්‍රමුදිතව දලදා වහන්සේගේ ප්‍රාතිහාර්යය දැක විමසා මිසකව සකල ලංකාද්වීපයෙන් පූජා කෙළේය. මේ නයින් පූජා පවත්වා එක දවසකින්ම නව ලක්ෂයක් පිදීය. සීහලින්දෝ උභින්නම්පි බහූනී රතනානිචේ ගාමිච්ච ඉස්සරේචේව දත්වාන සංගහං අකා සිංහල රජතෙමේ ඒ දෙදෙනාටද බොහෝ රත්නයන්ද ගමෙහි අධිපති බවදදී සංග්‍රහ කළේය මෙතෙකින් යටිවම් දලදා කතාව පිරිපුන්ව දත යුත්තේය. සම 40 දත්ත කෙස් හා ලොම්ද වශයෙන් සියල්ල එක බැගින් දෙවිවරු සක්වල පිළිවෙලින් ගෙන ගියාහුය. එහිලා සම 40 දත් යනු සෙසු දත්ත, කෙස්ද, නියද, සියල්ලද මා පිරිනිවි කල්හි නොදැවෙත්වා. ඒවා ගැලවි අහසෙහි පිහිටත්වා. එක් එක් සක්වලට එක් එක් කැස්ලොම් නියදත් වශයෙන් පමුණුවා චෛත්‍ය කරවා දෙව් මිනිසුන්ට යහපත වේවායි අදිටන් කළ වචනයක් ඇත්තේය. එහෙයින් පිරිනිවන් පෑ කාලයේ සිට යම් තාක් සිරුර නොදවේද සවනක් රස දහරා ලොම් ධාතු අත් නොහරී ද්‍රෝණ බමුණාද හිස් වෙලුමේත් හැඳිවතෙහිත් පාඇඟිලි අතරත් සැඟ වූ ධාතු නැති බව දැන සිහි නැතිව වැටුණේය. එකල්හි සක්දෙව් රජු මේ ද්‍රෝණාචාර්ය තෙමේ ධාතුන් නිසා ශෝකයෙන් මුසපත්තු විනාශයට පත්වන්නේය. මම වීණාචාර්යවරයෙකුගේ වෙස්ගෙන මොහු වෙත ගොස් ශෝක දුරු කරන්නෙමි ශක්‍රවෙස් හැර වීණා වයන්නෙකුගේ වෙස්ගෙන එකත් පස්ව සිටියේ දිව්‍ය වූ ගී ගයා වීණා වාදනය කරන්නේ නොයෙක් ලෙස උදන් ඇනුවේය යම් ධර්මයක් ඉස්මතු කොට අද එම පුරුෂයාගේ වාදය සිඳින්නෙමි පවසා කතාව අසන්නවුන්ට ලෝභය අනුන්ගේ යහපත නැසන බවත් අතිලෝභයෙන් පුරුෂයා පවිටෙක් වන බවත් පැවසිය. හංස රාජ ජාතකය පවසා ලැබුණේ යමක්ද එය මනා ලැබුමක් බවත් පැවසිය. එය ඇසූ ද්‍රෝණතිමේ මේ වීණාචාර්යවරයා මාගේ සොරකම දැනගත්තේ යයි ශෝකය දුරුකොට නැගිට සිතමින් සිට ධාතු බෙදූ බඳුන දැක එයින් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු මැන්නෙහින් එයද ධාතු හා සමානය. මෙයගෙන ස්තූපයක් කරන්නෙමේ සිතා ධාතු බෙදූ බඳුනගෙන චෛත්‍යයක් කර වූයේය. මෝරීය රජවරු අඟුරුගෙන ගොස් අංගාර චේතිය නමින් සෑයක් කර වූහ. ඒ රජවරු තමන් වෙත ලද ධාතුගෙන තම තමන්ගේ නගරයට ගොස් චෛත්‍ය ඉදිකරවා මහත් පුද පූජා පැවැත්වූහ. දහම් ඇස් ඇති භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු ද්‍රෝණ 8ක් පමණ තිබුණේය. රන් නැලියෙන් 128 නැලියක් තිබුණේය. ශාස්ත්‍රෝන් වහන්සේ උතුරු සල් නැකතින් මව කුස පිළිසිඳ ගත්සේක. විසා නැකතින් මව කුසින් නික්මුණුසේක. උතුරු සල් නැකතින් මහාබිනික්මන් කළසේක. විසා නැකතින් අභිසම්බෝධියට පත් වූසේක. උතුරු සල් නැකතින් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළසේක. ඒ නැකතින්ම යමක ප්‍රතිහාරය කළසේක. අස්විද නැකතින් දෙව්ලොවින් බැස වදාළසේක. විසානකතින් පිරිණිවීසේක. මහා කස්සප තෙරුන් වහන්සේද අනුරුද්ධ තෙරුන් වහන්සේද යන මහා තෙරුන් වහන්සේලා දෙනම භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා බෙදා දුන්හ. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු ලැබූ ඒ රජවරුන් විසින් සත් දිනක් සත් මාසක් අධික කොට සත් වසරක් මහානීය වූ පුද පූජාවෙන් කල්ගෙවූ කල්හි මිසදිටු මිනිස්සු ශ්‍රමණ ගෞතම තෙමේ පිරිණිවියේය. රජු ධාතු නිසාවෙන් අපගේ දිවි පැවැත්ම වනසා පූජා කර යනුවෙන් සම්මා සම්බුදු රජුන් කෙරෙහි සිත් දූෂ්‍ය කරගන්නාහයි ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ මේ කරුණ සිතමින් සිට මහා කස්සප තෙරිඳුන්ට දැනුම් දුන්නේය. ස්වාමීනි මිසදිටුගත් මිනිස්සු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිද්ධෝෂ්‍ය කොටගෙන මෙයින් චුතව අවීචී මහා නරකාදීහි උපදිති. අනාගතයේහි මිසදිටුගත් බහුතරයක් මව්පියන් මරණා රජවරු වන්නාහුය. අදම ධාතුන් වහන්සේලා නිධන් කරන්නට වටනීයයි තෙරුන්ට පැහැදිලි කොට දුන්නේය. ජීවමානව වැඩහිඳින කල්හි අනන්ත යහපත සලසා සත්වයන්ගේ යහපතට පිපිදෙනු සිත් ඇතිව සිට අවශේෂ ජනයාගේ යහපත පිණිස ශාරීරික ධාතු තබා උන්වහන්සේ පිරිණිවී සේක. ධාත්වන්තරායන් දිස්වාන තේරෝ කස්සප සෞහයෝ නිදානං සබ්බ ධාතුනං කරෝහිත්‍යාහ භූපතින් මහා කස්සප නම් තෙරුන් වහන්සේ ධාතුන් වහන්සේලාට සිදුවිය හැකි අනතුර දැක රජුහට සියලු ධාතුන් නිදන් කරන්නයි පැවසූසේක. සාදුතිසෝ පටිසුත්වා මාගදෝතුට්ඨමානසු ධාතු නිධානං කාරේසි සම්භත්ත වත්තිතාදිය ඒ අජාසත් මගධ රජු සතුටු සිතින් යුතුව යහපතයි පිළිවදන් දී සමතැන්හි පිදුම් ලබන ධාතු නිදන් කරවිය. කාරාපිත්වාන සෝරාජා කස්ස පස්ස නිවේදයි ධාතුයෝ ආහරීතේරෝ ඉදං කාරණ මන්දස ඒ රජතෙමේ එසේ කරවා මහා කස්සපයන් වහන්සේට දනුම් දුන්නේය මේ කාරණිය දුටු තෙරණෝ ධාතුන් වහන්සේලාගෙන වැඩියහ බුජංගා පරිගන්හින්සු රාමගාමම් හිධාතුයෝ චේතියේ ධාරයිසන්ති ලංකාදීපේ අනාගතේ අනාගත ලංකාවෙහි මහා තූපෙහි පිහිටන්නාහු යයි රාමගමෙහි ධාතුන් වහන්සේලා නාගයෝ රැකගත්තාහුය. තධාතුයෝට පිත්ත්වාන තේරෝ කස්සප සෞහයෝ රඤ්ඤෝ අජාත සත්තුස්ස පදාසි ධාතුයෝ තදා ඒ ධාතුන් වහන්සේලා හැර මහා කස්සප තෙරුන් වහන්සේ අජාසත් රජුට අනෙක් ධාතුන් වහන්සේලා දුන්සේක ගේහේ චූප කරනානි චතුසට්ටි සතානිසෝ අම්භන්තරේ ටපේසී රාජා සම්භාතා බුද්ධ ධාතුයෝ 164ක් උපකරණයෙන් යුතුව ඒ රජතෙමේ සියලු සම්බුද්ධ ධාතු ඒ ගෘහය අභ්‍යන්තරෙහි තැන්පත් කළේය. කරණ්ඩා සීති සංකින්නම් චේතියා සීති ලංකතං ගීහි බහු සමාකින්නං තුපාරාමප්පමානකං අසුවක් කරඬුවලින් හා අසුවක් චෛත්‍යවලින් සරසන ලදුව ඒ ගෘහයෙහි බොහෝ සෑයන්ගෙන් පිරි ථූපාරාමය පමණට තිබුණේය. කාරිත්වා සබ්බ කරණං වාලිකං ඕකිරීතහින් නානා පුප්පසහස්සානි නානා ගන්ධං සමාකිරී සියලු දේ මනමින් කොට එහි සුදු වැලි අතුරා නොඑක් දහස් ගණන් මලින්ද නොඑක් සුවඳින්ද පිටිය. අසීතිතේර රූපානි අට්ඨචක්ක සතානිච සුද්ධෝදනස්ස රූපම්හි මායාපජාපතාදිනං අසූ මහා ශ්‍රාවක තෙරවරුන්ගේ රූපද 108ක් ධර්ම චක්‍රයන්ද සුදවුන් රජු මායාදේවිය ප්‍රජාපති දේවිය ආදීන්ගේ රූපද සබ්බානිතානි රූපානි සුවන්නස්සේවකාරයින් පංච චත දජ සතේ උසාපේසි මහීපති මිහිපල් තෙමේ ඒ රූප සියල්ල රණින්ම කරවිය. පන්සියයක් ධජ ඡත්‍රයන් ඔසවාලිය. ජාත රූපමයි කුම්භේ කුම්භේච රතනාමයි පංච පංච සතේයේව තපාපේසි සමන්තතු රණින් කරන ලද කලකෙදිද රුවණින් තනු කලකෙදිද පන්සියය බැගින් හාත්පස තැබුවේය සෝවන්න නික්කමයේනච කපාලේ රජතාමයි පුරේ පුරේසි ගන්ධ තේලස්ස ජාලා පෙත්වා පදීපකේ රිදියෙන් කල පහන් බඳුනෙහි රණින් කල පහන් වැටි මුව ඇත්තේය. එහි සුවඳ තෙල් පුරවා පහන් දැල්විය. පංච පංච සතේව ඨපාපේසි දිසම්පති ඉමේ තතේව තිට්ඨන්ත අදිඨාසි මහාමුනි රජතෙමේ ඒ පහන් 500 බැගින් තැබවිය මේ පහන් එසෙයින් නොනිවි තිබේවායි මහා මුනි දානෝ අදිටන් කළෝය විත්තාරිතා ධම්මාසෝකෝ භවිස්සති අනාගති අක්කරේ සුන්නපත්තම්හි චින්දාපේසි මහාමති මහා නුවණැති තෙරණුවෝ අනාගතෙහි ධර්මාශෝක නම් නිරිඳෙක් වන්නේයයි විස්තර කොට රන්පත් ඉරුවෙහි ලියා තැබ වූහ. පකප්පිත්වා විසුකම්මං ධාතු ගබ්බ සමන්තතු වාත වේගේන යායන්තං යන්ත රූපමකාරයි ධාතු ගර්භය හාත්පස ඊතා මනවින් පිළියෙල කොට සුලං වේගයෙන් වටා දිවෙන යන්ත්‍ර රූප කරවන ලද්දේය. කත්වාසිලා පරික්කේපං පිදහිත්වා සිලාහිතං තස්සූපරි කරීතුපං සමං පාසානතුපියං ගල් බැම්මකින් වටකොට ගලින් වසා දමා ඒ මත සමකොට ගලින්ම ස්තූපයක් කර වූයේය ධාතු නිදාන කතාව સમાપ્તයි මෙසේ ආරි ජන ප්‍රසාදයේ පිනිස කරන ලද ධාතු වංශයෙහි තථාගතයන් වහන්සේගේ පිරිණිවීම පිළිබඳ ඇතුළත් දෙවන පරිච්ඡේදය නිමා විය. තුන්වෙනි පරිච්ඡේදය ධාතු පරම්පරා කතාව ධාතුන් වහන්සේලා බෙදා දෙන කල්හි ශාස්ත්‍රෝන් වහන්සේගේ ලලාට ධාතුව කුසිනාරාවෙහි මල්ල රජදරුවන් ලැබූ කොටසෙහි වැඩ සිටියේ මහා කස්සපයන් වහන්සේ ඔවුන් වෙත එළඹ මෙය වදාළහ. රජදරුවනි ශාස්තෘන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ ඔබ ලද ධාතු කොටසෙහි වැඩ සිටින සේක. මම එය ගන්නට පැමිණියමි. භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩවසන කල්හි තම්බපන්නේ දිවයිනෙහි එය පිහිටන බව අනුදත් සේක. එහෙයින් එය අපට දෙව්. එය ඇසූ මල්ල රජවරු එසේනම් ස්වාමීනී ලලාට ධාතුව පිළිගත මැනවැයි මහා කස්සප තෙරුන්හට ලලාට ධාතුව දුන්නාහුය. මහා කස්සපයන් වහන්සේ තම ශිෂ්‍යවර මහානන්ද තෙරුන් කැඳවා ලලාට ධාතුව තෙරුන්ට භාර දී මේ ලලාට ධාතුන් වහන්සේ තඹපන්නී දීපයෙහි මහවැලි ගඟ දකුණු ඉවුරු ප්‍රදෙසෙහි සේරෝ නම් විල්තෙර වරාහ නම් ගල් පොකුණ මත කාවන්තිස්ස රජු පිහිටුවන්නේය. චෛත්‍යයක්ද සංඝාරාමයක්ද කරවන්නේය. ඔබ මේ ලලාට ධාතුන් වහන්සේ ගෙන ගොස් විසල්පුර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි ශාස්ත්‍රෝන් වහන්සේ වැඩ වාසය කළ ගන්ධ කුටියෙහි වඩා හිඳුවා ධාතු පූජා පවත්වා ආයු සංස්කාර අත්හැර පිරිනැමන කල්හි තම ශිෂ්‍ය චන්ද්‍රගුප්ත තෙරුන්හට ධාතු වංශය පවසා අප්‍රමාදී වවයි වදාරා ලලාට ධාතුව තෙරුන්ට පවරා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑසේක සාවකෝ සත්තු කප්පෝ සෝපභින්න පටි සම්බිදු ගයිත්වා මානයින් දාතුම් මහානන්දු මහාවනේ ඒ මහා කස්සපයන් වහන්සේ සිව් පිළිසිඳියා පත්ව ශාස්තෘන් වහන්සේ වැනිව ශ්‍රාවකෙක්ව හුන්සේක. උන්වහන්සේගෙන් ධාතුගෙන මහානන්ද තෙරණුවෝ විසල්පුර මහා වනයෙහි ගඳ කිලියෙහි ධාතු පිදූහ. ඒ මහානන්ද තෙරුන්ගේ ශිෂ්‍ය වූ චන්ද්‍රගුප්ත තෙරණුවෝ ලලාට ධාතුවගෙන අහසට පැන නැගී සැවැත් නුවර දෙවුරම් මහවෙහෙරෙහි දස බලයන් වහන්සේ වැඩවිසූ ගඳ කිලියට වැඩමවා ධාතු පූජා පවත්වමින් බොහෝ කල් වාසය කළහ. උන්වහන්සේත් ආයු සංස්කාර අත්හැර පිරිනිවන කල්හි තම ශිෂ්‍යවර භද්දසේන තෙරුන් කැඳවා ඒ තෙරුන්ට ධාතුන් වහන්සේ භාරකොට ධාතු වංශ කතාව පවසා අනුපාදිශේෂ පරිණිර්වාණ ධාතුවෙන් පිරිණිවී සේක. චන්ද කුත්තු මහා පඤ්ඤු චලබිඤ්ඤෝ විසරදෝ රම්මේ ජේතවනේ ධාතුම් තපෙත්වා වන්දනං අකා මහා ප්‍රඥ වූ ෂඩ් අභිඥාලාභී විශාරද නුවණැති චන්ද්‍රගුප්ත තෙරණුවෝ රම්‍ය වූ දෙව්රමෙහි ලලාට ධාතුව වඩා හිඳුවා වැඳුම් පිදුම් කළාහොය ඒ චන්ද්‍රගුප්ත තෙරුන්ගේ ශිෂ්‍යවර භද්දසේන තෙරණුවෝ ලලාට ධාතුවගෙන අහසින් ගොස් ඉසිපතනෙහි දම්සක් පැවතුම් මහා වෙහෙරෙහි ශාස්ත්‍රෝන් වහන්සේ වැඩ සිටි ගඳකිලියෙහි වඩා හිඳුවා සුවඳ මල් ආදියෙන් පූජා පවත්වා බොහෝ කල වාසය කෙළේය උන්වහන්සේ පිරිනිවෙන කල්හි තම ශිෂ්‍යවර ජයසේන තෙරුන්ට ලලාට ධාතුන් වහන්සේ භාරදී ධාතු වංශය පවසා අනුපාදිසේස පරිණිරවාණ ධාතුවෙන් පිරිනිවී සේක. බද්දසේනෝ මහතේරු කතකිච්චෝ මහයිසී ධාතුං ඨපෙත්වා ඉසිපතනේ වන්දිත්වා නිබ්බුතිං ගතු නිවන් මඟ පිරිපුන් කළ මහා ඉසිවර භද්දසේන මහ තෙරණුවෝ ඉසිපතන මහ වෙහෙරෙහි ලලාට ධාතුව වඩා හිඳුවා වන්දනා පූජා පවත්වා පිරිණිවී සේක ඒ ජයසේන තෙරණුවෝ ලලාට ධාතුවගෙන වේලුවන මහා විහාරයේහි ශාස්ත්‍රූන් වහන්සේ වැඩ සිටි ගඳ කිලෙහි වඩා හිඳුවා සුවඳ මල් ආදීන් පූජා පවත්වා බොහෝ කල් වාසය කොට පිරිනිවන් පාන කල්හි තම ශිෂ්‍යවර මහා සංඝ රක්කිත තෙරුන්හට ධාතුන් වහන්සේ භාරදී ධාතු අංශය පවසා අනුපාදිශේෂ පරිණිර්වාණ ධාතුවෙන් පිරිණිවී සේක. ගහිත්වාන ධාතුවරං ජයසේනෝ මහාමුනි නිධාය වේලුවනේ රම්මේ අකාපූජා මනෝරමං ජයසේන මහා මුනිතෙමේ උතුම් ලලාට ධාතුන් වහන්සේගෙන රම්‍ය වූ වේලුවනෙහි වඩා හිඳුවා මනෝරම්‍ය වූ පුද පූජාවන් කෙළේය ඒ ආයුෂ්මත් සංඝරක්ෂිත තෙරණුවෝ ලලාට ධාතුවගෙන අහසින් ගොස් කොසඹෑ නුවර ഘോഷිත සිටු විසින් කරවන ලද ഘോഷිතාරාමේහි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ගන්ධ කුටියෙහි වඩා හිඳුවා සුවඳ මල් ආදීන් පූජා පවත්වා බොහෝ කල් වාසය කළහ. උන්වහන්සේත් පිරිනිවෙන සමයෙහි තම ශිෂ්‍යවර මහාදේව තෙරුන් කැඳවා ලලාට ධාතුන් වහන්සේ භාරකොට ධාතු අංශය පවසා අප්‍රමාදී වවයි වදාරා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑසේක සංගරක්කිතවුහ යෝතේරු චන්ධෝවිය සුපාකටු තපිත්තවා ഘോഷිතාරාමේ අකා පූජං මනෝරමං පුන් සඳසෙයින් ඊතා ප්‍රසිද්ධව සිටි සංගරක්කිත නම් තෙරණුවෝ ഘോഷිතාරාමේහි ධාතුන් වහන්සේ වඩා හිඳුවා මනෝරම්‍ය වූ පුද පූජාවන් කළාහොය ඒ සංගරක්ෂිත තෙරුන්ගේ සද්ධි විහාරික මහාදේව තෙරණුවෝ ලලාට ධාතුව රැගෙන දෙවන පෑතිස් මහරජුගේ සොයුරු මහා නාග යෝරජු මාගම සේසත් ඔසවා සිටි කාලෙහි හත් තොට්ටනම් ජනපදෙහි කුක්කුට පර්වතය අතරෙහි මහා සල්රුක් සෙවණෙහි අහසින් වැඩම කොට හිඳගත් සේක එසමයෙහි මහා කාල නම් උපාසක තෙමේ සිය අඹදරුවන් සමග මල් සුවඳ විලවුන් ධජ පතාක ආදියගෙන දවසට තුන් වරක් මහත් පුද පූජා පවත්වමින් බොහෝ කල් වාසය කෙළේය. මාසෙහි අටවක පසලොස්සක දිනයන්හි ලලාට ධාතුවෙන් සවනක් ඝන බුදු රැස් විහිද ගියේය. එසමයෙහි ලලාට ධාතුන් වැඩ සිටි ඒ ප්‍රදේශය බුදුරජුන් ජීවමානව වැඩ සිටින කලක් මෙන් ඌයේය. ජනපද වාසී මිනිස්සු තෙරුන් සමීපයෙහි සිල් සමාදන් වෙති. උපෝසත සිල් රකිති. දන් පුදති. ධාතුන් වහන්සේට මහත් පූජා පවත්වති. එයින් පසු කලෙක මාගම වසන මහානාග යුවරජු යමෙක් අපගේ දසබලයන් වහන්සේගේ ධාතුගෙන මෙහි පැමිණියේද ඔහුට මහත් සම්පත් දෙන්නෙමෙයි අඬබෙර පැතිරුවේය. එකල්හි මහා කාල ගෘහපති තෙමේ යුවරජු බැහැ දකින්නෙමි ඔහුට සුදුසු තුටු පඳුරුගෙන රජ දොරටුවෙහි සිට ඒ බව දැනුම් දුන්නේය. යුවරජු ඔහු කැඳවුයේය. ඔහු ගොස් යුවරජු වැඳ සිටියේ ඒ පුද පඬුරු රාජපුරුෂයන් වෙත පිරිනැමුවේය. මහා කාල මාමණ්ඩියනි තොපගේ ජනපදෙහි අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් වැඩ සිටින සේක්දැයි යුවරජු ඇසුවේය. යුවරජුගේ කතාව ඇසූ මහා කාල තෙමේ වැඩ සිටින සේක දේවයන් වහන්සේ මාගේ කුළුපග තෙරුන් වහන්සේ සමීපෙහි වැඩ සිටින කැඩපත් රෞමක ප්‍රමාණ ඇති ශාස්ත්‍රූන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ සවනක බුදුරැසින් අහසෙහි උදා වූ හිරු දහසක් සඳ දහසක් සෙයින් බබලන සේක. ඒ ජනපදය බුදුරජුන් උපන් කලක් මෙන් ඌයේයයි පැවසුයේය. ඒ ගෘහපතියාගේ කතාව ඇසීමෙන්ම රජුගේ සකල ශරීරය පස්වනක් ප්‍රීතියෙන් පිරිපුන්ව ගියේය. අතිශයින් සොම්නසටපත් රජතෙමේ මාගේ මාමණ්ඩිය වූ මහා කාලයන් හට කහවනු ලක්ෂයක්ද සයින්ධව අසුන් සතර දෙනෙකු යෙදූ රථයක්ද රන් අබරණින් සැරසූ එක් අශ්වයෙක්ද දිය පහසුව ඇති කුඹුරක්ද දැස්සන් පන්සියයක්ද දෙව්යි පවසා අන්‍ය වූ තෑගි බෝගද දුන්නේය. ඒ යුව රජ තෙමේ මෙපමණ දේ ගෘහපතියාටදී එදවසෙහිම නුවර බෙර හසුරුවා ඇත් අස් රියවාහනගෙන මහා කාල කෙළඹියා මඟ පෙන්වා කොට අනුපිළිවෙලින් හත්ොට්ට ජනපදයට පැමිණ රමණීය බිම් පෙදෙසක කඳවුරු බැඳ අමාත්‍ය සමූහයා පිරිවරා කෙළඹියාගෙන තෙරුන් වහන්සේ වසන තැනට ගොස් වැඳ එකත් පස්ස සිටියේය. සෙසු ඇමතිවරුද කෙළඹියාද තෙරුන් වැඳ එකත් පස්ස සිටියාහුය. යුවරජු තෙරුන් වැඳ පිළිසඳර කතාකොට එකත් පස්ව හිඳගත්තේය. මහාදේව තෙරණුවෝ සතුට උපදවන කතාවකොට මහරජාණෙනි ඔබ කුමක් නිසා මෙහි පැමිණියේද? පැමිණි කරුණ මාහට පැවසුව මැනවයි කීහ. ස්වාමීනි නුඹ වහන්සේ සමීපෙහි අප භාග්‍යවතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ වැඩ සිටින සේක්ලෝ. එය වන්දනා කරන්නෙමි පැමිණියමි යුව රජු පැවසුවේය. මහරජාණෙනි ඔබ විසින් යහපත කරන ලද්දේයයි පවසා ධාතු මැදුරෙහි දොර විවෘත කොට මහරජාණෙනි බුදුරජුන්ගේ ලලාට ධාතුන් වහන්සේ අති දුර්ලභ වනසේකයි කීහ. රජතෙමේ සුවඳ පැන් කල සොලසකින් ස්නානය කොට සියලු රාජාභරණයෙන් සැරසී උතුරු සලුව ඒකාංශ කොට දෑත් ඇඳිලි බැඳ වන්දනා කරමින් සිටගත්තේය. බුද්ධා ලම්භන ප්‍රීතියෙන් සකල ශරීරය පැතිර ගියේය. ප්‍රීති වේගයෙන් යුතු රජතෙමේ මේ ගාථාවන් පැවසුවේය. නමාමි වීරපාදේතේ චක්කංකිත තලේ සුභේ වන්දිතේ නරදේවේහි අමතං දේහි වන්දිතේ වීරයන් වහන්සේ මුඹ වහන්සේගේ සොඳුරු සක්ක ලකුණින් යුතු සිරිපාද පද්මයන් වදිමි. දෙව් මිනිසුන් විසින් වන්දනා කරන කල්හි අමා නිවන් දෙනසේක. ලෝකනාථ තුවං ඒකෝ සරණං සබ්බ පානිනං ලෝකේතයා සමෝනත්ති තාරේහි ජනතං බහුම් ලොවට එකම පිළිසරණ මුබ වහන්සේය සියලු ප්‍රාණීන්ට සරණ මුබ වහන්සේය මුබ වහන්සේ හා සම වූෙක් ලොවෙහි නැත්තේය බොහෝ ජනයා සසරෙන් එතෙර කළසේක මහන්න වේ මයං භන්තේ නිමුග්ගා දීඝ සම්භවේ අපතිස්සා අපතිට්ඨා සංසරාම චිරං තහින් ස්වාමීනි අපි දිගු ගමනක් ඇති සසර මහා සයුරෙහි ගිලී සිටිමු රැකවරණ නැතිව පිහිට නැතිව බොහෝ කලක් එහි සැරිසරමු. ඒතරහිතුම්හේ ආපංජ පතිට්ටං අදීගච්චරේ තුම්හාකං වන්දනං කත්වා උත්තින්නම්හ බවන්නවාති මෙකල්හි මුඹ වහන්සේගේ වැඩමවීමෙන් පිහිටක් ලබා ගත්තෙමු. මුඹ වහන්සේට වන්දනා කොට භව සයුරෙන් එතර වුණෙමු. එකිනෙහි ලලාට ධාතුන් වහන්සේගෙන් රැස් විහිදී ගියේය. මුළු ලක්දිව රන් රස ධාරාවෙන් සැරසුණු කලක් මෙන් ඌයේය. මහත් ප්‍රීති සොම්නසක් උපන්නේය. රජතෙමේ මහත් සතුටට පත්ව තුටු පහට වූයේය. ඒ රජු ධාතු ඝරයෙන් නික්ම තෙරුන් වහන්සේ සමග සරසන ලද මණ්ඩපෙහි එකත් පස්ව හිඳගත්තේය. එකත් පස්ව හිඳ මෙය පැවසුවේය. ස්වාමීනි මේ ලලාට ධාතුන් වහන්සේ මාහට දෙනු මැනව. මහත් වූ පූජා සත්කාර පවත්වා පරිහරණය කරමි. යහපති මහරජාණෙනි මේ ධාතුන් වහන්සේ පිළිබඳව සම්මා සම්බුදුරජාණෝ ජීවමානව වැඩ සිටියදීම අනාවැකියක් වදාළසේක. ඔබගේ වංශයෙහි උපදින කාවන්තිස්ස නම් රජෙක් මේ දිවයිනෙහි මහවැලි ගඟෙහි දකුණු ඉවුරු පෙදෙසෙහි සේරු නම් විල කෙළවර වරාහ නම් ගල් පොකුණ මත පිහිටුවා මහත් වූ ස්තූපයක් කරන්නේ යයි වදාරා ශාස්ත්‍රූන් වහන්සේ සෑ පිහිටන බිමෙහි නිරෝධ සමාපත්තියට සමවැද 500ක් රහතුන් පිරිවරා එතන තුන් විටක් පැදකුණු කොට වැඩිසේක. එහෙයින් මහරජාණෙනි ගතමැනවයි ධාතුන් වහන්සේ දුන්නාහුය. රජතෙමේ ධාතුන් වහන්සේ සතර පළඟක් මත කරඬුවක වඩා හිඳුවා. එය කුමුදුපත් වැනි මංගල සයින්ධව අසුන්්‍යදූ රතෙහි තැම්පත් කොට හාත්පස රැකවල් සදා පසඟ තුරුගොස පවත්වමින් ජන සමූහයා පසුපසින් පැමිණෙත්වායි මහා ජනයාට විධාන කොට මහා දේව තෙරුන් සමීපයට ගොස් ස්වාමීනී නුඹ වහන්සේලා ධාතුන් වහන්සේගේ උපස්ථානයට වැඩිය මැනවයි කීවේය. තෙරණුවෝ රජුගේ වචනය අසා මහරජාණෙනි මේ ධාතුන් වහන්සේ අප සංඝ පරපුරෙන් වැඩිසේක. මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික අනද මහතෙරුන් සේන් මෙම ධාතුන් වහන්සේ පරිහරණය කරන්නෙමි පවසා ප්‍රත්‍යදායක කෙළඹියාටත් පවසා පාසියුරුගෙන ධාතුන් වහන්සේට උපස්ථාන කෙරෙමින් පසුපසින් වඩිනසේක. රජතෙමේ ධාතුන් වහන්සේ වැඩමවාගෙන අනුපිළිවෙලින් මාගමට පැමිණියේය. මහා සේනගුප්ත කැඳවා නගරය සරසාලවයි පැවසුවේය. ඔහු නගරෙහි බෙර හසුරුවා වීදි 18 අමදිත්වා පුන් කලස් තබත්වා දජපතාක ඔසවත්වා තොරන් බඳිත්වා පස් පැහැයෙන් යුතු මල් විසිරුවත්වා සියලු නගරය අලංකාර කෙරෙත්වා. සුවඳ මල් ආදියගෙන ඒකාංශ කොට සුදුවත් පොරවාගෙන සියලු නගරවාසීහු පෙරමගට පැමිණෙත්වායි අනකලේය. ඉක්බිති මහා ජන සමූහයා සියලු තුරුගොස පවත්වමින් සුවඳ මල්ගත් අතින් යුතුව පෙරමග බලා නික්මුණාහොය. දෙව් මිනිස් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස අපමණ වූහ. පිරිස දහස් ගණන් මල් මාලා දැමූහ. සුවඳ සුළඟින් කැළඹී ගිය මහා සයුරසෙන් මුළු නුවර ඒකනින් නාද හටගත්තේය. ඒ රජතෙමේ සිරගේහුන් සියලු සත්වයෝ සිරදඬුවමින් නිදහස් කරත්වා. දැහැමින් සෙමින් රජ අන ඉටු කරත්වායි පවසා ධාතුන් වහන්සේ වැඩමවාගෙන සිය නුවරට පිවිස සිය රජමාලිගයට පැමිණ ධාතුන් වහන්සේ වඳිත්වායි නාටක ස්ත්‍රීන්ට දැනුම් දුන්නේය. නාටක ස්ත්‍රීහු නානා බරණින් සැරසී රජගෙයින් නික්ම ධාතුන් වහන්සේ වන්දනා කොට තම තම අතින්ගත් තූර්ය භාණ්ඩ මැනවින් වයා මහත් පූජාවක් කළාහුය. ඉක්බිති වඩුවන් කැඳවා රජමැදුරට ඊතා දුර නොවූ ඊතා ළඟ නොවූ මනාබිම් පෙදෙසක ධාතුඝරයක් කරවා මල්කම් ලියකම් කරවා ධාතුගෙයි විචිත්‍ර මණ්ඩපයක් කරවා සප්ත රත්නයෙන් කරඬුවක් කරවා එහි ධාතුන් වහන්සේ වඩා හිඳුවා මණික් පළඟක් මත ධාතු කරඬුව තබා ඉහලින් විචිත්‍ර වූ වියන් බැඳ වටතිර ඇද මහත් පිරිවරින් යුතුව මහත් වූ ධාතු පූජාවක් කෙළේය. ධාතුන් වහන්සේගෙන් රැස් විහිදෙන්නට පටන් ගත්තේය. මහා ජනයෝ විස්මයට පත්ව සාදුකාර දුන්නාහුය. සතුටට පත් සියලු නගරවාසීහු බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව දිනපතා ධාතුන් වහන්සේට මහත් පූජා පවත්වමින් කල්ගත කළාහුය. ඔවුහු පන්සිල් රකිත්. බුදුරජුන් මගේය. ධර්මය මගේය. සංඝයා මගේය. සලකා සරණයත්. රජු මහජනයාට අවවාද කරයි. මෛත්‍රී භාවනාව වඩව්. කරුණා භාවනා, මුදිතා භාවනා, උපේක්ෂා භාවනා වඩව්. මව්පිය, ගුරවර ආදී කුල දෙටුවන්ට උවටැන් කරව්. වශයෙන් ඕදන් දී භික්ෂු සංඝයාටද ගංගාවෙහි සැඩ පහර පවතින කලකමෙන් සිව්පසයෙන් මහාදාන් පැවැත්විය. මව්පියන්ට උවටැන් කොට භික්ෂු සංඝයාට සංග්‍රහ කළේය. මහා ජනයෝ රජුගේ අවවාදයේ පිහිටා දානාදී පින්කොට එසමයෙහි බොහෝසෙයින් කලුරිය කොට දෙව්ලොව ගියාහුය. කල්යාණ මග්ගම්හි පතිට්ඨිතා ජනා දානාදී පුඤ්ඤානි කරිත්ව සම්බදා චුතා චුතා සබ්බ ජනා සුමානසා ගත අසේසං සුගතින් සුභේරතා කල්යාණ ප්‍රතිපදාවෙහි පිහිටි ජනයෝ හැම කල්හි දානාදී පින්කොට සතුටු සිතින් යුතුව මිය යන මිය යන සියලු ජනයෝ ඉතිරි නැතිව සොඳුරු දෙව්ලොව ඇලී ගියාහුය. රජ තෙමේ ධාතුන් වහන්සේට මහත් පූජා පවත්වමින් මාගම විසුවේය. ඔහු විසින් පිහිටුවන ලද විහාරයන් ගැන කිව යුත්තේය. ලෙන් විහාරය, සඳගිරි විහාරය, කෙලපව් විහාරය, නගරංගන විහාරය, සෙල් විහාරය, තලාක විහාරය ආදී විහාර කරවා ත්‍රිපිටක මහා අරිට්ඨ තෙරුන්ට අත්පැන් වඩා මහා විහාරයන් පවරා දුන්නේය. ඒ රජු දිවි ඇතිතෙක් ධාතුන් වහන්සේට පූජා පවත්වා අවසන් කල මරණ මංචකෙහි වැදහොත්තේ තම පුතු යටාලතිස්ස කුමරු කැඳවා දරුව තිස්සෙනි අප විසින් පුදන ලද්දා වූ ලලාට ධාතුන් වහන්සේට පූජා පවත්වවයි ධාතු වංශය පවසා පුත් කුමරුට අනුශාසනා කොට කලුරිය කොට දෙව්පුරයට ගියේය රාජා මහානාගවරු යසස්සී කත්වාපි රජ්ජං මතිමා සුසන්ධු මානිත්ත සංඝං චතුපච්චයේහි අගා අසෝකු වරදීවලුකං යස පිරිවර ඇති උතුම් මහා නාග රජු නුවණින් හා මනා ශ්‍රද්ධාවෙන් රාජ්‍ය කොට සිව්පසයෙන් සංඝයා පුදා ශෝක රහිත වූයේ උතුම් දෙව්ලොව ගියේය. මහා නාග රජුගේ පුත් යටාලතිස්ස කුමරු පිය රජු ඇවෑමෙන් පියා පැවසූ අයුරින්ම ධාතුන් වහන්සේට මහත් පූජාවන් කෙළේය. ඔහොත් දවසට තුන් වරක් ධාතු උපස්ථාන කරමින් රාජ්‍ය කොට බොහෝ කල් විසීය. මේ අටාලතිස්ස රජු විසිනුත් පිහිටුවන ලද විහාරයන් ගැන කිව යුත්තේය. ධම්මසාල විහාරය, මහා ධම්මසාල විහාරය, සේලාභය විහාරය ආදී විහාරයන් පිහිටුවා ත්‍රිපිටක මහා අරිට්ඨ තෙරුන්ගේ ශිෂ්‍ය වූ මහා නාග යුව රජුගේ සීයා කෙනෙකු වූ ත්‍රිපිටක මහා අභය නම් තෙර නමක් සිටියේය. ඒ තෙරුන්ට අත්පැන් වඩා එම විහාරයන් දුන්නේය. ඒ රජුද දිවි ඇතිතෙක් ධාතු පූජාව පවත්වා අවසන් කල මරණ මංචකයෙහි වැදහොත්තේ සියපුත් ගෝඨාභය කුමරු කැඳවා ධාතුන් වහන්සේට මහත් වූ පූජා පවත්වමින් අප්‍රමාදී බවයි පවසා ධාතු වංශය කියා කලුරිය කොට දෙව්ලොව උපන්නේය යට්ඨාලකෝ නාම මහා මහීපති මහාජනසත්ත කරෝ ගුණාලයෝ සෝදාතු පූජං විපුලං අනේකදා කත්වාගතෝ දේව පුරං අනින්දිතු යටාලතිස්ස නම් මහරජ තෙමි බොහෝ ගුණ ධර්ම ඇතිව මහජනයා හට යහපත සලසන්නේ හේ නොයෙක් අයුරින් විපුල වූ ධාතු පූජාව කොට නිന്ദා රහිත වූ දෙව්පුරයට ගියේය. ඔහුගේ පුත් ගෝඨාභය කුමරු පිය රජු ඇවෑමෙන් පියා පැවසූ අයුරින්ම ධාතූන් වහන්සේට මහත් වූ පූජාවන් කොට ගෝඨාභය මහරජු බවට පත්ව රාජ්‍ය කරමින් කතරගම දසබෑ රජුන් මරවා එයට දඬුවම් ලෙස හත්ොට්ට ජනපදෙහි වැඩවසන ගෝඨාභය මහතෙරුන්ට මත්තිකලෙන් විහාරය, කීරසාල විහාරය, නාගමහා විහාරය, කුම්භසේන විහාරය, චේතිය පබ්බත විහාරය, සානුපබ්බත විහාරය, කනිකාර සේල විහාරය, අම්බසේල විහාරය, තින්දුක ලෙන් විහාරය, කරණ්ඩක විහාරය, ගෝධසාල විහාරය, වාලුක තිත්ත විහාරය ආදී ගඟෙන් එතෙර මෙතෙර විහාර 500ය බැගින් විහාර දහසක් කරවා තමන්ගේ නම හා සමාන වූ ගෝඨාභය තෙරුන්ට අත්පැන් වඩා පිදීය. ඔහු දෙවි ඇතිතෙක් ධාතු පූජාව පවත්වා අවසන් කල මරණ මංචකයෙහි වැද හොත්තේ සියපුත් කාවන්තිස්ස කුමරු කැඳවා වැළඳගෙන දරුව තිස්සෙනි. මේ ලලාට ධාතුන් වහන්සේ අප පිය පරපුරෙන් වැඩිසේක. ඔබ ධාතුන් වහන්සේගෙන මහවැලි ගඟෙහි දකුණු ඉවුරුපස සේරු නම් විල කෙලවර වරාහ නම් ගල් පොකුණ මත වඩා හිඳුවා සංඝාරාමයක් කරවන්නේලුයි ශාස්ත්‍රූන් වහන්සේ දිවමන් කල අනාවැකියක් වදාළසේක එහෙයින් ඔබ මේ ධාතුන් වහන්සේගෙන මාගේ ඇවෑමෙන් එම ස්ථානයේහි පිහිටුවන්නේයි පුත් කුමරුට අනුශාසනා කොට කලුරිය කොට දෙව්ලොව උපන්නේය. ගෝඨාභයෝ නාම මහීපතිස්සරු මහජනේ තෝසයි අපමත්තු සෝධාතු පූජං විපුලං කරිත්වා අගා අසෝකං වරදේව ලෝකං ගෝඨාභය නම් මිහිපල් රජතෙමේ නොපමාව මහජනයා සතුටු කළේය හේ මහත්සේ ධාතු පූජාව කොට ශෝක රහිත වූයේ උතුම් දෙව්ලොව ගියේය. මහානන්දෝ මහාපඤ්ඤෝ චන්දගුත්තෝ බහුසුසුතු බන්දසීනෝ මහා තේරෝ බද්ධ ධම්මේ විසරදු මහා ප්‍රඥ වූ මහා නන්ද තෙරණුවෝය පහුශ්‍රත වූ චන්දගුප්ත තෙරණුවෝය සොඳුරු ධර්මෙහි විශාරද වූ බද්දසේන තෙරණුවෝය ජයසේනෝච සෝවීරු තේරෝ සෝ සංඝ රක්කිතු දේවත්තේරුච මේධාවි රක්ඛකා ධාතු බන්දකා ඒ වීරවත් වූ ජයසේන තෙරණුවෝද ඒ සංඝරක්ඛිත තෙරණුවෝද නුවණැති මහාදේව තෙරණුවෝද ලලාට ධාතුන් වහන්සේගේ සොඳුරු වූ මුර දේවතාවෝය. උපරාජා මහානාගෝ යට්ඨාලකෝ මහා බලු ගෝඨාභයෝ මහා පුඤ්ඤෝ කාකවන්නෝච විරියවා මහා නාග යුවරාජයාද මහා බලති යඨාලතිස්ස රජුද මහා පිනති ගෝඨාභය රජුද වීරියවත් කාවන්තිස්ස රජුද ඒතේ තේරාච රාජානෝ පුඤ්ඤවන්තෝ සුමානසා ධාතු පරම්පරාණීතා දාතා ධාතු සුකෝ විදා මේ රහත් තෙරුන් වහන්සේලාද රජවරුද පින් ඇත්තාහුය සුපහන් සිත් ඇත්තා වූ ධාතු පරපුර රැගෙන ආවාහුය ධාතුන් වහන්සේ පිළිබඳ දක්ෂව ධාතු වංශය දරාගත්තාහුය. කස්සපාධීන තේරානං පරම්පරාය මාගතා මහානාගාදිහන්තතු යාවතිස්ස මුපාගතා මහා කස්සප තෙරිඳුන් ආදී තෙරවරුන්ගේ පරපුරෙන් වැඩම කොට වදාළ ලලාට ධාතුන් වහන්සේ ඉන්පසු මහා නාග රජු අතින් කාවන්තිස්ස රජු දක්වා පරපුරෙන් වැඩිසේක. මෙසේ ආර්ය ජන ප්‍රසාදයේ පිනිස කරන ලද ධාතු වංශයේහි ධාතු පරම්පරා කතාව නම් වූ තුන්වෙනි පරිච්ඡේදය නිමාවිය. හතරවෙනි පරිච්ඡේදය ඒ ඒ තොරතුරු පිළිබඳ කතාව මෙතෙන් සිට කාවන්තිස්ස රජුගේ උත්පත්ති කතාව කිව යුත්තේය අපගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ අභිසම්බෝධියට ඊතා පෙරම මහා මලය රටෙහි මෙතෙමේ වනෙහි හැසිරෙන්නෙකුට දාව ඔහුගේ බිරිඳගේ කුසෙහි පිලිසිඳ ගත්තේය මාස 9 හමාරක් අවසානයේහි මව කුසින් නික්ම ක්‍රමයෙන් වැඩෙමින් නුවණැති බවට පත් වූයේය. ඔහුගේ පියා එක් දැරියක් ගෙනවොත් පුතුට බිරිඳකොට ගෙයි තැබුවේය. පසු කලෙක ඔහුගේ පියා කලුරිය කලේය. කුමාරයාත් හැසිරෙන්නායි අරුතින් චරක නමින් ප්‍රසිද්ධ විය. ඔහු එතැන් පටන් පසේ බුදු කෙනෙකුන් වහන්සේට උවටැන් කෙරුවේය. චරක තෙමේ තම ගෙවත්තේ කෙසෙල් කොස් ආදිය සිටුවා පලබර උයනක් කෙළේය. එයින් පසු කලෙක සිටුවන ලද කොස් ගසෙහි මහත් සැලියක් පමණ කොස් ගෙඩියක් හටගත්තේය. චරක තෙමේ සිය ගෙවත්තට ගොස් ගසේ අත්තක හොඳින් ඉදී ගිය කොස් ගෙඩිය දැක සිඳ ගෙටගෙන ඇවිත් නැට්ටෙන් එල්ලා වහල්ල ඉවත් කළේය. එයින් හාත් පස චතුමදුරසයින් යුෂවැගිරී වහල්ලෙහි තිබූ වලවල් පිරී ගියේය. එවිට චරක තෙමේ මෙසේ සිතුවේය. මේ වැලගෙඩිය අපගේ පසේ බුදුරජුන්ට විනා අන් කෙනෙකුට සුදුසු නොවෙයි. තැම්පත් කොට තැබුවේය. පසුදින පසේ බුදුන් වහන්සේ ගල්ලෙනින් නික්ම සිරුර පිළිදැගුම් කොට මනාරත් පැහැ ලාදල්ලක් බඳු අඳන සිවුර පිරිමඩලු කොට හැඳ උතුම් ඝන මහා පාංශ කූල සිවුර පොරවා නිල්බමර පැහැගත් පාත්‍රය අතින්ගෙන අහසින් වැඩම කොට ඔහුගේ නිවසේහි දොරකඩ වැට සිටියෝය චරක තෙමේ ගේන්නික්ම උන්වහන්සේට වැඳ අතින් පාත්‍රයගෙන ගෙට පිවිස පුටුවෙහි වඩා හිඳුවා තමා තැබූ තැනින් වැලගෙඩියගෙන පාත්‍රයට යුෂ පුරවා පිළිගැන්වීය. පසේ බුදුන් වහන්සේ එය වළඳා අහසින් තමන් වසන තැනට වැඩියෝය. එක් දිනක් චරකතෙමේ පිට පෙදෙසකට යන්නේ බිරිඳ කැඳවා මෑණියනි ආර්යයන් වහන්සේට අප්‍රමාදීව දන් දෙවයි සියලු අඩුවැඩිය සලසාදී පිටපෙදසකට ගියේය. පසුදින පසේ බුදුරජාණෝ ලෙනින් නික්ම සිවුරු පොරවා පාත්‍රයගෙන අහසින් වැඩම කොට ගෙයි දොරකඩ බැස සිටිසේක. එකෙනෙහි චරකගේ බිරිඳ ගෙයින් නික්ම පසේ බුදුරජුන්ගේ අතින් පාත්‍රයගෙන ගෙයි වඩා හිඳුවා දන් පිළිගන්වූවාය. උන්වහන්සේ විසින් දන් වළඳා නිම වූ කල්හි ඇය තරුණ පසේ බුදුරජුන් දැක කෙලෙස් සහිත වූ සිතක් උපදවාගෙන පසේ බුදුරජුන්ට තම අදහස පැවසුවාය. පසේ බුදුරජාණෝ ඇයගේ වචනය අසා පිළිකුල හට ගැනීමෙන් අහසින් තමන් වසන තැනටම වැඩිසේක. ඇය පසේ බුදුරජුන් වැඩි කල්හි තම සිරුරෙහි තෙල් තවරාගෙන කෝලාහල කළ එක එකමෙන් කෙඳිරි ගාමින් වැදහොත්තාය. පිට ප්‍රදේශයට ගොස් පැමිණි චරක තෙමේ නිදා සිටින බිරිඳ ඇමතුයේය. සොඳුරිය කිම ආර්යයන් වහන්සේට දන් පිළිගැන්නුවේද? ඇය කිඳිරි ගාමින් ඔබගේ ආර්යයන් වහන්සේගේ කටයුතු ගැන අසන්නට එපායි කීවාය. පවසව සොඳුරිය ඔහු විසින් කුමක් කරන ලද්දේද? ඔහු තමා සමග කෙලෙස් සහගත කටයුත්තක් කරන්නට වෑයම් කොට මා විසින් එයට අයතු දේ කී කී කල්හි මාගේ කෙස්වැටියෙන්ගෙන අත්පා වලින් පහර දී සිරුර නියෙන් සූරා හිසට පහර දී ගියේයි කී කල්හි එය ඇසූ චරක තෙමේ ඉවසිය නොහැකිව මා විසින් පෝෂණය කරන ලද්දේ මෙබඳු අශ්‍රමණ කටයුතු කරන්නෙකු දැයි පවසා ඒ ශෝකය දුරුකොට දුන්නගෙන තියුණු ඊයක්ගෙන මොහු මරා එන්නෙමෙයි කියා පසේ බුදුරජුන් වසන තැනට ගියේය. එසමයෙහි පසේ බුදුරජාණෝ ස්නානය පිණිස වැඩිසේක. වැඩම කොට ඉන බඳින පටිය අහසෙහි සිවුරු වැලක් සේකොට අඳනය පොරවන සිවුර එහි තබා දිය සලුව හැඳ දිය මත අහසෙහි හිඳ නහන්නට පටන් ගත්සේක. චරක තෙමේ පසේ බුදුරජුන් ගුරු ගෞරව සහිතව දකිමින් පඳුරක් තුලට වී සැඟ වී සිටියේය. සිට මෙබඳු ආශ්චර්ය දැක මෙසේ සිටුවේය. මෙතුමානෝ එබඳු දෙයක් නොකරන සේක. ඒ කාන්තයෙන්ම මෙය බොරුවකි. මම ඇගේ වචනය ගැන මෙබඳු වූ ශ්‍රමණයන් වහන්සේට නිකරුණෙහි වරදක් කෙලෙමි. මුන් වහන්සේ එබන්දක් නොකරන සේකැයි සිතා පසේ බුදුරජුන් ස්නානය කොට වැඩි කල්හි ගොස් පාමත වැඳ වැටි ආර්යයන් වහන්ස මට සමාවනු මැනවයි පැවසුවේය. උපාසකය කුමක් කියන්නේෙහිදැයි පසේ බුදුරජාණෝ අසා වදාළහ. ඔහු සිය බිරිඳගේ කතාව පැවසුවේය. මෙසේ ඇති කල්හි උපාසකය පැමිණි කාරණය අවසානයක් කොට යන්නට වටනෙයි වදාළහ. ස්වාමීනී එසේ නොවදාළ මැනව මම මෝඩකම නිසාවෙන් ඇගේ වචනය පිළිගෙන නුඹ වහන්සේට නිකරුණේ නපුරක් කරන්නට පැමිණියෙමි තමන් සිතූ සියල්ල පැවසුවේය පසේ බුදුරජාණෝ එසේය උපාසකය ඇය තමන් සමග අසත් ධර්ම ප්‍රතිසංයුක්ත කතාවක් කළායි වදාළහ ඔහු ඇයගේ වචනයෙන් කිපී මම මේ කරුණ නිසා මුන්වහන්සේට වරදක් කළෙමි. ගිහින් ඇය මරන්නෙමි පසේ බුදුන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ නික්මුණේය. එවිට පසේ බුදුරජාණෝ ස්ත්‍රිය නොමරවයි නොයෙක් අයුරින් දහම් කරුණු වදාරා පන්සිල්හි පිහිටුවා ඔහුට ධර්මය දේශනා කරමින් මෙම ගාථා රත්නය වදාළහ. යෝ අප දුට්ටස්ස නරස්ස දුස්සති සුද්දස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං සුකුමෝ රජෝ පටිවාතං වකිත්තු යමෙක් දුෂ්ට සිත් නැති මිනිස්සෙකු කෙරෙහි සිත දූෂ්‍ය කරගනීද කෙලෙස් රහිත පිරිසිදු පුරුෂයෙකු කෙරෙහි සිත දූෂ්‍ය කරගනීද එම පාපයම අසත් පුරුෂයා කරා හැරී එයි තමා වෙත එන සුළඟට දැමූ සියුම් දුහුවිල්ලක් තමා කරා එන්නක් මෙනි චරක තෙමේ උන්වහන්සේගේ ධර්ම දේශනාව අසා පහන් සිතින් යුතුව පසඟ පිහිටුවා වැඳ ගෙට ගොස් ඇය සමග සමගිව වාසය කොට එතෙන් පටන් දිවි ඇතිතෙක් පසේ බුදුරජුන්ට සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ආදියෙන් උපස්ථාන කෙලේය ඒ පසේ බුදුරජාණෝ ඒ ලෙනෙහිම වැඩවසන සේක් පසු කාලයෙහි අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවී සේක. සයම්භූඥානේන විගයිහ දම්මං දුක්කං අනත්තං සකලං පහායේ සමාධිජානාබිරතු යසස්සි ගතෝ විනාසං පවරෝ යසස්සී තමන් වහන්සේ තුලින්ම උපදවාගත් නුවණින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට අනන්ත වූ සියලු දුක් ප්‍රහාණය කොට යසස් ඇතිව සමාධි ධානයන්හි ඇලී වසනසේක් උතුම් යසස් වී පසේ බුදුරජාණෝ අනිත්‍ය බවට පත් වූසේක ඉක්බිති පසු කලෙක චරක තෙමේ කලුරිය කොට දෙව්ලොව උපන්නේය එහි බොහෝ කල් දිව්‍ය සම්පත් අනුභව කොට දෙව්ලොවින් චුතව මේ දිවයිනෙහි මලය රටෙහි අමරුප්පල ලෙනට ආසන්න තැනක උපචරක නැමැත්තාගේ පුතු වී උපන්නේය. ඔහු නව මසකට වැඩි අඩමසක් ඇවෑමෙන් මව්කුසින් නික්මුණේය. ඔහුට නම් තබන දිනයේ ඥාතීහු අමරුප්පල කුමාරයා යැයි නම් තැබූහ. ඔහු පසු කලෙක වැඩෙන්නේ දරුවන් සමග ක්‍රීඩා කරන්නේ කොළවලින් කළ ගොටුවෙන් වැලිබත් පිස මේ ශ්‍රමණයන් වහන්සේලායි දරුවන් පෙළට වාඩි කරවා දන් දෙන්නෙමි කියා සෙල්ලම්බත් පුදයි. එක් දිනක් අමරුප්පල කුමරු වැලිසෑයක් තනා Taman හැඳිවතගෙන කුඩා දණ්ඩක බැඳ කොඩියක් කොට පුදනු පිණිස තැබීය. අමරුප්පල ලෙන්වැසි මලිය දේවතෙරුන් ඇසුරුකොට දානාදී පින්කොට එයින් චුතව මේ දිවයිනෙහිම මාගම ගෝඨාභය මහරජුගේ අගමෙහිසියගේ කුසෙහි පිලිසිඳ ගත්තේය. ඔහු නව මසකට වැඩි අඩමසක් ඇවෑමෙන් මව් කුසින් නික්මුණේය. ඔහුට නම් තබන දවසෙහි කාවන්තිස්ස යන නම තැබූහ. ඔහු අනුපිළිවෙලින් වැඩි පිය රජු ඇවෑමෙන් චත්‍රය නංවා කාවන්තිස්ස මහරජු බවට පත් වූයේය. කාවන්තිස්ස රජුගේ චත්‍රය නැංවූ කල්හි මුළු රටම සරුසාර වූයේය. දින පසක් හෝ දහයක් හෝ නොයික්මවා වැස්ස මනාකොට වසී. වෙස්සන්තර මහා බෝධිසත්වයන්ගේ දන්හලෙහි යාචකයන්ගේ අතෙහි ඇති බඳුන් පිරී ඇති සෙයින් එකල වැව් පොකුණු ගංගා දිය ඇලි දියවල ඉබේ හටගත් විල ආදිය වැසිදියෙන් පිරී තිබුණේය පස් පියුමින් අලංකාරව නොයෙක් කුරුල්ලන්ගෙන් ගැවසී නානා රුක්හි මල් පිපී බැබලී තිබුණේය නානා ධාන්‍යයෝ හටගත්තාහුය උතුරු කුරු දිවයිනෙහි ආලක මන්දා රාජධානිය සෙයින් රන් රිදී මණික් ආදිය පිරී ගිය තැනක්ව තිබුණේය. ශ්‍රද්ධා සම්පන්න වූ ඒ රජු මහා භික්ෂු සංඝයාට අඩු නොකොට සිව්පසය දන් දුන්නේය. සඳුන් දෙනෙහි සතපාක නම් තෙල් පුරවා 60000ක් පමණ භික්ෂූන් වහන්සේලාගේ පාපිටි තෙමී යනතෙක් එහි බස්සවා වඩා හිඳුවා වැල්මි දැහැටි දඬු චතුමధుර තවරා දුන්නේය. උක් දඬු සකුරු පොල්පල මුල් කඳ ආදී වළඳන දෑද නානාවිධ මත්ස්‍ය මාංශ රසයෙන් යුතු සුවඳල් සහලින් යුතු කැඳබද්ද උදෑසන දුන්නේය. දහවල් දනට පෙර අටලොස් වැදෑරුම් රස කැවිලිද උක්කෙසෙල් වරකා ආදී පළවර්ගද නානාවිධ ව්‍යංජන සමගින් සුවඳ ඇල් සහලින් කළ බද්ද නානා අග්‍ර රසයෙන් දන් දී සවස් යාමෙහි අෂ්ටපාණයන්ද දන් දුන්නේය. අන්‍ය වූ ශ්‍රමණ පිරිකරද දුන්නේය. මේ නයින් භික්ෂු සංඝයාටද ත්‍රිපිටක ධාරී භික්ෂූන්ටද නිතර මහා දන් දී වසයි. ඉක්බිති පසු කලෙක කැලණියෙහි සිවනම් රජු තම බෑනා වූ අභය රාජකුමාරයාට කාවන්තිස්ස රජුගේ නැගණිය වන සෝමදේවි නම් රාජකුමාරිකාව සමග අවාහ මංගල්‍ය කොටගෙන වුත් පාද පරිචාරිකාව කොට දුන්නේය. එසේ කොට අභය කුමරු ගිරිනගරෙහි පදිංචි කර වූයේය. ඔහු ගිරිනුවර රාජ්‍ය කරවා ගිරි අබා නමින් රජව මහත් සම්පත් අනුභව කරමින් වාසය කෙළේය. එයින් පසු කලෙක කාවන්තිස්ස මහරජු මාගම වසන්නේ එක්තරා භික්ෂුවගේ සිරුරෙහි මකුණන් විදින ලද තැන හටගත් ගෙඩි දැක ආර්යන් වහන්ස මේ කුමක් නිසා ඌයේ දැයි ඇසුවේය. මහරජාණෙනි මකුණන් විදින ලද තැන්යයි පැවසුවේය. එය අසා සංවේගයට පත් රජු ස්වාමීනී මකුණු කුමක හට නොගනි දැයි ඇසුවේය. පට සලුවල හට නොගනිති පැවසුවේය. මේ ස්වාමීන් වහන්සේලා පටසලු කොයින් ලබත් දැයි සිත සිතා පිටත්ව ගියේය. එදවසෙහිම පැන්මලුවෙහි වැඩහුන් ත්‍රිපිටක තිස්සනම් තෙරණුවෝ රජුට බුදුරජුන්ගේ සිංහනාදය ගැන වදාළ දෙසුම දේශනා කළාහුය. රජු තෙරුන් කෙරෙහි පැහැදී උතුරු සලුව දෙන්නට සිතා යලි දුන් විට එක් සලුවක් ඇත්තෙක් වන්නෙමි. එහෙයින් මෙය දෙන්නට නොහැකිය. කෙසේ කරන්නෙම් දැයි සිතමින් තෙරුන් සමග කතා කරමින් ඒ මළුවෙහිම සිටියේය. එකිනෙහි එක් කපුටෙක් අඹ අතු අතරහිඳ හඬ නගමින් මෙසේ කිව්වේය. ආර්ය කාවන්තිස්ස මහරජුනි ඔබට සැක කළ යුත්තක් නම් නැත. පැහැදුණු තැනින් ධර්ම කතිකයන් වහන්සේට උතුරු සලුව දෙනු මැනව. මහරජුනි මම තොපට පස් හසුනක් ගෙනාවෙමි. විහාර දේවිය පුතෙකු වැදුවාය. මේ එක් හසුනකි. එක් ඇතින්නියක් ශූරවීර ඇත් පැටවෙකු තිත්ත නම් විල අසල වැදුවාය. මේ දෙවැනි හසුනයි. ගොළු මුහුද මැදින් කිසිවෙක නැති සම්පත් පිරුණු සතක් පමණ නැව් පටුනට පැමිණියහ. මේ තුන්වෙනි හසුනයි. උතුරු වඩ්ඩමාන පර්වතය පාමුල දෙකිරයක් පමණ කෙතෙහි නහඩු තල් කඳක් පමණ රන් කඳක් මතු වී ඇත්තේය. මේ සිව්වැනි හසුනයි. ගිරි පර්වතය පාමුල කොට්ටරට්ටක වෙහෙරෙහි කොට්ටරට්ටක නම් තෙරණුවෝ මග්ගෝපසම සූත්‍රය වදාරා ගිරි පර්වත මතින් තල්ගස් සතක් පමණ උඩට නැගී අහසෙහි වැඩහිඳ පිරිණිවී සේක. මේ පස්වැනි හසුනයි. රජු කපුටාගේ වචනය අසා සිංහසුනේය. මහරජාණෙනි කුමක් හේන් සිංහසුනේද? ස්වාමීනී මේ අඹ අතු අතර හිඳ හඬ නගන කපුටාගේ කතාව අසා සිනාසුනිමි සියල්ල සැලකලේය තෙරුන් වහන්සේත් රජුගේ පෙර ආත්ම භාවයේහි කරන ලද කර්මය දැක සිනාසුනේය ආර්යයන් වහන්සේ කුමක් හේයින් හිනහුණු සේක්ද මහරජාණෙනි ඔබගේ මේ ආත්මයට පෙර ආත්ම භාවයේහි මලය රටෙහි අමරුප්පල නම් කුමාරව සිටි කල කල දෙය දැක සිනහසුනිමි රජු විසින් අසන ලදුව ඔහු විසින් කරන ලද කුසල කර්මයන් සියල්ල විස්තර වශයෙන් රජුට වදාළහ රජු සතුටට පත්ව සිය උතුරු සලුව පුදා තෙරුන් වැඳ රජගෙට ගියේය කොට්ට රට්ටක වෙහෙරට ගොස් තෙරුන්ගේ සිරුර ආදාහනය කරවා ධාතුගෙන සෑයක් කරවා මහත් පූජාවක් කොට මාගමට ගියේය. රන් ගෙන්වා රාජ භාණ්ඩාගාරෙහි තැබ්බවීය. ගොළු මුහුදින් පැමිණි නැවෙන් වස්ත්‍ර ගෙන්වා භික්ෂු සංඝයාට සිවුරු පිණිස පූජා කොට මහදන් පවත්වා මාගම සමීපයෙහි විහාරයක් කරවා වසන්නේ තම පුත් ගැමුණු කුමරු කැඳවා දරුව ඔබ ගොස් ගිරි නුවර වසවයි පවසා කුමරුට පිය තනතුරෙහි ඇමතියෙකු තබා ගිරි නුවරට පිටත් කෙලේය. එය දැක ගිරි අභා කුමරු ගැමුණු කුමරු සමග පැමිණි බලසේනාවට වස්ත්‍ර ආහාර ආදියදී මහත් සම්මාන කෙලේය. රාජකුමාරයා ගිරි පර්වත පාමුල වාසය කෙලේය. ඉක්බිති පසු කලෙක ජාතිය පිළිබඳව රජදරුවන් අතර විවාදයක් හටගත්තේය. එවිට ඒ ගිරි අභාරජු මට විවාදයන්ගෙන් ඇති ඵලයකිමයි තම බිසව සෝමදේවිය සමග සිවුරඟ සේනාවද රැගෙන අනුක්‍රමයෙන් යන්නේ සේරුනුවර රාජ්‍ය කරන තම මිත්‍ර සිව රජු සමීපයට ගියේය. ඒ සිවරජොත් ගිරි අබා රජු සමග පැමිණි බලසේනාවටත් මහත් සත්කාර කොට අලුත් වස්ත්‍ර, තල සහල් ආදිය ගෙන්වා දුන්නේය. කිහිප දිනක් ඇවෑමෙන් යහළුව කුමක් නිසා ආවේදැයි ඇසුවේය. ගිරි අබා රජු පැමිණෙන්නට හේතු වූ කරුණු සියල්ල පැවසුවේය. හොඳ දේ කියහළුව ඔබ විසින් කරන ලද්දේ පැමිණිය යුතු කරුණටම පැමිණියේය. මම ඔබට කළ යුතු කටයුතු දන්නෙමි. ඔබ නොසිතුව මැනවයි පවසා ඔහුට වසනු පිණිස නගර භූමියක් සොයන්නේ සේරුවිල කෙලවර අතිරමණීය භූමි භාගය දැක නගරය කරවා දේවිය හා එක සමාන නමක් තබන්නෙමි සෝමනුවරයයි නම් කලේය. ඒ සෝමනුවර ධනධාන්‍යාදී උපකරණ සහිතව දොරටු, අට්ටාල, වාහල්කඩ, දිය අගල්, පොකුණු ආදියෙන් යුක්තව ඇත් අස් රථ පාබල ආදී බලසෙන් සහිතව සක්නද පනා බෙරහඬ බෙරහඬින් විසිරී පැවතුණු නගරයක් ඌයේය ඒ ගිරි අබා රජු සෝම නගරෙහි මහත් ඉසුරු සැප විඳිමින් බොහෝ කල් වාසය කෙළේය. ඉක්බිති මෑත භාගයෙහි සෝම දේවිය රජු සමග කතා කළාය. ආරේනි අපගේ පිළිසරණට චෛත්‍යයක්ද විහාරයක්ද කරන්නට වටනේය. ඔබ විසින් පවසන ලද්දේ යහපත් දෙයකි රජතෙමේ සතුටුව විහාරයකට සුදුසු බිමක් සොයන්නේ ඊතා දුරනුවොත් ඊතා ළඟනොවොත් මහත් සල්වණයක් ඇත්තේයි අසා එය දකින්නට ගියේය එකල්හි ඒ සල්වනෙහි මහා අරිට්ඨ තෙරුන්ගේ සංඝ පරපුරෙහි මහා මහින්ද නම් තෙර කෙනෙක් සිටියහ උන්වහන්සේ සැටක් පමණ භික්ෂූන්ගෙන වාසය කරන සේක. උන්වහන්සේලාගේ ඉරියව්වලට පැහැදුණු රජතෙමේ තෙරුන්ට මෙසේ පැවසුවේය. ආර්යන් වහන්ස ඔබ වහන්සේලාට මේ සල්වනේහි විහාරයක් කරන්නෙමි. තෙරුන් වහන්සේ රජුගේ වචනය අසා නිශ්ශබ්ද වීමෙන් ඇරයුම පිළිගත් සේක. සතුටට පත් රජු තෙරුන් වැඳ නුවරටම ගොස් සෝමාදේවිය අමතා සොඳුරී සෝමාදේවිය අපගේ මනෝරථය මුදුන්පත් වූයේය. විහාරයකට ඊතා සුදුසු භූමි භාගයක් ලැබුණේය. එහි මහින්ද නම් තෙරුන් වහන්සේ නමක් සැටක් පමණ ශ්‍රමණ පිරිසක් සමග වැඩවසන සේක. උන්වහන්සේ වැඳ විහාරයක් කරවන බවට ප්‍රතිඥා දී පැමිණීමේ එහි විහාරයක් කරන්නෙමි පැවසුවෙමි. ඕතමෝ එය අසා සතුටට පත්ව ඊතා මැනවි පිළිවදන් දුන්නාය. පසු දින දේවිය සමග තෙරුන් සමීපයට ගොස් වැඳ එකත් පස්ව හිඳගත්තේය. තෙරුන් වහන්සේ ඔවුන්ට මහා සමය සූත්‍රය වදාළසේක. ඒ දෙදෙනාත් ධර්මය අසා සතුටට පත් වූ ආහුය. ඉක්බිති රජු ආර්යයන් වහන්ස සෑය පිණිස ධාතු කොයින් ලබන්නේ මුදැයි ඇසිය. මහරජාණෙනි නොසිතනු මැනව ධාතුන් වහන්සේ පිළිබඳව අපි දන්නෙමුයි පැවසූ සේක. ගිරි අබා රජු එතැන් පටන් විහාර බිම පිරිසිදු කරවා කණු කටු ආදිය බැහැර කරවා බෙරතලයක් සේ රමණීය ලෙස සමතලා කරවා උළු අඩුවන් කැඳවා උළුගඩොල් කරවා චෛත්‍ය තනන්නට පටන් ගත්තේය. ඔලු අඩු තෙමේ චෛත්‍ය බඳින්නේ කිහිප දිනකින් පේසා වලලුතුන සම්පූර්ණ කොට ධාතු ගර්භෙහි කළ යුතු සියලු කටයුතු නිම කොට රජුහට දැනුම් දුන්නේය. රජු ගොස් තෙරුන්ට දැනුම් දුන්නේය. ආර්යන් වහන්ස ධාතු ගර්භය නිමවන ලද්දේයයි. තෙරුන් වහන්සේ රජුගේ වචනය අසා තමන් වහන්සේ විසින් පුද පූජා පවත්වනු ලබන තථාගතයන් වහන්සේගේ දකුණු දන්ත ධාතුව රජුට දුන්සේක. රජතුමා ධාතුන් වහන්සේ පිළිගෙන සුභනකතින් සුභමෝතින් මහත් පෙරහැරකින් දකුණු දලදා වහන්සේ ධාතු ගර්භෙහි නිදන් කොට දිය බුබුලක්සේ කෛලාශ කූටයක්සේ සුදු පැහැයෙන් අති රමණීය චෛත්‍යයක් කර වූයේය සද්ධාදී ගුණ සම්පන්නෝ ලෝක සාසන රක්කකු සචේතියං මහරාජා කාරාපේසි විහාරකං ශ්‍රද්ධාදී ගුණයෙන් යුක්ත වූ ලෝ සසුන් රකින ගිරි අබා මහරජතෙමේ චෛත්‍ය සහිත කොට විහාරයක් කරවුයේය. මහින්ද තෙරුන් සමීපෙහි සිටි සැටක් පමණ භික්ෂූන්ගේ යහපත පිණිස සැටක් පමණ පිරිවෙන් කරවා දොරටු අට්ටාල ප්‍රාකාරයන්ගෙන් අලංකාර කොට විහාරය නිමවා තම දේවියගේ නමින් සෝමාවතී විහාරය යයි නම් තබා මහින්ද තෙරුන් වහන්සේට අතපැන් වඩා පූජා කොට සුවඳ මලින් සුවඳ දුමින් පූජා කරන්නේ දවසට තුන් වරක් දලදා වහන්සේට උපස්ථානයට ගොස් දානාදී පින් කරමින් ගිරි අබා රජු මහත් සම්පත් අනුභව කරමින් සෝමනුවර වාසය කෙළේය විහාර මහා දේවියගේ සොහොයුරු වූ චුල්ලපිණ්ඩපාතික තිස්ස නම් තෙරුන් වහන්සේ එක් දිනක් කාවන්තිස්ස මහරජුගේ ආයු සංස්කාරයන් බලනසේක් වැඩි කල නොපවතින බව දැන පසුදින රජු සමීපයට ගොස් ඔහු සමග කතා කළසේක. මහරජාණෙනි ඔබ පුදනු ලබන ලලාට ධාතුන් වහන්සේ පිළිබඳව ශාස්ත්‍රෝන් වහන්සේ වචනයක් වදාරන ලද්දේය. මහවැලි ගඟෙහි දකුණු ඉවුරෙහි සේරුනම් විල කෙළවරෙහි වරාහනම් ගල්පොකුණ මත අනාගතේහි කාවන්තිස්ස නම් මහරජෙක් මාගේ ලලාට ධාතුව පිහිටුවන්නේ යයි වදාරා භාග්‍යවතුන් වහන්සේ ඒ භූමියෙහි Nirodha සමාපත්තියට සමවැදී වැඩිසේක උන්වහන්සේගේ වචනය සිහි කළ මැනවයි වදාළසේක තෙරුන් වහන්සේගේ වචනය අසා අපගේ කුසල සම්පත්තිය විනාශ නොකොට ආර්යයන් වහන්සේගේ වචනය මත පිහිටා චෛත්‍ය කරවනු පිණිස යායුත්තේ යැයි සිතා යහපති ආර්යයන් වහන්සේයි තෙරුන්ගේ වචනයට පිළිවදන්දී තම පුත් ගැමුණු කුමරු ගිරිනුවරින් කැඳවා මාගම වාසය කරවා නගරෙහි බෙර හැසිරෙව්වේය. මම මහවැලි ගඟ අසබඩ සේරුනම් විල කෙලවර වරාහනම් ගල් පොකුණ මත චෛත්‍යයක් කරවනු පිණිස යන්නෙමි. සියලු සේනාවත් මහා ජනයෝත් මා සමග පැමිණෙත්වායි පවසා රජතෙමේ චුල්ලපිණ්ඩ පාතික තිස්ස තෙරුන් හා තිස්ස මහා විහාරයේහි සාගල තෙරුන් සමීපයටද ගොස් ස්වාමීනී නුම වහන්සේලා 500ක් භික්ෂූන් පිරිවරටගෙන ලලාට ධාතුන් වහන්සේට උපස්ථාන කරමින් මා සමගින්ම වඩිනු මැනවයි පවසා යහපත් මාසයක යහපත් දිනක සුබ නැකතින් සුබ මොහොතින් කඳවුරු සරසා ධාතු ගේන් ධාතු කරඬුව පිටතට වැඩමවා මනවින් සරසන ලද රතෙහි වඩා හිඳුවා ඒ මත සුදුසේ සත් නංවා රුවන් මණ්ඩපයක් ඉදිරියෙහි කරවා පළමු කොට තැම්පත් කර වූයේය රජතිමේ සිය පුතු ගැමුණු කුමරු කැඳවා අනුශාසනා කොට සද්ධාතිස්ස පුත් කුමරුත් විහාර මහා දේවියත් රැගෙන වහා නික්මුණේය. චුල්ලපිණ්ඩ පාතික තිස්ස තෙරුන් වහන්සේද තම පිරිවර 500ක් භික්ෂූන්ගෙන ලලාට ධාතුන් වහන්සේට උපස්ථාන කරමින් පසුපසින් වැඩිසේක. සියලු සේනාවත් රජුත් භික්ෂු සංඝයාට මහා දන් දී භික්ෂු සංඝයා සමග ගොස් දීඝවාපියට පැමිණියාහුය. එහි සද්ධාතිස්ස කුමාරයා හිඳුවා අනුක්‍රමයෙන් පැමිණ සමන්මල් දම්පිටියෙහි කඳවුරු බැඳ හුන්නාහුය. එම ස්ථානයට කුමක් හේයින් මෙබඳු නමක් ලැබුණේද යත් සුමනනා රජු සද්දිනක් නාග සම්පත්තියෙහි සතුටින් ඇලී වසන්නේ ලලාට ධාතුන් වහන්සේ සිහි නොකලේය. සත් දිනක් ඇවෑමෙන් ලලාට ධාතුන් වහන්සේ සිහිකොට පසුව ආවර්ජනා කරමින් රජු විසින් ධාතුන් වහන්සේ වඩමවාගෙන ආ බව දැන මහත් සොම්නසට පත්ව මහත් අනුහසින් යුක්තව සය කෝටියක් පමණ වූ සිය නාපිරිවරගෙන ධාතුන් වහන්සේ වැඩමවන මකට ගොස් ධාතුන් වහන්සේ වඩා හිඳුවන හිඳුවන තන්හි නාභිය වැසෙන පමණ සමන්මල් වරුසාවක් වැස්ස වීය. එහෙයින් එතැන සමන්මල් දම් පිටියයැයි නම උපන්නේය. පසුදින රජතෙමේ ලලාට ධාතුන් වහන්සේ වැඩමවාගෙන වරාහනම් ගල් කෙමිය වෙතට පැමිණුණේය. ධාතුන් වහන්සේ එතැනට වැඩම කළ විට සුමනනා රජුත් රතරෝදේහි නාභියතෙක් එරෙන්නට සලස්වා නොකර කැවිය හැකි බවට පත් කෙලේය. එය දුටු රජු සංවේගයට පත්ව තෙරුන්ගෙන් ඇසුවේය. මහරජාණෙනි භය නොවනු මැනව ධාතු පිහිටන තැනට පැමිණියේය. මේ ස්ථානයෙහි පිහිටන්නේ යැයි වදාළහ. එය ඇසූ කාවන්තිස්ස රජු ධාතු පිහිටන භූමිය මේ වන්නේ යයි සිතා එහිම සේනාව නවතා එතැන හාත්පස කටු සහිත වනය පිරිසිදු කරවා භූමි භාගය අතිරමණීය ලෙස බෙර ඇසක්සේ සමතලා කරවා ප්‍රධාන සෙනවියන් අමතා තෙපි පළමු කොට ධාතුන් වහන්සේ වඩා හිඳුවීම පිණිස ධාතු ගරයක් කරවා ධාතු ගර්භයක් පිහිටුවාලවි අනකලේය රජ තෙමේ ධාතු මැදුරෙහි ඇතුළත ධාතු ගර්භයෙහි ධාතු කරඬුව වඩා හිඳුවා පිටතින් රැකවල් සංවිධානය කොට මහත් වූ පූජා විධාන කරවා එම ධාතු ගර්භය සිව් වැදෑරුම් සුවඳ දැයෙන් ආලේප කරවුයේය. එකරුණු නිසාවෙන් ඒ ධාතුගරයට මුල් ගඳ කිලිය යන නම ලැබුණේය. එය ස්ථානයේහි බොහෝ දෙනා රැස් වූහ. එහි මහින්ද නම් තෙරුන් වහන්සේ ආගන්තුක භික්ෂූන් වහන්සේලා හට ආගන්තුක වත් කළසේක. පසු දින රජතෙමේ වෙහෙරට આવුත් ආර්යයන් වහන්සේ සුවසේ විසූසේක් දැයි ਵਿਚාරා සියලු භික්ෂූන්ට නිමන්ත්‍රණය කොට රජගේ වඩා හිඳුවා කැඳබත් ආදිය සකසා පුදා දානෙන් පසු අනුමෝදනා බණ අසා එකත් පස්ව හුන්නේය එකල්හි මහා ස්තවිරයන් වහන්සේ අවවාද කරනසේක් මහරජාණෙනි ප්‍රමාදයෙන් වසන්නට නොවටි ජීවිතය යනු වැඩි කල නොපවතින්නකි ධාතුන් වහන්සේගේ පිහිටුවාලීම නොපමාව කලමැනවයි පවසා මෙම ගාථාව වදාළහ යස්මාහි ජීවිතං නාම අපං බුබ්බූල කූපමං තස්මාහි පණ්ඩිතෝ පෝසෝ කරේය කුසලං සදාති යම් හේයකින් දිය බුබුලකට උපමා කොට ඇති ජීවිතය නම් සුවල්ප කලකින් නැසී යන්නේද එහෙයින් නුවණැති පුරුෂ තෙමේ හැම කල්හි කුසල් කරන්නේය මේ නයින් ධර්ම කතාව වදාරා චුල්ලපිණ්ඩ පාතික තිස්ස තෙරණුවෝද සාගල තෙරණුවෝද මහින්ද තෙරණුවෝද යන තෙරවරු තුන්දෙනා වහන්සේ තම තම පිරිවර භික්ෂූන්ගෙන ධාතුන් වහන්සේගේ වතට වැඩිසේක විපුල යසෝ පරහිතාව හන්තෝ සුජානහිතෝ දිතිමාවීත සද්ධෝ සුපරිවුතෝ මහතියාහි පරිසා රාජසෙට්ටු පවර තූප මහාරභීතිී මහත් යස පිරිවර ඇති අනුන්ට යහපත සලසාලන ජනයාහට මනා හිතති නුවණැති ශ්‍රද්ධාවෙන් වෙන්න වූ පිරිවර සහිත වූ මහත් පිරිවර ඇති ශ්‍රේෂ්ඨ රජතෙමේ උතුම් ස්තූපේහි කටයුතු ආරම්භුවේය මෙසේ ආර්ය ජනප්‍රසාදයේ පිණිස කරන ලද ධාතුවන්සියෙහි ප්‍රකීර්ණක කතාව නම් වූ සිව්වෙනි පරිච්ඡේදය නිමාවිය. පස්වෙනි පරිච්ඡේදය ධාතු නිදානය පිළිබඳ කතාව. ඉක්බිති සෑබඳිනු පිණිස සුදුසු භූමි භාගයක් සොයන්නට වටනේ යැයි භූමි භාගයක් විමසා බලන්නේ මංගල සම්මත ගොනුන් 8 දෙනෙක් ගෙන්වා සුවඳ පැනින් නහවා අංවල රන් කොපු බහා ගෙලෙහි මල් දම් පළඳවා යකඩ දම් වලින් බඳවා මෙසේ සිටුවේය ඉදින් භාග්‍යවතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ යම් තැනක වැඩහිඳ ලොවට යහපත සලසන සේක්ද පන් දහසක් කල් සසුන පිහිටන්නේද එතැනට ගොන්නුතුමූම යකඩ දම් වලින් මිදී ස්තූපය පිහිටන තැන හාත්පස හැසිර සිව් දිශාවෙහි නිදත්වායි අදිෂ්ඨාන කොට පුරුෂයන්ට අන කෙලේය ඔවුහු එසේම කළාහුය. රැය පහන් වූ පසු රජතෙමේ ගොනුන් අල්ලා ගැනීම පිණිස අදාළ පුරුෂයන්ට අණ කෙළේය. ඒ මිනිස්සු ගොස් ගොනුන් නොදැක දේවයන් වහන්ස ගොනුන් දකින්නට නැතැයි රජුට දැන්නූහ. යව් සගයනි ගොනුන් ගිය තැන විමසා බලව්. ඔහු ගොනුන් සොයමින් බැන්ද තනක් නොදැක ඔවුන්ගේ කුර සටහන් අනුව ගොස් සෑය බඳින තැන හාත්පස හැසිර සිව් දිශාවෙහි නිදා සිටි ගොනුන් දැක නිදා සිටි තැනින් නැගිටුවන්නට නගුටෙන් අල්ලා මැඩලූ නමුත් නොහැකිව ගොස් රජුට දැන්නූහ. දේවයන් වහන්ස ගොන්නු නොනැගිටිති. එක් තැනක හාත්පස හැසිර දිව් දිශාවෙහි නිදාගත්තාහුය. එය ඇසූ රජු සේනාව පිරිවරා තෙමේම ගොස් ගොනුන් නැගිටුවන්නට නොහැකි වූ තැන මෙසේ අදිටන් කෙළේය. ඉදින් මෙම ස්ථානයෙහි ධාතුන් වහන්සේ පිහිටාලිය යුතුය නම් ගොන්නු නැගිට යත්වා. එසේ සිතූ සැනින්ම ගොන්නු නැගිට පලා ගියාහොය. රජතෙමේ ඒ ආශ්චර්ය දැක පැහැදීමට පත්ව පසුවදාත් කලින් කී පරිදිම අශ්වයින් සරසා යකඩ දම්වැලින් බන්ධවා තැබ්බවීය. අශ්වයෝද ඒ ගොන්නුමෙන් ගොස් වැදහොත්තාය. රජු ගොස් එසේම අධිෂ්ඨාන කොට අශ්වයින් නැගිට්ටෙව්වේය. පසුවදා ඇතෙකු අලංකාර ලෙස සරසා එසෙයින්ම අදිෂ්ඨාන කළේය. ඒ ඇතාත් දම්වැල් සිඳගෙන අලුයම් වේලාවට පෙරගොස් සෑය බඳින තැන වැද හොත්තේය. රැය පහන් වූ පසු රජතුමා ඇත්ගෝවන් කැඳවා ඇතාගෙන එවුයි පැවසුවේය. ඇත්ගෝවෝ ඇතා බැඳ තිබූ තැන නොදැක දේවයන් වහන්සේ. ඇතා බැන්ද තැන පෙනෙන්නට නැත්තේයයි කීහ. එසේ වීනම් සගේනි වහා සොයා බලව්. කී කල්හි ඇත් ගෝවෝ ඇත් පියවර අනුව සොයමින් යන්නේ සෑ පිහිටන තැන ඇතු ලැග සිටිනු දැක රජු වෙත ගොස් සැලකලාහුය. එය ඇසූ රජු කලින් කී ලෙසින් පිළිපැද ඇතු පෙරටු කොට පැමිණියේය. මෙසේ තුන් විමසීමකින් විමසා තෙරුන් සමීපයට ගොස් වැඳ උපස්ථාන කරමින් සෑ පිහිටන භූමිය ගත් බව දැනුම් දුන්නේය. එකල්හි සේරුනුවර සිව රජු බොහෝ පුද පඳුරු ගෙන්වාගෙන රජු දකින්නෙමි අවුත් රජු ඇඳ එකත් පස්ව සිටියේය. රජතුමා ඒ රජු සමග සතුට ගෙන දෙන කතා බහ කොට හිඳගත් කල්හි ලෝණ නුවර මහානාග රජුත් බොහෝ පුද පඳුරු ගෙන්වාගෙන රජ දකින්නෙමි අවුත් වැඳ එකත් පස්ව සිටියේය. රජතුමා ඒ රජු සමගද සතුටගෙන දෙන කතා බහ කෙළේය. මේ ස්ථානයෙහි දසබලයන් වහන්සේගේ ධාතූන් වහන්සේ පිහිටුවා ලන්නෙමි. තෙපිමා හට සහය වවී ඔවුන් කැටුව ගොස් ධාතුන් වහන්සේ වඳි වී වැඳ වීය. එකෙනෙහි ධාතුන් වහන්සේගෙන් සවනක් බුදු රැස් විහිද ගියේය. දෙවියෝ සාදුකාර දුන්නාහු. අහසින් මල් දම් වැටුණාහුය. අපගේ ලංකාවෙහි අපගේ රටෙහි දසබලයන් වහන්සේගේ ධාතුන් වහන්සේ පිහිටන සේකැයි රජවරු සතුටට පත් වූහ. මේ ධාතුන් වහන්සේ මහා ජනයාහට ශාස්ත්‍රූන් වහන්සේ නමක් කළ යුතු දෙය සලසාලන සේකැයි වන්දනා කොට ගියාහුය. රජ තෙමේ ඔවුන් ගිය කල්හි ගිරි අබා රජු කැඳවා දරුව උළු අඩුවන් නොපෙලා උළුගඩොල් සාදවයි කීවේය. දේවයන් වහන්ස නොසිතනු මැනව. මම උළුගඩොල් කරවන්නෙමි. මෙසේ ඇති කල්හි ප්‍රමාද වන්නේය කීය. අප සමීපයෙහි රන් රිදී ටිකක් ඇත්තේය. කොයින් ලබන්නෙමුදැයි ඇසූ කල්හි ගිරි අබාරජු මෙසේ කීවේය. දේවයන් වහන්සේ මහා පින් නැති ශාස්ත්‍රෝන් වහන්සේ පුද සත්කාර සම්මාන ලබනසේක. නුඹ වහන්සේ නොසිතා චෛත්‍යෙහි කටයුතු පටන්ගත මැනවයි. ඒ කාවන්තිස්ස රජතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පුණ්‍ය මහත් බව පිළිබඳ අචින්තනීය කතාව අසා සතුටට පත්ව තෙරුන් සමීපයට ගොස් බණ අසා ධාතුන් වහන්සේ වන්දනා කොට නුවරට ගොස් සවස ආහාරගෙන යහනෙහි වැදහොත්තේ නින්දට බැසගත්තේය. රැය පහන් වූ පසු අවදිව උළු ගඩොල් ගැන සිතන කල්හි දොම්නසට පත් වූයේය. එකල්හි සක්දෙව් රජු විස්කම් දෙව්පුතු අමතා දරුව විශ්වකර්මයනි කාවන්තිස්ස මහරජු අපගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිධන් කොට මහත් වූ චෛත්‍යයක් කරවනු කැමැතිව උළු ගැන සිතයි ඔබ ගොස් පහසු තැනකින් උල්ලුගඩොල් මවාලවයි පැවසීය. එය ඇසූ විස්කම් දෙව්පුතු දිලිඳු බ්‍රහම්මණයෙකුගේ කුඹුරෙහි උළුගඩොල් මවා දෙව්ලොවටම ගියේය. එකෙනෙහි කුඹුරු හිමි දුකී බමුණා හිමිදිරියේම තම කුඹුර දකිනු පිණිස ගොස් ඔබ මොබ බලන්නේ උළුගඩොල් රාශිය දැක මෙය සිතුවේය. ඊයේ අප රජතුමා උළුගඩොල් කෙසේ ලබන්නෙමුදැයි කතා කළේය. ඒ කාන්තයෙන්ම මා විසින් රජු පිණිස මහත් වූ පඳුරක් ලබන ලද්දේයයි සතුටුව උළු දෙකක් හරින්ගෙන රජු දැකීම පිණිස ගොස් රාජද්වාරයේහි සිට දන්වා යව්වේය. රජ තෙමේ ඔහු කැඳවා කුමක් නිසා උදයේම ආවේදැයි ඇසුවේය. දේවයන් වහන්ස මාගේ කුඹුරෙහි උළු රාශියක් දැක පාන්දරින්ම උළු දෙකක් ගෙන ආවෙමි. මෙබඳු වූ උළු සෑය බඳින්නට ගැලපෙන්නේ යැයි පෙන්නුවේය. රජතෙමේ උළු දැක ඊතා සතුටු වී බමුණාට බොහෝ ධනය දුන්නේය. එකිනෙහි වෙනත් හසුන් පතක් ගෙනාවේය. මාදම් පටුන දොරටුවෙන් රිදීනැව් සතරක්ද ස්වර්ණ භූමියෙන් රන්නැව් සතරක්ද ගොඩගසා ඇත්තාහු යැයි පටුන් මුවදොර වසන ජේෂ්ඨ ආරක්ෂක ධර්මපාල නැමැත්තා අවුත් රජුට දැනුම් දුන්නේය. රජතෙමේ සතුටුව රන්රිදී ගෙන්වා ගත්තේය. ඉක්බිති රජතුමා චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් සමීපයට ගොස් ආර්යන් වහන්ස උළු භූමියට යන්නෙමි කීය. එය ඇසූ තෙරණුවෝ සතුටුව 500ක් පිරිවර භික්ෂූන් සමග උළු භූමියට වැඩම කළහ. මහා සාගල තෙරණුවෝත් මහින්ද තෙරණුවෝත් තම පිරිවර භික්ෂූන් සමග උළු භූමියට වැඩම කළාහුය. සේරු නුවර සිවරජුත් උළු භූමියට ගියේය. ලෝණ නුවර මහා නාග රජුත් උළු භූමියට ගියේය. සෝම නුවර ගිරි අබා රජුත් තම සේනාව පිරිවරා උළුගමට ගියේය. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේද රජවරුන්ගේ බලයද එකට එක් වූ තනක් හේයින් ඒ ගල් තලාවට බලවාහන යන නම ලැබුණේය. ඒ සියලු දෙන උළුබිමට රැස් වූවාහුය. තෙරුන් වහන්සේ උළුරාශිය දෙස බලා රජුට මෙසේ වදාළහ. මහරජාණෙනි මේ උළුරාශිය චෛත්‍යරාජයාගේ සියලු කටයුතු කිරීමට සෑහේ. සතුටු සිත් ඇති රජතෙමේ සේනා පිරිවරාගෙන තෙමීම පළමු උළු කැටය ගත්තේය. එය දුටු සෙසුරජවරුද ඇමතිවරුද පිරිසද සියලු භික්‍ෂූන්ද උළුගත්තාහුය. එකල බර ඔසවා යන ගමන පමාවන්නේ යැයි රජු සිතුවේය. තෙරුන් වහන්සේ රජුගේ සිත දැන මෙසේ වදාළහ. මහරජානෙනි නොසිතනු මැනව උළුගෙන යනු මැනවී. පසුවට දෙවියෝත් නාගාදීහුත් උළු භූමියේ පටන් සෑය බඳින තැන දක්වා නිරන්තරයෙන් උළු රැගෙන එන්නාහුය. ඔව්හු උළුගෙනවුත් සෑය බඳින තැන ගොඩ ගැසූහ. ඒ අනුසාරයෙන් චෛත්‍ය රාජයාගේ වැඩ නිමවන තාක්ම දෙව් නා ගුරුළු ආදීහු නිතර සිට උළුගෙනවුත් සෑ බඳින තැන සිව් දිශාවෙහි ගොඩ ගැසූහ. ඉක්බිති රජතෙමේ සියලු උළුවඩුවන් රැස් කරවා ඒ උළුවඩුවන් අතුරින් ජයසේන නම් උළුවඩුවා තෝරාගෙන ඔහුට ලක්ෂයක් අගනා සලු දෙකක්ද කහවණු ලක්ෂයක්ද රන් කුණ්ඩලාභරණ ආදියද දෙව්වේය. ඔහුගේ පිරිවර උළුවඩුවන්ට අලුත් වස්ත්‍රාදී සියලු උපකරණ දෙව්වේය. නොයෙක් අයුරින් මහත් වූ සම්මාන කොට තෙරුන් වහන්සේ සමග සාකච්ඡා කරන්නේ ආර්යයන් වහන්ස අද වෙසක් පුන් පොහෝ දවසයි ලලාට ධාතුන් වහන්සේගේ මංගල්‍ය කොට සෑය බඳින තැන උළු පිහිටුවා ලන්නට වටනීයයි කීවේය. එය ඇසූ තෙරණුවෝ යහපති මහරජාණෙනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උපන් දිනයේ යයි වදාරා චෛත්‍ය කර්මය කරනු පිණිස පස් දෙනෙක් ගත්තේය. ඔවුන්ගෙන් එක් අයෙක් වරදේව නමි. එක් අයෙක් සංඛ නමි. තව අයෙක් විජ්ජ නමි. තව කෙක් පුස්සදේව නමි. අනිත් කෙනා මහාදේව නමි. මේ වඩුවන් හට බොහෝ සත්කාර කරවා උත්සව වෙස් ගන්වා සියලු සැරසිල්ලෙන් අලංකාර කරවා රජුද තෙමේම සියලු අලංකාරයෙන් සැරසී පූජා විධාන කරවා භික්ෂු සංඝයාට සුවඳ මලින් පූජා කොට තුන්වරක් පැදකුණු කොට සිව් තැනෙක්හි පසඟ පිහිටුවා වැඳ නැගිට රන් පුන් කලස් ඇති තැනට පිවිස රන් ඔබවන ලද මැණික් මුතු රුවනින් තනෝ කරකවන දණ්ඩ මව්පියන් ජීවමානව සිටින ඒ මව්පිය දෙදෙන වෙතින් මනවින් සැරසීගත් ඊතා මංගල සම්මත අමාත්‍ය පුත්‍රයෙකු වෙතින් ගෙන්වාගෙන එහි මහත් වූ සෑයක් කරන්නේ රජු තෙමේම කරකවන දණ්ඩගෙන චෛත්‍යයට වෙන් කළ භූමිය වටා කැරකී එකත් පස්ව සිටියේය. ඉක්බිති උළුවඩු තෙමේ සුභ නැකතින් සුභ මොහොතින් චෛත්‍ය ස්ථානයෙහි ගඩොලක් පිහිටෙව්වේය. එකෙනෙහි දෙලක්ෂ හතලිස් දහසක් යොදුන් ඝනකඩ බොල් මහා පොළව සාදුකාරයක් පවත්වන ආකාරයෙන් මහත් නාදයක් පැවැත්තුවේය. දෙවි මිනිස්සු දිනපතා සෑහෙන පමණට මැටි ඇඹරුම් ගලහිලා කොටා කුල්ලෙන් පොලා දෙත්. මෙසේ කරමින් කිහිප දිනකින් පේසා වළලු තුන බැඳ මහත් වූ භික්ෂු සංඝයාට දනුම් දුන්නේය. එය ඇසූ සංගතෙමේ චුන්ද උත්තර නම් සාමණේර දෙනම කැඳෙව්වේය. තෙපි හිමවතට ගොස් මේද වර්ණ පාසාන රැගෙන එව්. එසමයෙහි ඒ සාමණේරවරු උපතින් සොලොස්වස් ඇතිව ෂඩ් අභිඤ්ඥා සිව් පිළිසිඹියාපත්ව සිටියාහුය. මහා ශීනාශ්‍රව භික්‍ෂූන් වහන්සේලාගේ සමීපෙහි භික්‍ෂු සංඝයාගේ වචනය අසා පිළිගෙන අහසට පැනනැගී තම ඉර්ධි බලයෙන් හිමාල පර්වතයෙන් මේදවර්ණ පාසානයන් රැගෙන වැඩියාහුය. එයින් එක් පාසානයක් ධාතු ගර්භයේ හිබිම අතුරා සතර පැත්තෙන් පාසාන සතරක් පිහිටුවා අනිත් පාසානය ධාතු ගර්භය වැසීම පිණිස අන් අයට නොපෙනෙනසේ තැබුවා හොය. එකල්හි රජතෙමේ ධාතු ගර්භෙහි වැඩ නිමා කොට නව කෝටියක පමණ රන් ගෙන්වා රන් කරුවන්ටදී ධාතු ගර්භයට රන් උළු කරවී අනකලේය. ඒ රන්කරුවෝ දිගින් රියනක් පමණ පළලින් වියතක් පමණ කොට සතර අගලක් ඝනකමට රන් ගඩොල් කොට ධාතු ගර්භය බැඳාහුය. ඒ ධාතු ගර්භය වනාහි උසින් රියන් දහසයකි. සතර අතට දිග පළල රියන් 10 බැගින් කොට රන් ගඩොලින් නිමවා ධාතු ගර්භය මැද සත් රුවන් සිනේරු පර්වතයක් කරවා සිනේරු පර්වත මුදුනේ ජාතිමත් රත් සිරියල් පාණ්ඩු කම්බල ශෛලාසනයක් කරවා රන් රුවණින් පරසතු රුකක් කරවා රිදියෙන් තනු සුදුසේ සතක්වත් මහබඹු ශාස්ත්‍රෝන් වහන්සේගේ ප්‍රතිමාවට ඉහලින් දරා සිටින අයුරු කරවීය සිනේරු පර්වත පාමුල සුවඳ මඩ පුරවා නිල් මහනෙල් මලින් සරසා රණින් තනෝ කලස් 108ක් තැබ්බ විය. ඊට අනතුරුව සුවඳ මඩ පුරවා රතු පියුමින් සරසා රිදියෙන් තනෝ කලස් 108ක් තැබ්බ විය. ඊට අනතුරුව සුවඳ මඩ පුරවා සුදු උපුල් මලින් සරසා මැණිකෙන් කළ 108ක් කලස්තැබ්බ විය. ඊට අනතුරුව සුවඳ මඩ පුරවා සපු මලින් සරසා පද්මරාග මැණිකෙන් කළ 108ක් කලස්තැබ්බ විය. ඊට අනතුරුව සුවඳ මඩ පුරවා පස් පියුමින් සරසා මැටියෙන් කළ 108ක් කලස්තැබ්බ විය. ඒ කලස් අතුරෙහි සුවඳ මඩ පුරවා සත් රුවනින් තනු වහන්තරා තැබ්බ වීය. රණින් තනු සතරුවනින් තනු විචිත්‍ර මල්කම් ලියකම් පුන් කලස් සිරිවච්ච නන්දියා වට්ට භද්‍ර පීඨාදියද ඇත් අස් සිංහ ව්‍යාග්‍ර වුෂඹ පන්තීන්ද කරවිය. දෙව්ලොවින් වැඩමවීම යමක මහා ප්‍රතිහාරය ධනපාල අඟුලිමාල ආලවක දමනය ආදියද සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහා කස්සප ආදී තෙරුන් වහන්සේද අසූ මහා ශ්‍රාවක රූපද කරවිය සිනේරු පර්වත මැද භාගයේහි තරු සමූහය පිරිවැරු සඳ මඩලක් රිදියෙන් කරවිය රැස්මාලාවෙන් සැරසුණු රණින් කළ හිරු මඩලක්ද කරවීය. සිනේරු පර්වතය මත පරසතු රුක්මුල පාණ්ඩු කම්බල ශෛලාසනයෙහි අපගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ පිළිම වහන්සේ ඝන රතු රණින් කරවා මාත්‍රෝ දෙවි ප්‍රමුඛ දස දහස් සක්වල දෙවියන්ට අභිධර්මය දෙසමින් වැඩ හිඳින අයුරු කරවීය. ඒ පිළිම වහන්සේගේ නියවිස්සක්ද නේත්‍ර තලද සුදු තැන්ද ජාතිමත් ස්පටික මාණිකයෙන් කරවීය. රණින් තැනූ ඇඟිලිද අතුල් පතුල්ද දන්තාවරණද ඇසෙහි රතු තැන්ද ජාතිමත් පබලුවලින් කරවීය. කෙස් රැවුල් ඇහිබැම ආදී තැන් ඉඳුනිල් මැණිකෙන් කර වූයේය. සම සතලිස් දත් දියමන්තියෙන් තනන ලද්දාහුය. ඕන රෝමය වනාහි රන්බිත්තියක තබන ලද රිදී බුබුලක් විලසින් රිදියෙන්ම වූයේය. භාග්‍යවතුන් වහන්සේගේ අනවලෝකිත මුදුන මත සත්තරුවනින් විචිත්‍ර වූ කිකිනිතැලෙන් වටකර වූයේය. මණ්ඩපය ඇතුළෙහි නව ලක්ෂයක් අගනා මුතු දැල් එල්ලා සිත් කළු යනක් බඳවා මණ්ඩපය කෙළවර මුතු දැල් අතර සත්රුවනින් විසිතුරු කිකිණි දැල් වට කරවීය. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මාතෘ දේව පුත්‍රයාත් සත් රුවණින්ම කරවීය. එසේම ඒ රාවණ ඇතු විස්කම් දෙව්පුතු ආදීන්ද පන්සිලු දෙව්පුතු ආදී ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයෝද සහම්පති බ්‍රහ්මාදී මහා බ්‍රහ්මයන්ද කර වූයේය වෙස්සන්තර ජාතකය කරන කල්හි සංජය මහරජු පුසති දේවිය ආදියද මන්ද්‍රී දේවිය දරු දෙදෙනාද පූජක බ්‍රාහමනාදීන්ද කරවීය. විදුර සෝනදත්ත මහා නාරද කස්සප සුතසෝම සුප්පාරක සංකපාල ජාතකාදියද දම්සක් පැවතුම් මහා සමය සූත්‍රාදිය වදාරන අයුරුද සුදවුන් මහරජු මහාමායා ප්‍රජාපති ගෞතමී බද්ද කච්චායනා රාහුල මාතා දේවී රාහුල කුමරු චන්නද කන්තක අසුද මහාභිනික්මනද මහා බෝමැඩද අසූ මහා සව්වන් වහන්සේලාද කොසොල් මහරජු අනේපිඬු මහසිටු සුළු අනේපිඬු සිටු විශාඛා සුප්පාවාසාද පසුව චුල්ල පිණ්ඩපාතික තෙරුන්ද තමන්වද කරවා ඒ සියල්ල ධාතු ගර්භයෙහි පිහිටෙව්වේය මෙසේ ධාතු ගර්භයෙහි පූජා විධාන මනාකොට බෙදා ඊතා මනහර කොට කරවා තෙරුන් වහන්සේ සමග කතා කෙලේය. ස්වාමීනි ධාතු ගර්භයෙහි මා විසින් කළ යුත්ත නිමවන ලද්දේය. හෙට රෙහෙන නැකතින් ධාතු නිධානය කරන්නෙමි. ආර්යයන් වහන්සේත් කේශ ධාතුන් වහන්සේලා රැගෙන වඩිත්වායි තිස්ස තෙරුන්ට භාර කළේය. තෙරුන් වහන්සේ එය අසා යහපති මහරජාණෙනි කේශ ධාතුන් වහන්සේලා සොයා බලා රැගෙන එන්නෙමුයි වදාරා තම ශිෂ්‍යවර සිව තෙරුන් කැඳවා ඇවත්නි භූමින්දර නාවිමනෙහි ජයසේන නම් නාරජෙක් වසයි ඔහු සමීපෙහි කේශ ධාතුන් වහන්සේලා ඇත්තාහ. තපුස්ස භල්ලික දෙසොහයුරු වෙලෙන්දන්ගේ කේශධාතු පුදන කාලයේහි ඔවුන්ගේ ප්‍රමාදය දැන නාගරාජ තෙමේ කේශධාතුන් වහන්සේලා දෙනමක් ගෙනවොත් නාවිමනෙහි වඩා හිඳුවා ගත්තේය. ඔබ ඒ ධාතුන් වහන්සේලා ගෙනවුත් රජුට දෙවයි අන කලසේක. සිවතෙරණුවෝ ඒ වචනය පිළිගෙන පිටත් වූහ. ඉක්බිති කාවන්තිස්ස රජු තම සොහොයුරිය වූ සෝමදේවියටද බෑනනුවන් වූ ගිරි අබා රජුටද හසුනක් යව්වේය. හෙට ධාතු නිධානය කරන්නෙමු. තෙපි සෙනගගෙන පැමිණෙවුයි. ලෝනනුවර මහානාග රජුටද සේරුනුවර සිව රජුටද එසෙයින්ම හසුන් යවා තෙමේත් තමාගේ විජිතෙහි මගේ අතින් යටත් පිරිසෙයින් එක් හරීසයක කුඹුරක් ලද තැන් පටන් සියලු දෙනාත් පිරිවර සහිතව පැමිණෙව් කියා බෙර හැසිරවිය. එය අසා සොම්නසටපත් මහා ජනයෝ තම තමන්ට හැකි පමණින් ඇඳුම් ආයිත්තම් වලින් සැරසී පැමිණියාහුය. රජතෙමේ රැය පහන් වූ කල්හි සියලු සේනාවෝ සුවඳ මල් ධූප ධජ ආදිය ගෙන්වා ධාතු නිධානයට පැමිණෙත්වා භික්ෂු සංඝයාට මහත් දන් දී තුන් සිවුරු පිනිස මහර්ඝ වස්ත්‍ර පුදා තෙමේත් සියලු අලංකාරයෙන් සැරසී නොඑක් අග්‍ර රස බොජුන් අනුභව කොට උපෝසත සිල් අදිෂ්ඨාන කොට මණික් කුණ්ඩලාභරණ මණික් ඉනපටි මණික් පාවලලු මණික් වලලු ආදියෙන් විසිතුරු ලෙස සැරසී සියලු අලංකාරයෙන් විභූෂිතව කසීසලු ආදී සියුම් වස්ත්‍රයන් හැඳ පැළඳ නැටුම් ගැයුම් වැයුම් ආදී තූර භාණ්ඩයන් ගත් අත් ඇති දිව්‍ය අප්සරාවන් හා සමාන වූ නාටක ස්ත්‍රීන් පිරිවරාගෙන කියන ලද ආකාරයෙන් සැරසීගත් ජනයා සමග මහා භික්ෂු සංඝයා වැඳ සිටියේය ඉක්බිති සෝමනුවර ගිරි අබාරජොත් සියලු නුවර වාසීහොත් තම තමන්ට හැකි පමණින් සැරසී ධාතු නිධානයට පැමිණෙත්වායි නගරේහි බෙර හසුරුවා තෙමේත් සියලු අලංකාරයෙන් සැරසී මනාව සැරසීගත් ඇමති සමූහයා පිරිවරා නික්මුණේය සෝමදේවියත් හිස සෝදා ස්නානය කොට අලුත් වස්ත්‍ර හැඳ පැළඳ සියලු අලංකාරයෙන් සැරසී දිව්‍ය අප්සරාවක් සෙයින් තම පිරිවර 500ක් කුමාරිකාවන් නිල් වතින් සරසවා එසෙයින්ම අලංකාර කොට පුන් කලස් අතට දී ඔවුන්ට අනතුරුව 500ක් කුමාරිකාවන් රන් පැහැවතින් සරසවා එසේයින්ම අලංකාර කොට පූජා භාණ්ඩයන් අතටදී ඔවුන්ට අනතුරුව 500ක් කුමාරිකාවන් රතු පැහැවතින් සරසවා එසේයින්ම අලංකාර කොට විචිත්‍ර මල් පිර වූ බඳුන් අතටදී ඔවුන්ට අනතුරුව 500ක් කුමාරිකාවන් සුදු වතින් සරසවා එසේයින්ම අලංකාර කොට දුම් කබල් අතරදී මෙසේ පූජා විධාන පිළියෙල කොට පිරිවරින් යුතුව චෛත්‍යාංගණයට ගොස් මහත් භික්ෂු සංඝයා පසඟ පිහිටුවා වැඳ සුවඳ මල් ආදියෙන් පූජා පවත්වා සිය සැමියා වූ ගිරි අබා රජු සමග එකත්පස්ව සිටගත්තාය. ලෝන නුවර මහා නාග රජොත් සියලු අලංකාරයෙන් සැරසී ස්වර්ණාභරණයෙන් සැරසීගත් අමාත්‍ය මණ්ඩලිය පිරිවරා නැටුම් ගැයුම් වැයුම් තූර්යනාදයෙන් යුක්තව සුවඳ මල් දුම් කබල් අතටදී චෛත්‍ය ස්ථානයට ගොස් භික්ෂු සංඝයා වැඳ එකත් පස්ව සිටියේය සේරු නුවර සිවරජුත් තමන්ගේ සියලු අලංකාරයෙන් සැරසී මහත් පිරිවර සහිතව පූජා විධානයන් අතටගෙන මහත් වූ භික්ෂු සංඝයා වැඳ එකත් පස්ව සිටගත්තේය. රාජ පිරිස තමන්ගේ හැකි පමණින් අලංකාරවතින් සැරසී සඳුන් මල් ආදියෙන් සෝභමානව නලලෙහි මුතුදැල් එල්ලෙන විචිත්‍ර රන්පට බැඳ අත් අහබරණ ආදී නොයෙක් අබරණින් දිව්‍ය පිරිසක් මෙන් මැනවින් සැරසී ඒ ඒ වේශයන්ට අනුරූප වූ විවිධ ආයුධගෙන එකත් පස්ව සිටියාහුය. සිංහ ව්‍යාග්‍ර දිවි සම් අතුරන ලද රණින් අලංකාර කරන ලද රන්ධජ රන්දැල් ආදියෙන් සරසන ලද රථයන්හි සියලු අලංකාරයෙන් විසිතුරු රියදුරෝ එහි නැග එකත් පස්ව සිටියාහුය බ්‍රහම්මන පුත්‍රාදීහු සැරසූ සම්පොරවා සෝභමානව එකත් පස්ව සිටියාහුය. බොහෝ ඇමතිවරුත් තම තමන්ගේ තනතුරුවලට සරිලන වස්ත්‍රාභරණයෙන් සැරසී පිරිවර සහිතව එකත් පස්ව සිටියාහොය. සුවඳ පැන් පිරවූ වාලම්පූරී සංඛයක් ගෙන පූර්ණ නූල ඒකාංශ කොට දමාගත් බමුණු තලප්පා බැඳගත් පුරෝහිත බ්‍රාහ්මණයෝ පිරිවර සහිතව පූජා විධාන අතටගෙන මහත් භික්ෂු සංඝයා වැඳ ජය ഘോഷා පවත්වමින් මෙසේ කිව්වා හොය කේමං සුබික්ඛං භවතු නිච්ඡං ජනපදං සිවං සස්සානි සමුප්පජ්ජන්තු රඤ්ඤෝ ඒවං ජයාසියුම් හැමට රැකවරණ ලැබ සියල්ලෙන් සරුසාර වේවා ජනපදය නිතර ශාන්ත වේවා ධාන්‍යයෝ සරුව වැඩෙත්වා මෙසේ රජුහට ජයම වේවා අවශේෂ මහා ජනයෝ මෙසේ පැවසූහ සමුද්‍රය සීමා කොටගත් සයුර නැමැති කඩුක්කන් පළඳාගත් සිරිලක් අඟන සමග ඇමතිගන පිරිවරා රජතෙමේ වාසය කරත්වායි. මෙසේ පවසා අපගේ ආරේ වූ කාවන්තිස්ස මහරජාණෝ සදේවක ලෝකයාගේ ඒක පුද්ගල වූ ලෝකනාථයන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ මෙහි පිටුවන්නා හොයයි තම තමන්ට හැකි පමණින් සැරසී ගත්තා හොය. කුදුමිටි ආදී හොත් සියලු ජනයා පූජා භාණ්ඩගෙන සාදුකාර දෙමින් සිටියාහුය. මේ චෛත්‍යස්ථානයේහි රැස් වූ පිරිස මෙසේ දත යුත්තේය. ශාස්ත්‍රියෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝ, වරහන් තුල වෙලෙන්දෝ ය. නියම් ගම් වැසියෝය. ඔවුන් සැම එක්ව සියලු අලංකාරයෙන් සැරසී මල් ආදියගෙන සිටියාහොය. ගණනාවීතිවන්තාතේ අනේකේච මහාජනා සමුද්දු පන්තරත්තෝව කත්තියා සමුපාගතා අනේක වූ මහාජනයෝ ගණන් ඉක්ම ගියා හොය සයුර ගොඩ ගලන සෙයින් ශාස්ත්‍රියයෝ පැමිණියා හොය අලංකතු මහරජා සරාජ පරිවාරිතු දේව රාජා යත්තා සක්කෝ අට්ඨාසි චේතියං ගනෝ අලංකාරව සැරසීගත් මහරජු රාජ පිරිවර සහිතව සක්දෙව් රජසෙයින් චෛත්‍යංගනයෙහි සිටියේය. සාදුවාදේන සත්තානං පංචංග තුරීහිච හත්තස්ස රත සන්ධේන සමාකින්නං මහීතලං සත්වයන්ගේ සාදුකාර නාදයෙන්ද පසඟතුරු නදින්ද ඇත් අස් රිය හඬින්ද මිහි තලය පිරී ගියේය ඉක්බිති චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරණුවෝ සිය ශිෂ්‍යවර පන්සියයක් ශීනාශ්‍රවයන් වහන්සේලා පිරිවරා චෛත්‍යස්ථානයටම වැඩිසේක. මහා සාගල තෙරණුවෝත් පන්සියයක් ශීනාශ්‍රව භික්‍ෂූන් පිරිවරා චෛත්‍යස්ථානයටම වැඩිසේක. මහින්ද තෙරණුවෝත් තම ශිෂ්‍යවර සැටක් පමණ ශීනාශ්‍රව භික්ෂූන් පිරිවරා චෛත්‍යස්ථානයටම වැඩිසේක. මෙසේ මේ නියමයෙන් එක් නමක් දෙනමක් තුන් නමක් සිව් නමක් පස් නමක් ශීනාශ්‍රව භික්ෂූහු වඩිනසේක් දහසක් පමණ වූහ. චුල්ල පිණ්ඩ පාතික තිස්ස තෙරණුවෝ මෙපමණ වූ භික්‍ෂූන් පිරිවරා චෛත්‍යංගනෙහි හිඳගත් සේක. රජතුමා පැමිණ පසඟ පිහිටුවා වැඳ තෙරුන් සමග කතා කෙළේය. ආරයන් වහන්ස කේශධාතු කොයින් ලබන්නෙමුද. එසැනින් තිස්ස තෙරණුවෝ තම ශිෂ්‍යවර සිවතෙරුන් දෙස බැලූ සේක. උන්වහන්සේ එසේ බැලූ කෙනෙහිම හුන්තැනින් නැගිට සිවුරු පොරවා මහත් භික්ෂු සංඝයා වැඳ ෂඩ් අභිඥාලාභී මහා ශීනාශ්‍රව ඌසේක් සතරවැනි ධානයට සමවැදී ඉන් නැගිට පොළොවෙහි කිමිදී භූමින්දර නාවිමනෙහි පහළ වූසේක එසමයෙහි ජයසේන නාරජු තම බෑනා සමග දෙකෝටියක් සමග නාගයින් පිරිවරා මහා යස විඳිමින් හුන්නේය. ඉංගියෙන් සංඥාවක් දී තෙරුන් වහන්සේ දුරින්ම වඩිනු දැක සිටුවේය. මේ නාවිමනෙහි ශ්‍රමණයින් විසින් කළ යුතු දෙයක් නැත්තේය. නිසකවම කේශ ධාතු නිසා පැමිණියාහු වන්නේයයි නැගිට ධාතු ඝරයට පිවිස ධාතු කරඬුව ගිල දමා කිසිවක් නොදන්නා සෙයින් හුන්නේය. එවේලෙහි තෙරණුවෝ ඔහු වෙත පැමිණිසේක. නා රජු පෙර ගමන් ගොස් පිළිසඳර කතා කරන්නේ තෙරුන් සමග මෙය පැවසුවේය. කුමක් හේයින් ආර්යන් වහන්සේ වැඩිසේක්ද ඊ පැවසූ කල්හි මෙසේ වදාළසේක. අපගේ ත්‍රයිලෝක්‍යනාථ වූ සම්බුදු රජුන්ගේ කේශ ධාතු නිසාවෙන් පැමිණීමි. ඔබ ළඟ ඇති කේශ ධාතුන් වහන්සේලා ප්‍රමාද නොකොට මාහට දුන මැනව. එකරුණ උදෙසාම මාගේ උපාධ්‍යායන් වහන්සේ විසින් එවන ලද්දෙමි. මෙසේ වදාළ කල්හි අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා මා ළඟ නැතයි කීය. තෙරණුවෝ මොහු විසින් ධාතු කරඬුව ගිලින ලද බව දැන මහරජුනි කේශ ධාතු ගනිමි වදාළ කල්හි එසේය දකිනසේක් නම් ගෙන යනු මැනවයි පැවසුවේය. මෙසේ තුන්වරක් ගිවිස්සවාගෙන එහිම වැඩ සිටි සේක්. ඉද්ධයාමාප ඉත්වාන තතුසෝ සුකුමං කරං පවේසෙත්වා මුකේ තස්ස ගන්හි ධාතු කරණ්ඩකං නාගාලයාභිනික්ඛමි තිට්ට නාගාහි වාසිය තෙරණුවෝ 이르දියෙන් සියුම් අතක් මවා නාරජුගේ මුවට ඇතුල් කොට ධාතු කරඬුව පිටතට ගත්සේක සිටුව නාගයයි වදාරා නාවිමනින් නික්ම වැඩිසේක. එකෙනෙහි ජයසේන නාරජු ශ්‍රමණයා වංචා කොට පිටත් කරන ලද්දෙමි කියා උන්වහන්සේ වැඩි කල්හි ධාතු කරඬුව බලා ධාතු නොදැක ශ්‍රමණයා විසින් අසන ලද්දෙමි දෑත් හිස මත තබා තම සකල නාග භවන ඒක කෝලාහල කොට මහා හඬින් වැළපෙන්නේ අපගේ ඇස් උපුටාගෙන ගිය කලක් මෙන් සදේවක ලෝකයා හට පිහිටට තිබෙන සම්මා සම්බුදු රජුන්ගේ කේශ ධාතුන් පුදා තවම අපා දුකින් නොමෙතිනු අප මැඩ පවත්වා ධාතුන් රැගිනි ගිය ශ්‍රමණයා ලුහුබැඳ ධාතු ගන්නෙමුයි දෙකෝටියක් නාගයින්ගෙන තම බෑනා සමග උන්වහන්සේ පසුපසින් ලුහුබැඳ අහසට නැගුණෝය. එක්කෙනෙහි සිව තෙරණුවෝ අහසින් බැස පොළොවට පිවිසිසේක. එවිට ඔවුනුත් පොළොවට පිවිසුනාහුය. මෙසේ තෙරණුවෝ මතුවෙමින් කිමිදෙමින් ප්‍රාතිහාර්ය දක්වා සේරු නුවරට ඊතා දුරනෝ ගල් තලාවට නැගිසේක. එහිදීම ඔවුන් සංවේග කරවා චෛත්‍යාංගනයෙහි මහා භික්ෂු සංඝයා පෙරටුකොට ප්‍රකට වූසේක. නාගයෝ ධාතු ගන්නට නොහැකිව මහත් හඬින් රාව ප්‍රතිරාව නංවා මෙතෙන් පටන් අපි නැසී ගියම්හයි ඒ ගල් තලාව මත සියලු නාගයින් රැස්ව මහා හඬින් වැළපුණාහුය භවත්නී ඒකාන්තයෙන් නැසී ගියම්හයි එදා සිට ඒ ගල්තලාව නාගයින්ගේ රාව ප්‍රතිරාව දුන්හේන් නාගගල යන නම වූයේය ජයසේන නාගතෙමේ තෙරුන් පිටුපසින් ලුහුබැඳ චෛත්‍යාංගණයට ගොස් රජුට මෙපවත් සැලකලේය දේවියනි මේ භික්ෂුතෙමේ මා විසින් නොදෙන ලද ධාතුන්ගෙන පැමිණියේය. එය ඇසූ රජතෙමේ ආර්යයන් වහන්ස නාගයාගේ වචනය සැබෑවක්ද නැත මහරජාණෙනි මොහු විසින් දෙන ලද ධාතුන් ගත්තෙමේ වදාළ කල්හි නාගරාජයා ඔබ වහන්සේ සාක්ෂිකරුවෙකු දෙනු මැනවයි කීවේය එවිට තෙරණුවෝ ඒ නාරජුගේ බෑනා වූ සමනුප්පල නාරජු සාක්ෂියට තැබූ සේක. රජු ඔහුගේ බෑනාගේ සියලු වචන අසා තෙරුන්ගේ වචනය නිවැරදි බවට අදහා ගත්තේය. එවේලෙහි දුකින් පීඩිත නාරජු සෑ මළුවෙන් පිටත සිටියේය. ඒ නාරජු සෑමලුවෙන් පිටතට වී හුන් බැවින් එදා සිට බහිනාග රජ යන නම වූයේය. ඔහු බෑනා සෑමලුවෙහි ඇතුළෙහි හිඳෙව්වේය. මේ චෛත්‍ය රාජා හට රැකවල්ගත් නාගයින් ගැන කිව යුත්තේය. සුමන නාරජුගේ පිරිවර වූ සයකෝටියක් පමණ නාගයෝය. ජයසේන නාරජුගේ පිරිවර වූ දෙකෝටියක් පමණ නාගයෝය. සමනුප්පල නාරජුගේ දෙකෝටියක් පමණ නා පිරිවර සිටියාහුය. සියලු නාගයෝ ධාතුන් වහන්සේලාට රැකවල් ගත්තාහුය. රජ තෙමේ තෙරුන්ගේ අතින් කේශ ධාතුගෙන රුවන් කරඬුවක වඩා හිඳුවා මහින්ද නම් අමාත්‍යවරයා අතට දුන්නේය. ඒ පිරිස අතර ත්‍රිපිටක මහා පුස්සදේව තෙරුන්ගේ ශිෂ්‍යවර සිව් පිළිසිඹියාපත් සාමණේරවරු සතර නමක් සිටියෝය. උන්වහන්සේලා අතර එක් නමක් මලය රාජපුත්‍ර සුමන සාමණේර නමි. තව නමක් සේරුනුවර සිවරජුගේ සොයුරියගේ පුත්‍ර උත්තර සාමණේර නමි. තව නමක් මාගම මල්කරුගේ පුත් චුන්ද සාමණේර නමි. අනෙක් නම මාගම එක් කෙළඹියෙකුගේ පුත් මහා කස්සප සාමණේර නමි. මේ සාමණේරවරු සතර නම අද කාවන්තිස්ස මහරජු මහා චෛත්‍ය රාජයාගේ ධාතු නිධානය කරන්නේය. අපි හිමාලයට ගොස් පිපුණු කුසුම් රැගෙන එන්නෙමුයි තෙරුන් වහන්සේ වැඳ අහසින් හිමවතට ගොස් සපු නා සල් ආදී පිදිය යුතු මල්ගෙන තව්තිසා දෙව්ලොවට වැඩියා හොය එකල සක්දෙව් රජු ස්වර්ණාභරණයෙන් සැරසී දෙදෙව් ලොවෙහි දෙවියන් හා ඒරාවන ඇතුපිට නැගී දෙකෝටි පනස් ලක්ෂයක් දිව්‍ය අප්සරාවන් පිරිවරා සුදර්ශන මහාවීදියෙහි හැසිරෙන්නේ ඒ සාමනේරවරුන් දුරින්ම වඩිනු දැක ඇතුපිටින් බැස පසඟ පිහිටුවා වැඳ උන්වහන්සේලා අතෙහි ඇති මල් පෙට්ටි දැක ආර්යන් වහන්සේ නුඹ වහන්සේලා අතෙහි තිබෙන්නේ මොනවාදැයි ඇසුවේය. එය අසා සාමනේරවරු කිම මහරජාණෙනි තෙපි නොදන්නහුද ලංකාවෙහි කාවන්තිස්ස මහරජු දස බලයන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ වැඩමවාගෙන මහවැලි ගඟෙහි දකුණු ඉවුරු පෙදෙසේ සේරුනම් විල කෙලවර වරාහනම් ගල් කෙමිය පිහිටි බිම මත චෛත්‍යයක් කරන්නට නුඹ වහන්සේගේ නියෝගයෙන් විස්කම් දෙව්පුතු විසින් මවන ලද උළුගඩොල් ගෙන චෛත්‍ය රාජයා කරවා අද ධාතුන් වහන්සේලා නිධන් කරයි. ඒ පූජාව පිණිස හිමාලයෙන්ගෙන ආ මල් මේවායි වදාරා මෙහෙනුත් මල් ගන්නට පැමිණියම් හයි වදාළහ. සක් දෙවිඳු උන්වහන්සේලාගේ වචනය අසා ආර්යන් වහන්සේ නුඹ වහන්සේලාගේ අතෙහි ඇති මල් සිළුමිණි සෑයට පුදා අපගේ උයනෙහි මල්ගෙන වඩිනු මැනවයි පවසා උන්වහන්සේලා සමග ගොස් ඒ මලින් සිළුමිණි සෑය පිදුවේය. ඉක්බිති ප්‍රමාද නොවිය යුත්තේයයි සක් දෙවිඳුට දැනුම් දුන්හ. එය ඇසූ සක්දෙවිඳු මහා උද්‍යාන පසින් පරසතු කොබෝලීල ආදී මල්ද සඳුන් සුනුද ගෙන දුන්නේය. සාමනේරවරු මල්ගෙන දෙව්ලොවින් බැස හිමාලයට පිවිස රන්මිනි පව්වෙහි ශාන්ත සෙවණෙහි හිඳ දිවා විහරණය කොට නැකැත් වේලාව පැමිණි කල්හි මැණික් සොයමින් යන්නාහු මැණික් සතරක් දුටහ. එයින් එකක් ඉඳුනිල් මැණිකකි. එකක් ප්‍රභාස්වර ජෝති රස මැණිකකි. එකක් වෛරෝඩියකි. අනෙක මැසිරි ගල් මැණිකකි. මැණික් සතරද දිව්‍ය පුෂ්පයන්දගෙන වැඩම කොට තෙරුන් වහන්සේලාට පෙන්වූහ. තෙරුන් වහන්සේ මහරජාණෙනි මේ හෙරනෝ පරසතු කොබෝලීලාදී පුෂ්පයන්ද සඳුන් සුනුද මැණික් සතරක්දගෙන පැමිණ සිටිති වදාල්හ රජතිමේ එය අසා සොම්නසට පත්ව සාමණේරවරුන්ට පසඟ පිහිටුවා වැඳ උන්වහන්සේලාගෙන ආමැනික්ගෙන මහා නන්දනම් ඇමතියාට දී තෙරුන් වහන්සේලා සමග මහත් පිරිවරින් චෛත්‍යාංගණයට ගොස් ලලාට ධාතුන් වහන්සේ මැණික් කරඬුවෙන් පිටතට වඩමවා තම හිස මත ලලාට ධාතුව වඩා හිඳුවා උඩින් සුදුසේසත් අල්ලා චෛත්‍ය රාජයා තුන් වරක් පැදකුණු කොට නැගෙන හිර දොරටුවේහි සිටියේය දස බලයන් වහන්සේගේ මේ ලලාට ධාතුන් වහන්සේ අප විසින් තනවන ලද බුදු පිළිම වහන්සේගේ නලල් තලෙහි ඌර්ණ රෝම ධාතුවක ආකාරයෙන් වැඩ සිටින සේක්වායි අදිෂ්ඨාන කෙලේය රජතුමා අදිෂ්ඨාන කළ සැනින්ම ලලාට ධාතුන් වහන්සේ කරඬුවෙන් අහසට පැන නැගී අහසෙහි තල්ගස් සතක් පමණ උසින් වැඩහිඳ ෂඩ්වර්ණ බුද්ධ රශ්මි විහිදන්නට පටන් ගත්තේය. පර්වත මුදුනින් වැగిරෙන රන් ධාරාවක් සෙයින් ඒ බුදු රැස් අහසින් නික්මෙන රන් රස ධාරා සෙයින් සියලු ලක්දිව රස්මාලාවෙන් ඒකාලෝක කොට ගත්තේය එවේලෙහි යමක මහා ප්‍රාතිහාර්යයට සමාන වූ ප්‍රාතිහාර්යක් ඌයේය මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ නුදුටු විරූ මහා ජනයෝ ඒ ප්‍රාතිහාර්ය දැක තථාගතයන් වහන්සේගේ රූපකාය ප්‍රත්‍යක්ෂව දුටු කලකමින් ඌහ අදිට්ඨ පුබ්බං සත්තුස්ස පාටිහිරං මහා ජනා දිස්වාපීති පරාජාතා පසාධ මජ්ජගුන් ගිනේ ශාස්ත්‍රූන් වහන්සේ නොදුටු විරු මහා ජනයෝ ප්‍රාතිහාර්ය දැක බලවත් ප්‍රීතියට පත්ව තථාගත ජිනයන් වහන්සේ කෙරෙහි තව තවත් පැහැදී ගියහ. පූජේසු ගන්ධ මාලංච අලංකාරං සකං සකං සබ්බේවන්දිංසු සිරසා චේතියං ඊදි සංවරං සුවඳ මලින්ද තම තමන් පැළඳ සිටි අබරණින්ද පූජා කළහ. සියල්ලෝම මෙබඳ වූ උත්තම සෑයකි සිරසින් වන්දනා කළාහුය. ඒ පිරිසෙහි සිටි එක් පණ්ඩිත පුරුෂයෙක් භාග්‍යවතුන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් මෙසේ කීවේය. නිබ්බුතස්සාපි බුද්දස්ස යසෝ භවති ඊදිසු තිතස්ස ලෝකනාතස්ස කීදිසා ආසි සම්පදා පිරිනිවන් පාවදාළ බුදුරජාණන් වහන්සේට ලැබෙන යස ഘോഷාව මෙබඳු නම් වැඩ සිටියා වූ ලෝකනාථයන් හට කුමන අයුරින් යස කීර්ති සම්පත් ලැබෙන්නට ඇද්ද ආනුභාවමිදං සම්භං පුඤ්ඤේනේව මහේසිනෝ කරීය ඤත්වා පුඤ්ඤං තං පත්තෙන්තු බෝධිමුත්තමං ඒ උතුම් අபிසම්බෝධිය ප්‍රාර්ථනා කරමින් පිනක් කරන ලද්දේද මේ සියලු ආනුභාවයන් මහර්ෂීන් වහන්සේගේ පින නිසාමය එවේලෙහි නානාරත්නයෙන් විචිත්‍ර වූ නොයෙක් ආකාරයෙන් සැරසූ මහාර්ග වූ දජපතාකයන් ඔසවා නානා කුසුමින් ගැවසීගත් නොයෙක් පුද පූජාගත් මිනිස්සු උත්සව වෙස් ගත්තා හුය. අනේක තූර්යනාදයන්ගේ හඬ පැතිරුණේය. එකිනෙහි දේවතාවෝ මල් වරුසාවක් වැස වූවාහුය. මහත් ආනුභව ඇති නාගයෝ පූජා පැවැත්වූහ. මෙසේ සියලු දෙවිවරු නාගයෝ මිනිස්සු සාධකාර දුන්නාහුය. අත් පොලසන් දුන්නාහුය. හිස උඩින් සලු කරකැවූහ. ඇත්තු කුංචනාද දුන්හ. අශ්වයෝ සතුටින් හේසාරාව කළහ. ඝනකඩ බොල් මහ පොළොව ජලය සීමා කොට කම්පා වූයේය. දිසාවන්හි විදුලි එලි නික්මී ගියේය. සියලු ලක්දිව සමන් කූට ආදීෙහි මහා වනයෝ කුසුම් රැසින් කැවසී ගත්හ. සියලු ජල තටාකයෝ පස්පියුම් පිපී ගත්හ. දෙවියන් අතරෙහි මිනිස්සුද මිනිසුන් අතරෙහි යක්ෂ නාග ගුරුළු ආදීහු ඌහ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස අපමණ ඌහ මහත් වූ සාදුනාදයෙන් මහා බුදුගුණ ഘോഷයෙන් සියලු ලක්දිව තියුණු වාත වේගයෙන් කැළඹුණු සමුද්‍රයේ සෙයින් එක් පැහැර ඒක නින්නාද වූයේය මේ පූජා විධානයෙන් පැහැදී ගිය මහා ජනකාය මැදෙහි ප්‍රාතිහාර්ය දක්වා වදාළ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ අහසින් පහලට වැඩම කොට බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නලල් තලයේහි පුන් සඳක ශ්‍රීය අභිභවමින් බබලමින් වැඩ සිටිසේක. රජතෙමේ මහානන්ද නම් ඇමතියා අතින් කේශ ධාතුගෙන විහාර මහා දේවියටදී මේ කේශ ධාතුන් වහන්සේලා දස බලයන් වහන්සේගේ සිරස මත පිහිටුවා ලන්නේයි පැවසුවේය. ඕතමෝ කේශ ධාතුගෙන ඒ අයුරින්ම පිහිටන සේක්වායි අදිෂ්ඨාන කළාය. එකිනෙහි කේශ ධාතුන් වහන්සේලා කරඬුවෙන් අහසට පැන නැගී මොණරෙකුගේ ගෙලෙහි ඇති පැහැගත් නීල වර්ණ රැස් විහිදුවමින් අහසින් පහළට වැඩම කොට බුදු පිළිම වහන්සේගේ උත්තමාංගය වන සිරසෙහි පිහිටිසේක. ඉක්බිති රජතෙමේ තෙරුන් වහන්සේ සමග ධාතු ගර්භයට පිවිස දිව්‍ය වූ සඳුන් සුණු ගැවසීගත් පරසතු කොබෝලීල ආදී සුවඳ මල් අතුරා විසුරුවා එලි විහිදුවන මැණික් ගල් සතර තැබුවේය. ඒ එළියෙන් ධාතු ගර්භය අතිශයින්ම බබළුනේය. සියලු නාටක ස්ත්‍රීහු තම තමන් පැළඳි ආභරණ ගලවා ධාතු ගර්භයටම පිදූහ. ඉක්බිති රජු ධාතු නිධානය කොට බුදුරුවෙහි සිරිපතුල් ළඟ හිස තබා වැඳ හොත්තේ මෙසේ වැළපුණේය. මාගේ පියාගේත් පියාගේ පරපුරෙන් පැමිණ වදාළ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ අද අවසාන දිනය කොට මෙතෙන් පටන් වෙන් වූසේක. මම දැන් මුබ වහන්සේ බොහෝ කලක් වැඩ සිටි රමණීය රුහුණු රටින් වැඩමවාගෙන මේ ස්ථානයේහි පිහිටු වෙමි. පවසා සිනේරු පර්වත මුදුනේහි දිලන මහා ප්‍රදීපයක්සේ නුඹ වහන්සේ මෙහිම වැඩ සිටිසේක. දැන් අපි නොයන්නෙමු. භාග්‍යවතුන් වහන්සේ සමාවන සේක්වායි වැළපෙමින් ධාතු ගර්භයෙහිම වැටි මෙය පැවසුවේය. අහෝ වියෝගං දුක්ඛං මේ ඒතා භාදින්ති ධාතුයෝ වත්වාසු පරිදේවන්තු ධාතු ගබ්බේසයි තද අහෝ භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන්වීම මට දුකකි මේ ධාතුන් වහන්සේලා මාගේ මෙහි රැඳීම වළක්වන සීකැයි කියා හෙතෙමේ හඬා වැළපෙමින් එකල්හි ධාතු ගර්භයෙහි වැදහොත්තේය. මරිස්සාමි නෝගමිස්සං අයියේ හිත්වා ඉදේවහං දුල්ලබං දස්සනං තස්ස සංසාරේ චරතු මමා මාගේ ආර්ය වූ ශාස්ත්‍රූන් වහන්සේ අත්හැර නොයන්නෙමි. මම මෙහිම මැරෙන්නෙමි. සසර සැරිසරමින් සිටිමාහට භාග්‍යවතුන් වහන්සේගේ දැක්ම ඊ타ම දුර්ලභ වූයේය. කියා වැළපෙමින් වැදහොත්තේය. ඒ භික්ෂු සංඝයා අතරෙහි සිටි සහදේව නම් තෙරුන් වහන්සේ ධාතු ගර්භෙහි වැඳ වැටි හඬමින් සිටිනා රජු දැක මේ රජුගේ අදහස කිමෙක්දැයි පරචිත්ත විජානන ඥානයෙන් බලා මෙහි වැඳ වැටී මැරෙන් නිමී වැදහොත් බව දැන 이르දිහෙන් ධාතු ගර්භයෙන් පිටතට ගත්සේක. ඉක්බිති මුලින්ම ගෙනෙන ලද ජෝති රස පාෂාණය ධාතු ගර්භයට උඩින් වියන්සේ තබා වසා රහතන් වහන්සේලා ධාතු ගර්භය හාත්පස සතරැස් යහනක් මෙන් ඒක ඝන වේවා. ධාතු ගර්භයේහි සුවඳ නොවිය ලේවා. පුෂ්පයෝ නොමැලෙත්වා. රත්නයෝ දුර්වර්ණ නොවෙත්වා. පූජනීය භාණ්ඩයෝ නොනැසෙත්වා. බුදුදහමට සතුරු මිස දිටුගත් පුද්ගලයන් හට අවකාශයක් හෝ සිදුරක් හෝ නොවේවායි අධිෂ්ඨාන කළසේක. ඉක්බිති රජතුමා ධාතුන් වහන්සේට මහත් වූ පූජා කොට මංගල චෛත්‍යයෙහි සතරැස් කොටුවද කොත් කැරැල්ලද කෛලාශ කූටයක් මෙන් තනිසුදෙන් කොට වැලිපාදේහි පටන් කළ යුතු සියලු වැඩ නිමා කරවීය. සුදු නිමල සඳ රසක් සෙයින් දිය බුබුලක් සෙයින් කෛලාශ කූටයක් සෙයින් ඡත්‍රය දරා නොසෙල්වී වැඩ සිටිසේක් සත්පුරුෂ ජනයා පහදවමින් අන්‍ය තීර්ථකයන් මඩිමින් මංගල සෑරජානෝ බබලුණු සේක විලාසමානෝ අට්ඨාසී තුසයන්තු මහාජනු මංගල කේලාස තුපෝ අචලෝ සුප්පතිට්ඨිතෝ මහා ජනයා තුළ සතුට උපදවමින් කෛලාශ කූට පර්වතය විලසින් නොසෙල්වී මැනවින් පිහිටා මංගල ස්ථූප රාජයානෝ වැඩ සිටින සේක. සුජනප්පසාදන කරු තිත්තිය දිට්ටිමන්දනෝ භවී සද්ධා කරෝ සිට්ටු සබ්බ ජනපසාදකු සත්පුරුෂ ජනයා හට පැහැදීම ඇති කරවන තීර්ථකයන්ගේ දෘෂ්ටි මැඩලන සියලු ජනයා හට ප්‍රසාදය ඇති කර දෙන ශ්‍රද්ධාව ඇති කර දෙන සෑරජානෝ ශ්‍රේෂ්ඨ වූසේක චේතියෝ පවරෝලුකේ මහා ජනනිසේවිතු ධජ පුප්ප සමාකින්නු සදා පූජාරහෝ භවී ලොවෙහි උත්තම වූ චෛත්‍ය රාජයානෝ සැදැහැවත් මහජනයා විසින් පුදන ලතාහුය. ධජ පුෂ්පයෙන් ගැවසී ගත්තාහු හැම කල්හි පූජාර්හ වූසේක. බහුජන සමාගම් නානදේශා සමාගතා පූජේසු තං මහාතුපං සබ්බදාපි අතන්දිතා නොයෙක් නොයෙක් ප්‍රදේශයෙන් පැමිණෙන බොහෝ ජනයෝ එක් රැස් වී හැම කල්හිම නොමැලිව ඒ මහා ස්ථූප රාජයාට පූජා පැවැත්වූහ. ඊදිසෝ පතිරූපවාසෝසු තේසු දුල්ලබූහවේ අපමත්තා සදා සන්තා චිනාත්හ කුසලං පහුන්තිී මෙබඳු වූ ප්‍රතිරූප දේශයක වාසයක් ඇද්ද ඒකාන්තයෙන්ම ඒ දේශය දුර්ලභය හැම කල්හිම ශාන්තව අප්‍රමාදීව බොහෝ කුසල් රැස් කරව රජතෙමේ සියුම් කපු වස්ත්‍රයෙන් මහානීය වූ චෛත්‍ය රාජයා පළඳවා වෙලා ශ්‍රී වර්ධන නම් මහා බෝධීන් වහන්සේ පිහිටුවා එහි බෝධිකරයක් කරවා තුන් මහල් පොහොය ගයක් කරවා රාත්‍රියට හිඳින තැන් දහවලට හිඳින තැන් කරවා විහාරයක කළ යුතු සියල්ල කරවීය මෙපමණක් කොට අත්පැන් වඩා විහාරය පූජා කරන්නෙමි සිතා අසූ දහසක් පමණ භික්‍ෂූන්ට දින හතක් අනේක සූප ව්‍යංජනයෙන් යුතු මහාදන්දී සත්වෙනි දිනයෙහි මහා භික්‍ෂු සංඝයා හට තුන් සිවුරු පිනිස වස්ත්‍ර පූජා කොට උදෑසනම ආහාර අනුභව කොට තෙරුන් සමීපයට ගොස් වැඳ එකත් පස්ව සිටියේ මෙසේ කීවේය ආර්යයන් වහන්ස සිව් දිශාවට අයත් මහා භික්ෂු සංඝයා හට දානයා පූජා කරන්නට කැමැත්තෙමි. ඒ ආයුෂ්මත් තෙරණුවෝ මෙසේ වදාළ සේක. එළඹෙන්නා වූ පුන් පොහෝ දිනෙහි අස්විද නැකතින් දන් දීම යහපති. රජ තෙමේ තෙරුන්ගේ වචනය අසා පසඟ පිහිටුවා තෙරුන් වැඳ සෝම නගරයේහි සිය නැගිනි දේවියට කතා කළේය. නැගිනිය දස බලයන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිදන් කොට කර වූ මංගල මහා චෛත්‍ය රාජයාට ගැළපෙන ප්‍රාසාදයක්ද සරසන ලද දොරටු අට්ටාල තොරණ සහිත සුදු වස්ත්‍ර අනේක දජයෙන් ගැවසීගත් විහාරයක්ද කරවා දානීය දෙන්නෙමි ආර්යයන් වහන්සේට කිව්වෙමි. ඒ ආයුෂ්මත් තෙරණුවෝ එළඹෙන පුන් පොහොයට දානීය දිය යුතුයයි වදාළ සේක. දේවයන් වහන්ස කුමක් කියන සේක්ද? ආර්යයන් වහන්සේ වදාළ න්‍යායෙන් එළඹෙන පුන් පොහෝදා දානය දෙනු මැනව. රජතුමා එය අසා සතුටට පත්ව යහපති නැගිනිය යැයි පිළිගෙන සෝමනුවර වසන්නේ එළඹෙන පුන් පොහෝ දින පැමිණි කල්හි අද උපෝසත දවසයි දැන ගිරි අබා රජු කැඳවා දරුව හෙට දන් දිය යුත්තේය ඔබ සේනා සරසා මා සමග හෙට එවයි පවසා සේරු නුවර සිව රජුටත් ලෝණ නුවර මහානාග රජුටත් ලිපි ඇව්වේය. හෙට තොපගේ ඇත් අස් රිය පාබල ආදී හැමරන් අබරණින් සැරසී මා සමග උත්සවශ්‍රීයෙන් යුක්තව ආර්ය වූ තිස්ස තෙරුන් වහන්සේට දෙනු ලබන දාණයට එකතු වෙත්වා. ඔව්හු රජුගේ හසුන් ලැබ තම තමන්ට හැකි අයුරින් ඈත් අස් රථ පාබල සේනා අලංකාර කොට අංවල රන් කොපු බහා රන් කිකිනි දැලින් පළඳවා මහා ගොනුන්ද එසේයින් අමාත්‍ය ගෘහපති බ්‍රාහ්මණ පුත්‍ර එළුගව ගොපල්ලන් කුදුමිටි ජනයා සෙන්පති ආදීහු විචිත්‍ර වස්ත්‍ර හැඳ නොයෙක් සුවඳ විලවුන් ගල්වා පැමිණ රජු ඉදිරියේහි පෙනී සිටියාහුය රජතුමාත් සිවුරඟ සේනා පිරිවරණ ලදුව අලංකාරව සැරසූ ඇතුපිට නැංගේය. සෙසු රජවරු තම තම සේනාවන් පිරිවරා ඇතු පිටහිඳ රජුමැදි කොට වම් දකුණු පසින් নমස්කාර කරමින් නික්මුණාහුය. රජුගේ ගමන තථාගතයන් වහන්සේ බැහැ දකිනු පිණිස ජීවක අම්බ වනයේට අජාසත් රජුගේ ගමන බඳු විය. තිස් යොදුන් පමණ වූ ඒ රාවණ ඇතුපිට නැගී දෙදොව් ලොවේ දෙවියන් පිරිවරා නන්දන වනයේට යන කල සක්දේව් රජුගේ ගමන බඳු විය. රජතෙමේ මසක් වැඩුණු සඳහි ඡායාව එන කල්හි සෝමනුවරින් නික්ම සේරුවිල කෙලවර නානාවිද අලංකාරයෙන් සැරසුණු නාටක ස්ත්‍රීන්ගේ පංචාගික තූර්යනාදය කරවමින් සිටියේය. මහා පොළව බිඳී යන අයුරින් පර්වත පෙරලී යන අයුරින් මහා සයුර ගොඩගලා බිඳී යන කලක අයුරින් ඌයේය. බ්‍රාහ්මණයෝ ජයමුඛ මංගලාදී සෙත් වචන පැවසූහ. සියලු අලංකාරයෙන් සැරසුණු නාටක ස්ත්‍රීහු පසඟතුරු ගොස නැගූහ. මහා ජනයෝ සලුහිස සිසාරා කරකැවූහ. ඉක්බිති රජතෙමේ බොහෝ සුවඳ පහන් දූප ආදිය ගෙන්වාගෙන ඇතු පිටින් බැස සේනාව පිරිවරා තෙරුන් වසන තැනට පිවිස තෙරුන් මැදහුන්නේ ආර්යන් වහන්ස රජවරුන්ද එකතු වී අතපැන් වත්කොට විහාර දානීය දීමට කාලයයි කිවේය රජුගේ වචනය ඇසූ තෙරුන් වහන්සේ යහපති මහරජාණෙනි පිළිගත්සේක ඒ අතපැන්වත් කොට විහාර දානය පූජා කරන දිනෙහි නානාවිධ විචිත්‍ර මැණික් දඬුවල නානා ධජ පතාකාදිය බඳවා ඔසවන ලද්දාහුය. පෙරදිග ආදී දිශාවන්ගෙන් මද සුළඟ හැමුවේය. එසේයින් මහා රැස්ජාලාවෙන් ජුවලිත වූ සූර්යා බැසගියේය. පැතිර ගිය වලා දුහුවිලි දැලි රාහු ආදී බාධාවෙන් තොර අහසෙහි තරු සමූහයා පිරිවරා පුන්සඳ බැබලි රිදියෙන් තනු රවුම් කැඩපතක් සෙයින් පෙර දිගින් නැගුණේය එකිනෙහි දඬුවට පහන් දැල්ලුවාහුය මහා මංගල චෛත්‍ය රාජයා ಜಾතිමත් සමන්මාලා දාමයෙන් වසා එකම මල් ගුලාවක් මෙන් අලංකාර වූයේය. තරු සමූහයා පිරිවරු සඳ මඩල යම්සේද එසේයින්ම පහන් මාලාවෙන් අලංකාර වූ මහා චෛත්‍ය රාජයා අතිශයින්ම බබළුනේය. මුළු ලක්දිව හැමරුක්ද විචිත්‍ර ධජයෙන් සරසුවාක් මෙන් අකලට මල්ඵල හටගෙන විචිත්‍ර වූයේය. මහා සයුර ලුණු සයුර ආදීහිත් පස්පියුම් පිපී ගියේය. විචිත්තවත්තාබරණීහි සම්භේ අලංකතා දේව සමානවන්නා අනේක සංඛා සුමනාපතිතා ජන සමන්ත පරිවාරයින්සු සියලු දෙනා දෙවියන් හා සමාන පැහැයෙන් විචිත්‍ර වූ වස්ත්‍රාභරණයෙන් සැරසී ගත්තාහුය නොයෙක් ගණනින් සමන්මල් වැටුණේය ජනයෝ හාත්පසින් මහා සෑය පිරිවරා ගත්හ. සබ්භේව උජ්ජාලාපේසුම් දණ්ඩ දීපං මනෝරමං සකලම්පි ඉදං දීපං ආසි ඌභාසිතං තදා සියලු දෙනාම සිත් කලු දඬුවට පහන් දල්වා එසවූවාහුය. එකල්හි මේ මුළු දිවයිනම ආලෝකවත් වූයේය. තාරාගන සමාකින්නෝ පුන්න චන්දෝ ජෝතයි සාරදී නබ මජ්ජම් හි තිතෝ රුචිරරං සියා සරත් කාලයේහි අහසෙහි මුදුන්ව සිත් කළු රැස් විහිදුවමින් තරු කැල පිරිවරාගත් පුන් සඳසේ මහා සෑය බබළුනේය තතායන් තූප වරු සුප්පභාසෝ අලංකතු මාලාපදීප මජ්ජම්හි භාති බුති ලකුත්තමු එසේින්ම මේ උතුම් ස්තූප රාජයා ඊතා ප්‍රභාස්වර වූයේ අලංකාර කරන ලද්දේ මල් පහන් මැද උතුම් බබලීමෙන් බබලයි සබ්බේපි පදපාස්ස ලංකාදීපස්ස සම්බසු දජේහිව සමාකින්නා ආසුම්පුප්ප පලන්දදා ලංකාද්වීපයෙහි සියලුම වෘක්ෂයෝ දජයන්ගෙන් ගැවසී ගිය කලෙකමින් අකාල පුෂ්ප ඵලයෙන් සැරසුනාහුය. සචේතනායත සම්බේ අකාපූජං අකාතදා තතාචේතනා සම්වේ අකාපූජං අනප්පකං එකල්හි යම් අයුරකින් චේතනා සහිත සියලු දෙන පූජාවන් පැවැත් වූවාහුද ඒ අයුරින්ම චේතනා රහිත සියලු වස්තූහු අනල්ප පූජාවන් පැවැත් වූහ. බොහෝ සෙයින් භූමාටු දෙවිවරුන්ගේ පටන් අකනිටා බ්‍රහ්මලෝකයෙහි දෙවිවරුන් දක්වා දිව්‍යමාලා පරසතු කොබෝලීල සඳුන්සුණුගෙන පැමිණි දෙවිවරු වෙත්වා මිනිස්සු වෙත්වා ගණනක් දැනගන්නට නොහැක්කේය. උත්තම වූ මහා පිරිසකගේ එකතුවක් වූයේය. ඒ දවසෙහි මහ පොළොව අහස යුගන්ධර පර්වතය සක්වල උතුම් පර්වතාදිය කම්පා වූහ. එය දුටු රජු අතිශයින් සොම්නසට පත්ව තෙරුන් වහන්සේලාද අවශේෂ මහ ඇමතිවරුන්ද රැස්කොට නාටක ස්ත්‍රීන්දගෙන මම දැන්ම අත්පැන් වඩා විහාර පූජාව කරන්නෙමි චෛත්‍යාංගණයට ගියේය. තෙරුන් වහන්සේත් භික්ෂු සංඝයාගෙන චෛත්‍යාංගනෙහි වූ අලංකාර මණ්ඩපෙහි වැඩහුන්හ. රජතෙමේ සුවඳ පැන් පිර වූ රන් කෙන්ඩියගෙන තෙරුන් වහන්සේගේ අතපැන් වඩා විහාර පූජාව කෙළේය. එසේ පූජා කොට මෙය පැවසීය. ආර්යයන් වහන්සේ මේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ මාගේ පිය පරපුරෙන් වැඩමවාගෙන ආවකි. දැන් අපගේ අතිරුචිර රමණීය රුහුණු දනව්වෙන් වැඩම කොට රණින් කළ ධාතු ගර්භයේහි සත් රුවණින් ධාතු මණ්ඩපයක් කරවා එහි රන් බුදු පිළිමයක් වඩා හිඳුවා අපගේ දසබලයන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිධන් කරවා ආර්යයන් වහන්සේගේ සිවුරු ආදී සිව්පසේ පිණිස දැන් ගම්වර 10ක් පූජා කරන්නෙමි ගම්වර පුදා හාත්පස තුන් ගව් ප්‍රමාණයක දොරට සේරු විලෙහි බෙර හසුරුවා ආරාමිකයන් කොට දුන්නේය මෙසේත් කීවේය ස්වාමීනි නුඹ වහන්සේට මා විසින් පුදන ලද ගම්වර දහසයට අදම වැඩිය යුත්තේය. වැඩම කොට අදම පරිභෝග කර වදාළ මැනවයි කියා එහිම රාත්‍රී වැස පසුවදා සිට සත් දිනක් මහදන්දී සත්වෙනි දින මහා භික්ෂු සංඝයාට තුන් සිවුරු සඳහා යෝග්‍ය සලුද ප්‍රනීත බොජුන්දදී තෙරුන් වෙතට පැමිණියේය ආර්යයන් වහන්ස විහාරයේහි කළ යුතු දෑ මා විසින් නොපිරිහෙලා කරන ලද්දේය. ගෙදරට යන්නෙමි දැනුම් දුන්නේය. තෙරුන් වහන්සේ එය අසා යහපති මහරජාණෙනි පිළිතුරු දී වදාළහ. ඒ රජතෙමේ චෛත්‍ය රාජයාට පූජා පිණිස මල් වත්තක් කරවා මල් මාලා ගොතන්නවුන්ට වැටුප් දුන්නේය. එසේයින් හේවිසි බෙරවයන්නවුන්ට නැට්ටුවන්ට විහාර සීමාව තුළ රන් නගුලෙන් වෙන් කොටදී ආරාමිකයන්ට ගමක් කරවීය. භික්ෂු සංඝයාට වතාවත් පිණිස තමා සමීපෙහි සිටින ඇමිතිවරුන්ගේ දියනිවරු 500ක්ද එසේම අමාත්‍ය පුත්‍රයන් 500ක්ද දැසි දස්සන් 500ක්ද ඒ ඒ පිරිසට වැටුප් පිණිස කහවණු 5 බැගින් ගෙවිය. භික්ෂු සංඝයාටද ධාතු පූජාවටද කහවණු දහසය දහසක් ගෙවිය. ඉක්බිති ගිරිඅබා රජු කැඳවා දරුව තෙපි මෙහිම නිතර වසව් අපගේ විහාරත් ආරාමිකයනුත් ආර්යයන් වහන්සේලාත් පිළිබඳව අප්‍රමාදී වවයි අවවාද කොට ඔහුට සියල්ල පැවරුවේය තෙරණුවෝ රජුට මෙසේ වදාළහ මහරජාණෙනි හාත්පස මහා සීමාව බැඳ යුත්තේය ස්වාමීනී බඳිනු මැනවයි කී කල්හි මහරජාණෙනි නොපවසන ලද සලකුණින් සීමාව බඳින්නට නොහැකේය. විහාරයට පෙරදිගින් බටහිරින් උතුරින් දකුණින් මහා සීමාව බඳිනු පිණිස සලකුණු සොයා බලා දෙනු මැනව. අපි සීමාව බඳින්නෙමුයි වදාළහ. රජතිමේ සතුටු වූයේ ඇමතිවරුන් සත් දෙනෙකුට සර්වාලංකාරයෙන් සරසා සීමා නිමිති ලකුණු කොට එනු පිණිස පිටත් කරවීය. ඒ ඇමතිවරු සද්දෙනා සිව් දිශාවෙහි නිමිති ලකුණු සොයා බලා පත්‍රෙහි ලියාගෙනවුත් රජුට දුන්නාහුය. රජ තෙමේ එක් එක්කෙනාට කහවණු සියය බැගින් දී සිව් දිශාවට රැකවල් ධම්මවා සීමාව බඳින සේක්වායි මහා භික්ෂු සංඝයාට දනුම් දුන්නේය. එක් බිති භික්ෂු සංඝයා පිරිවරාගත් තෙරුන් වහන්සේ චෛත්‍යාංගනයෙහි වැඩහිඳ වක්මස කළුවර පක්ෂයේහි දොළොස්වෙනි දවසෙහි සීමාව බැඳ නිම වූ සේක. එහි සීමා ලකුණු මෙසේ දත යුත්තේය. පෙරදිග දිශාවෙහි සිගාල පාසානයට ගියේය. එයින් මච්චසේල ගමට වම්පසින් කොට සීමා නම් ගම්කෙත අත්හැර ගණද්වාර ගමට ගියේය. චිත්ත වැවෙහි උතුරු වාන කෙලවරින් වරගම් කෙතෙහි ගල් තලාවට ගියේය. එයින් සාලික නම් මී ගසේ සිට පාසාන තූපයට ගියේය. එතැනින් වුත්තික නම් වැවෙන් දකුණු වාන කෙළවරෙන් කනිකාර ගලට ගියේය. එතැනින් චන්නච්ඡාපිත ගලට ගියේය. එතැනින් කුක්කුට සිවනම් උපාසකගේ මී ගසෙහි සිට ස්තූපයට ගියේය. එතනින් සොණ්ඩ නම් ගලට ගියේය. එතනින් සබර නම් ගලට ගියේය. එතනින් ඒලාල තොටට ගියේය. එතනින් හෙබමැදින් ගොස් අස්ස බන්ධන නම් තැනට ගියේය. එතනින් ගල මත උදක කාක නම් නුගරුක ළඟට ගියේය. ඒ රුක දියකාවන් ලැබ සිටිහෙයින් මේ නමින් හැඳින්වූයේය. එතනින් තඹතොට නම් තැනට ගොස් මහා වාරික නම් ස්තූප මාවතට ගියේය. එතනින් අස්මඩලු පිටට ගියේය. එතනින් මහ කොළොම් ගස ළඟ සිට පාසාන තූපයට ගියේය. එතනින් මහ වන පිටට ගියේය. එතනින් ලුණු සයුර කෙළවර රිදී ගලට ගියේය. නැවත අවුත් සිගාල පාසානයේ හිම සිටියේය. මෙපමණ මේ හාත්පස වෙන්කොට සීමා ලකුණු කොට රජු දුන්නේය. විහාරයට බොහෝ ආරාමිකයන්ද ඔවුන් හට විවිධ උපකරණද දෙවා සියලු ප්‍රාකාර තොරණ ආදිය කරවා විහාරය නිමා කොට රුහුණටම ගියේය. රාජාපසන්න හදයු මහා පුඤ්ඤෝ මහා බලෝ කාරිත්වා උත්තමං තුපං කංචනග්ගීක සෝබිතං තෙරුවන් කෙරෙහි පහන් සිත් ඇති මහා පින් ඇති මහා බල ඇති රජතෙමේ සොඳුරු ලෙස රණින් සරසා උතුම් ස්තූපයක් කරවා බන්දා පෙත්වා තතු සීමං වට්ටගාමංච සෝදස දත්වා ආරාමිකානංචේ සබ්බූපකරණානිච්ච ඉක්බිති සීමාව බන්ධවා සොලොස් ගම් වරක්දදී ආරාමිකයන් හට සියලු උපකරණදී තතු සෝරෝහනං ගන්්වා මහා සීනා පුරක්කතු විහාරදේවයා සද්ධින් මෝදමානුවසීතහින් ඉන් පසු රජතෙමේ මහා සේනාව පෙරටු කොට රුහුණට ගොස් විහාර මහා දේවිය සමග සතුටු වෙමින් එහි වාසය කළේය. තෙරුන් වහන්සේ වනාහි එහිම වැඩවසන සේක් යමෙක් මේ විහාරයේහි වසන්නේ නම් තථාගතයන් වහන්සේ සමග එක ගඳ කිලෙහි වසන ලෙසින් විසිය යුතු වන්නේ යයි වදාරා එතෙන් පටන් සිල් පැවතුම් සමාධි සමාපatti ලැබ ෂඩ් අභිඥා පටිසම්භිදාවන් ලද නිකලස් රහතුන් පිරිවරහ සියලු බුදුගුණ සිහි කරන සේක් බොහෝ කල කලක්ක වැඩහිඳ එහිම අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවීසේක. අනේක ගුණ සම්පන්නෝ තිස්සත්තේරු බහුස්සුතු ජනානං සංගහං කත්වා නිබ්බුතුසු අනාසවූ අනේක ගුණයෙන් යුක්ත වූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ඒ චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරණුවෝ ජනයා හට ධර්මයෙන් සංග්‍රහ කොට නිකලෙස්ව පිරිණිවී සේක. තේරාපිතේ සීල සමාධියුත්තා බහුසුතා සාදු ගුණාබිරාමා පඤ්ඤාපභාවායුප්පන්න චිත්තා ගුණාකරා තාන යුතා ජනානං සීල සමාධියෙන් යුක්ත වූ බහුශ්‍රත වූ සත්පුරුෂ ගුණෙහි ඇලුනා වූ ප්‍රඥා ලෝකයෙන් හටගත් සිතින් යුක්ත වූ ගුණයන්ට ආකාර වූ ඒ තෙරුන් වහන්සේලාද ජනයා හට පිළිසරණ ඇත්තාහුය පහීන බව සංසාරා පබින්න පටි සම්බිදා නාම රූපං සමාසන්තු පේසලා ජින බන්දතා උන්වහන්සේලා භව සංසාරය ප්‍රහාණය කොට පටිසම්භිදා ලැබ නාම රූප ධර්මයන් නුවණින් විමසන්නාහු කෙලෙස් බන්ධන සිඳ සිල්වත් වූවාහුය සත්තානං උත් මත්තමං සන්තිං කත්වාච ජනසංගහං නිම්බුතා තේ මහා පඤ්ඤා පදීපෝව සුමානසා සත්වයන් හට උත්තම ශාන්තියද ජන සංග්‍රහයද කොට ඒ ප්‍රඥයන් වහන්සේලා සතුටු සිතින් යුතුව පහනක් නිවෙනසෙයින් නිවි කියා හොය. මෙසේ ආර්ය ජනප්‍රසාදය පිණිස කරන ලද ධාතු වංශයේහි ධාතු නිධානය පිළිබඳ කතාව නම් වූ පස්වෙනි පරිච්ඡේදය නිමාවිය. මේ රජතුමා විසින් කරවන ලද විහාරයන් ගැන කිව යුත්තේය. විහාර දේවී මහා විහාරය, චාතපබ්බත විහාරය, සමුද්‍ර විහාරය, සිතුල්පව් විහාරය, බද්දපාසාන ద్వාර විහාරය, වලස්ගල විහාරය, කොළොම්තිස් පර්වත විහාරය, ඝන විහාරය, කාලක විහාරය දුක්ඵලක විහාරය, උච්චංගන විහාරය, කෝටි තිස්ස විහාරය ඔහුගේ නම තබා මාගම කරවන ලද තිස්ස මහා විහාරය ආදිය කොට 128ක් විහාරයෝ කරවන ලද්දාහුය. අට්ඨවි සති ඒක සත්‍ය විහාරංච මහාරහං විහාරදේවියා සද්දින් කාරාපේසි මහායසු මහායස පිරිවර ඇති රජතෙමේ මහානීය වූ විහාරයන් 128ක් විහාර මහාදේවිය හා එක්ව කර වූයේය. එතැන් පටන් රජු මහා දන්දී පින්කොට එයින් චුතව දෙව්ලොව උපන්නේය. කත්වානි පුඤ්ඤ කම්මානි අනේකානි මහායසු අත්තං ජනස්ස කත්වාන ගන්ත්වාන තුසිතං පුරං මහා යස පිරිවර ඇති රජතෙමි අනේක වූ පින්කම් කොට ජනයාට යහපත සලසා තුසිත දෙව්ලොවට ගොස් සෝතත්ත දිබ්බ සම්පත්තිං චීරං බුංචිය නන්දිතු මහාවීහව සම්පන්නෝ දේවතානං පුරක්කතු හෙතෙම එහි සතුටින් යුතුව බොහෝ කලක් දෙව් සැපවිඳ මහා සම්පත් ඇතිව දෙවියන් පෙරටු කොටගෙන තම්පි සම්පත්ති මෝහාය ජීවලෝකේ මනෝරමේ ලෝකුත්තරං සිවං කේමං ඉච්ඡන්තු ආගමිස්සති දෙව්ලොව ඇති මනහර වූ ඒ දිව්‍ය සම්පත්තිය අත්හැර ලෝතුරු සැපයවන අමා නිවන කැමති වෙමින් යලි මනුලොවට එන්නේය. හෙතෙමේ ඒ තුසිත ලොවින් චුතව දඹදිව ඉපදී මෛත්‍රිය භාග්‍යවතුන් වහන්සේගේ පියාවී සුබ්‍රහ්ම නම් බ්‍රාහ්මණයා වන්නේය. විහාර මහාදේවිය ඒ බුදුරජුන්ගේම මව වී බ්‍රහ්මවතී නම් බැමිණිය වන්නේය. අභයගාමිනී කුමාරයා මෛත්‍රිය භාග්‍යවතුන් වහන්සේගේ පළමු අග්‍ර ශ්‍රාවකයා වන්නේය. කනිටු සද්ධාතිස්ස කුමාරයා දෙවෙනි අග්‍ර ශ්‍රාවකයා වන්නේය. මෙතෙකින් ලලාට ධාතු වර්ණනාව સમાપ્ત වූයේය. ධාතු අංශය නිමා විය. අනේන පුඤ්ඤ කම්මේන සංසරන්තෝ භවබවේ සම්බත්ත පණ්ඩිතෝ හෝමි සාරිපුත්තෝ පඤ්ඤවා මේ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් භවයක් පාසා සැරිසරා යද්දී හැමතැන්හිම සාරිපුත්තයන් වහන්සේ සෙයින් ප්‍රඥාවන්තව නුවණැත්තෙක් වෙම්වා අරිමේ දස්ස බුද්දස්ස පබ්බජිත්වාන සාසනේ නිබ්බානං පාපුනිත්වාන මුංචේමි භවබන්දනා කෙලෙස් සතුරන් ඇසූ බුදුරජුන්ගේ සසුනෙහි පැවිදි වී නිවනට පත්ව භව බන්ධනයෙන් මිදෙම්වා අනේන මේ සම්බ භවා භවේහං භවීය මේ කන්ත පරානුකම්පී කුලී බලීචේව සතිමතිච කවිහි සන්තේහි සදා සමංගී මාගේ පින් බලයෙන් හැම භවයක් පාසා මම ඒකාන්තයෙන් පරානුකම්පී වෙම්වා කුලවත්ව බලවත්ව සිහිය හා නුවණ ඇතිව පණ්ඩිතයන් සමගද කෙලෙස් සංසිඳුණු උතුමන් සමගද හැම කල්හි එක්ව වසම්වා පඤ්ඤාවන්තානං අග්ගෝ භවතු ප්‍රඥාවන්තයන් අතර අග්‍රවිම්වා ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින මංගල මහා චෛත්‍ය රාජයා කෙරෙහි චිත්ත ප්‍රසාදයෙන් යුතුව වන්දන මානන පූජා කරනු කැමැති සදහැවතුන් හට උපකාර පිණිස මෙම අනුවාදය කරන ලද්දේය මෙයින් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් මේ ගෞතම බුදු සසුනේහි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අපට හේතු වාසනා වේවා සාදු සාදු සාදු සේරුවිල චෛත්‍ය රාජයා වන්දනා ගාථා ලංකාවදූ පියපති සිරිකාකවන්න තිස්සෞහයේන මුනිරාජ ලලාට දාතුම් ගබ්බේනිදාපිය සුනිම්මිත චාරු රූපං වන්දාමි මංගල මහං තුලතුපරාජම් සිරිලක් අඟනගේ ප්‍රිය ස්වාමී වූ ශ්‍රී කාවන්තිස්ස නම් රජු විසින් අප මුනි රජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ මැනවින් නිම වූ රන් බුදුරුවක නිදන්ගත කොට කරවන ලද මංගල මහා ස්තූප රාජාණන් වහන්සේ මම වන්දනා කරමි. සේරුනාම සරසන්නේ සාරසී සරටානගං වන්දේකාරිත තිස්සේන ලලාට ධාතුචේතියං කාවන්තිස්ස මහරජු විසින් සේරුනම් විල්තෙර කරවන ලද ලලාට ධාතු චෛත්‍ය රාජයා මම වන්දනා කරමි ටිබෙට් ජාතික එස් මහින්ද ස්වාමින් වහන්සේ විසින් සේරුවිල චෛත්‍යරාජයා වන්දනා කිරීමට වැඩමකොට සුළු මොහොතකින් රචනා කරන ලද රමණීය කවි පෙළ. නැමදුම් කවි. සීරුව පින්නකෝ ලෝතින් අද අද පූරුවෙ පවුමතු වීදුක්දෙයි තද සේරුබිලේ මහා මංගල සෑවැඳ බේරෙමු සසරින් ඒ පවුමුල් සිද ලලාටධාතුව මෙහි පිහිටා ඇත අලාමකයිනී සාමතිලෝ මත එලා බුදුන්ගේ නවගුණතුන් සිත බලාවදින්නෙමු දොහොත් නගාමත විස්තර සසුනේ රනින්ඩෙලාලා රැස්කර ඇත මේ සෑජි තබාලා උස්හඬනංගා සාදුකයාලා ඉස්මතදී අපි වදිමුනෙමීලා අහසේ දෙවියෝ මල්ගෙන සිටිතිී පාලට බරවී සෑයට පුදති නිහඬින් සීකර බුදුගුණ රස ඇති දොහොතින් නමදිමු පසකින් නැවති වන දෙවියන් බුදු ගුණගානාමෙන් එන මේ සීතල සුළඟ විඳීමෙන් පිනවාතුන් සිත නවගුණකීමෙන් පිනත් කරමු සෑයවැඳීමෙන් ගුවන් ගැබේ හද පායා එන්නා හෙමින් හෙමින් මහා සෑය සිබින්නා මලින් ගඳින් පහනින් පුදමින්නා වදින්න මෝ අපි පවුමුල් පන්නා දෙව් කැල තම දෙව් මහිම පවත්වා සෞසිරිලක සහ සසුන රකිත්වා මව්පිය ගුරුවරු මෙපින් ගනිත්වා දෙව්සැප කෙලවර නිවන් ලබත්වා සිහිනෙන් සිතුවත් සිත සැලසෙන්නේ බිහිසුනුවනතුරු දුක්දුරුවන්නේ සිහිකරයේ නව ගුණමුනිදුන්නේ දෙහිතින් තොරවී බැතින් වදින්නේ අවාසනාදුක් ගින්න සතුන්නේ නිවාසිසිල් දෙන දහම් බුදුන්නේ දිවාරයේ නිති පුදාපදින්නේ එවාසනාවෙන් නිවන්දකින්නේ දෙව් බඹසෙන් පුද පඩුරුපුදන්නේ සිව්පිරිසිදු සිල් කඳින් දිලෙන්නේ ගෞතම සිදුහත් ඒ මුනිදුන්නේ සවපුත් මහාසඟ බැතින් වදින්නේ රැක්මට මේ රට බිඳහැර බාදා සක් දෙවියන්ගෙන් වරලබු ඒදා වික්මැති සුරින්දුනි තුන්කල්පාදා රක්ෂා කෙරේවා සතසෙතසාදා දුරවසනාසේ සතර අපායේ ඇර තබමින් මග මොක්සිරිපායේ කරවූ නිරින්දෙකු මංගල සෑයේ තොරතුරු මෙලෙසයි පෙරසිට ආයේ පිරිනිවනින් පසු සසුන තමන්නේ සිරිලක පිහිටන බවනුවනින්නේ පිරිසිඳ දැන පිරිවර සබගින්නේ සිරිගන අපමුණි මෙහි වඩිමින්නේ ලලාටධාතුව මතුවට පිහිටන අලාමක වූබිම් මේ හැරතැන වෙන මෙලාගෙන් සිතා මල්ගඳ විලවුන සලාකලේ පූජාමුණි එමදින කකු සඳකෝනාගමන කසුප් යන මුනිරදයන්නේ ධාතු පිහිටි තැන කොතැනද මෙලෝවේ මෙතන මිසක් වෙන්න යනුවද හලේ අප මුනි රජයම දින දැක්මෙන් මතුවට වනසිත් සමුදා සක්විති සත්දම් ලෝනාමුනිදා එක්ව පැමිණියසුමනනා රජීදා රක්නට යෙදවී මේ බිමමුළුදා සිව්බුදු කෙනෙකුන්ගෙන් සැලකිලීලත් පවුමල සෝදා හරිතත් පොහෝසත් දෙව් බඹසේනා නමදින කවදත් යවුමෙ බිමට තෙපි පුදමින් පුදවත්න් කියන්නේ මොකටද දෙතුන් වතාවක් අහන්ඩ සුදානනී ධාතු කතාවක් ගෞතම බුදු පිරිනිවීම කළ සැටි කවුරුත් දන්නා කරුණකි හොඳ හැටි අවුරුදු හතලිස් පහක් බුලුල්ලේ සවසත හට සෙත්දී එක එල්ලේ මල්ල රජුන්ගේ කුසිනාරාවේ සල්ලුයනේ පිරිනිවීම වූවේ සඳුන්දරින් දරසෑය සැදූවේ බුදුන්ගේ බඳෙහි නගාතැබූවේ ගිනි ඇවිලීමයි එගිනිඩිවීමයි අනෙකෙකුගෙන් නොව වූයේ ඉබේමයි ඒදී පිනකට මෙන්ලො සතුන්නේ විහිදී සිටියා ධාතු බුදුන්නේ රජවරු එහි බුදු ධාතු ලබන්නට මුල්පිරුවෝ අඩ දබර කරන්නට දෝනය නම් දැරු බමුණායෙහිදී පානක සිරියෙන් තතුහෙලි කරදී කන්කලුතෙපුලින් සිත් සඩසාලා දුන්නේ මුනිදුගේ ධාතු බෙදාලා එම රජදරුවෝ ධාතුලබීලා මහපුද කෙරුහෝ තුටින් හෙබීලා කලාට පසුමේ බෙදීම බමුණා ලලාට ධාතුව මුනිදුගෙ දියනා මල්ගඳ විලවුන් ගෙන එහි සිටිනා මල්ල රජුන්ගේ කොටසට බෙදුනා රස්වුණු පිරිසෙහි වැඩ සිටියේ කලා කසප නිරිඳු මේ බැව දැකලා මල්ල රජුන් සතු ඒ බුඩිධාතුව ඉල්ලිය කුළුණින් දක්වාහේතුව පුවත් ඇසූ ඒ ඒ රජදරුවෝ මහත් බැතින් තෙරීදුට පුද කෙරුවෝ ඉන් පසු එකසුප්ම් මහතෙරි නින්දා නන්ද මහාතෙරී දුන්ළඟ කැන්දා පින්වත් වේධාතුව මුනිදුන්නේ සිංහලදීපේ මතු පිහිටන්නේ සිරිගන අප මුනිි සෙත් කළ තෙවරක් සිරිලක කාවන් තිස්නම් නිරින්දෙක් මහවැලි ගඟබඩ රමණී පියසේ මහසෑයක් කරවයි මතු දවසේ මේලොව පරලොව සැපසදමින්නේ මේ මුනිධාතුව එහි පිහිටන්නේ එහෙයින් ඔබ මෙය ගෙන පුදමින්නේ දිවිමෙන් රකුවයි පවරාදුන්නේ ගෙන ගොස්දාහිමි පුරට විසාලා මුනිවැඩ සිටි ගඳ කිලියේ තබාලා දිවිමන් බුණීමෙන් පුදමින් එමදා නිවනට වන් පසු ඒ මහතෙරිඳා බින්ද කෙලෙස් ගන අඳුරුරිවි බඳු චන්දගුත්ත නම් අරහත් තෙරනිඳු ගෙන ගොස් දෙවුරම් ගඳකිලියලා පනටත් වැඩියෙන් බොහොමන් පාලා ගඳමල් පවනින් දවසට තෙවරක් පුදමින්දාහිමි රැක්කේ දිවිතෙක් කුමටද මේ ගැන වැඩිපුර වරුණා එම අරහත් තෙරිදුන් පිරිනිියුණා සුද්ධ සුරබඹුන් වඳින පුද පුදා බද්ද සේන නම් රහත් තෙරිනිදා මහමුනිදම් සක්න් දෙසු ඉසිපතනේ මහගඳ කිලියේ තබමින් බැතිනේ මොහොතක් පමණක පුදනොවලක්කා දිවිතෙක් මේ මුනි ධාතුව රැක්කා වන් පසු නිවනට ඒ මහයතිදා පින්වත් ජයසෙන් අරහත් සමිදා පාලු අරිනමෙන් සුරනර අතරේ වේලුවනාරාමේ පුදුමැදුරේ හිඳවා ගඳදුම් මල් සහ පහනින් පිදුවා එහෙහිමි තමදිවි පමණින් අගපත් ඒහිමි නිවනට වන් පසු සඟරැකි නම් යුත් තෙරිදෙක් ඒ විසු කොසබෑපුර ගෝසිත ආරාමේ වසවා පිදුවේ මුනිදුගෙදාමේ මහාරහත්නේ නිවනට පත්වී මහාදේවතෙරී දුටදාත්වී ලංකාවට ධාතුව පබුනන්නට දැන්කාලයයයි දැනනුවනින් සෙට මහදෙව්තෙර ධාතුවගෙන උසන්සා අහසින් නැවීදින් ලක්දිව බැසන්සා ලක්දිවරුහුණේ ඇතුළු දනව්වේ රුක්සෙවනේ ළඟ කුක්කුර පවුවේ මහාකාලනම් මිනිහෙක් එහිදී වහාම ගොසන් පිදී ඒ දැක පැහැදී නෙක්පුද ලබමින් සුරන් බබුන්ගෙන් රුක්මුල වැඩහුන් ධාතු සමිඳුගෙන් දක්වාදේදුනු දහස කලීලා නික්මුණි සවනක් බුදුරැස්වාලා ඉන් පසු එදෙසේ ගම් වැසි සුදනෝ පන්සිල් හටසිල් රැක්වේ යෙදුනෝ කුඩාදාගැබක් බන්දාහෙහිදී වඩාහිදුවමින් පුදකොළො එමදා සුරිදුට සරි සැපතින් සුරපුරෙහි එවකට රුණේ මාගම්පුරෙහි මහානාගනම් මහරජ්ජුරුවෝ නහාරුපුන් සව් රජකම් කෙරුවෝ අසාලමෙ පුවත් සතුටින් මත්වී විශාලසෙනගක් සමග පිටත්වී සිතුමිනිරුවනක් දැක්ක කලක්මෙන් සතුටින් සතුටට පත්විය දැක්මෙන් වඩාලා බැති ධාතු පුදුන්නේ වඩාගෙනත් විජීතයට තමන්නේ දිවිවිමනක් මෙන් විසිතුරු පුරවා නවමහලින් හෙබී මෙදුරක් කරවා දිවිමන් බුනිමෙන් එහි වැඩහිදුවා දවසක් පාසා පෙරහැර යෙදුවා ඔහුගේ පුත්වන තිස්සනිරින්දා රුහුණේ රජවිය ජයකොඩි බන්දා ඔහුද පියාමෙන් ධාතුපිදිල්ලේ මුළු දවසම ගෙව්වා එක එල්ලේ ඉන් පසු රජවූ ගෝටාවය යන පින්වත් දිරිදුන් පෙරතම පියමෙන දිවිදෙන තරමින් බැතිසිත වැඩුවේ දිවි කෙලවර තෙක් දාහිමි පිදුවේ ඉන් පසු සිරීලක රජසිරි ලැබුවේ පින්වත් කාවන් තිස්කුමරිඳුවේ ආලක මන්දා රාජදහන්සේ මේලක හෙබ වූ හිරජ වහන්සේ මහරාතන් සහ සුරවරයන්නේ සහයද පිළිසරනද ලබමින්නේ කිරිමුහුදින් නැගි පෙනබුබුලක්සේ පිරිසිදු සඳරැස්න් ගොඩ නැගුණක් සේ තුන්ලොව මංගල සිරියෙන් සාදා බැන්දවි මංගල සෑරද ඒදා බලා සිටින්දී දෙව් බබසෙන්මිහි ලලාට ධාතුව නිදන් කලා එහි පිරිවර දැසී දස් ගම්විම් පොදුවේ සරිමත් ඒ රජ සෑජට පිදුවේ පුරවාතුන් සිත කුසලින් වෙලෙසේ සුරවර වැඩියේ එනිරිඳු සුවසේ මලක් වගේ සුර නරබබරුන් මැද කලක්ව පැවතුනි මේ මහසෑරද ඇතිවන දෙය නැතිවන එක සිරිති නොනසෙන නොදීරන කිසිවක් නොමැති දිරාගොසින් ගස්න් වැල්මුල් පැලවී ගරාගියාසෑ රදවනගතවී රුවනක් මෙන් මහා සමුදුර පල්ලේ පැවතුනි මෙලෙසින් කලක් මුළුල්ලේ